හොඳම එහෙමනම් මේ ඔබතුමාව මේ බොහොම ගෞරවයෙන් <laughs> මේ සාකච්ඡාවට එකතු කරගන්නවා. ඇත්තටම ඇත්තටම මේ කිසිම හම්බයක් නෙවෙයි මේ අපේ මේ හමු වීමනේ. ඇත්තටම. මම හිතන්නේ මාත් මටත් බොහොම කැමති මේ ඔබ හම්බුණාට සන්තෝසයි ඇත්තටම. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. කිසිම හම්බයක් නෙවෙයි ඇත්තටම. හැම දේ හැම එකකටම හේතුවක් මට අර මට ය දැක්ක අර දේවදූත සූත්‍රය ගැන පොඩි නාඩිස්තකතරකක් දල දෙබ මට ඒක හලා අයියෝ හිත මට හිනා ගැන මම ඕක දැන් අවුරුත් දෙගත්තිස්සේ ඔය ඔය මේ මිස්ට නිශාන්ත කියනද ලස්සට කියන ම දන්නේ නෑ නමුත් මම ඔය පණිඩේ මගේ යාලුවට ගෙදට කියනවා නමුත් ඒගොල්ල කියටවත් ඒක පිළිගන්න කැමති නෑ ඉතින් එතකොට මට තේරුණ මට ගන්නට දන්නේ නෑ කියලා මොකද ඉතින් වෙනමොනවා කියන්නද ඉතින් මට එවුණට ඒක හලා මට අර ඔලුවෙන් හිටගෙන හිනාවුන් වෙන්න තිබනම් එහම හිනාවෙන මොකද මට පුදුමයි මේ මට පුදුමයි කියන්න බෑ එක පුදුමයි කෙනෙකු වැරදි මට මේ හරි ගෞරයක්කා මේ නිසාදමත් එක තියෙන දැනුම ගැන ඇතටම එකන මංකිව දැන් දැම් මම ඕක දැ දේවදූත් සූත්‍රය කියලන ඕක පාලිවෙලින් තියෙන්නේ මට ඇත්තරම දැ ඉංග්‍රීසි සූත්‍රය උඩම තියෙන්නේෙත් දෙයන්ගේ දුවල ගැන නෑ දෙයන්ගේ පනිවිදම කතික තියෙන දෙවදූත සුත්‍ර ගැන එතකොට මේ ඉංග්‍රීසි පරිතනය කළ නමුත් ඒම පරිවර්තනය කළ තිබ්බත් මට එක අහු නෑ මං අර එක කියව්වම ඔය කියන අදහසම මං කල්පනා කර මේ මේ සූත්‍රය ඔක්කොම තියෙන මේ හතර නිමිති වගේ කතන්දරයන් ඇයි මේක ගැනන හිතන්න ඕනේ නමුත් මිනිස්සු හිතන්නේ යකා ගැන හිතන්නේ කියලා මං <laughs> ඒ දවසලතින් <laughs> ඉතින් මට ඒක ඔබතුමා ඒ විදිහටම කිව්වා මං මට හරි සන්තෝෂය ගහලා මොකද අඩුව ගානේ මොකද මට ගොඩාක් දවසට ඔළුවට එනවා අනේ මට මොකක්කර වැරදිල මේ මට විතරද මේ වෙනස් විදි හිතෙන්නේ කියර නවත එහෙම කෙනෙ කම්පුුණාම අර ලොකු කල්්‍යයාන මිත්‍ර මේකක් කියනවා මගේ ඒක අර සබන්නටම කියන්න ඇර සමහර මේ හාමුදුරු කියන දිට මට කීරොත් එකුල්ල එක පිළිකණ්ඩ බෑ මං කරන්න කෙලෙම අතරලදා නිකන් ඉන්න මගේ වැඩේ කරගෙන අපිට විවාද කරන්න යන්න අවශ්‍යනය නෑ කරන්න අපේ ඒ තියෙන අපේ අවබෝධය අරංගිහම ඉවරයි කාතෙක්ව අපිට ප්‍රශ්නයක් නෑ නෑ කීරත්තොන්න හොඳමයි ඒවනම් මේ හරි ඔබතුමා හරිම රස මේ මේ මොකක්ද මේ ඔබතුමා මතක් කර හොඳ ලස්සන සූත්‍ර දේශනා ටිකක් ගැන මේ එතින් මට හිතෙනවා මේ අච්චායන ගොත්ත සූත්‍රය එතකොට මේ මහා චත්තාරිසික සූත්‍රය මෙන්න මේ දෙක. එතකොට මේ දෙකයි ඕන්නම් අපිට මේ කිද්දිට්ටික සූත්‍රයත් ගන්න පුළුවන්. ඒ ඒ සූත්‍ර ටික අරගෙන අපිට මේ ඒ කියන්නේ අපිට කතා කරගෙන යනකොට ඔය ඕ ඇයි ඇතිලා. ඒ වහුවේ. ඔව් අපි මුලින්ම අර අර මේ අර මහා චත්තාරිසික සූත්‍රයෙන් එතනින් පටන් ගත්තා නම් මට හිතෙනවා කච්චායනගත සූත්‍රය හරියටම එතනට ගන්න පුළුවන්. ලස්සනට ගන්න හරියට මෙතනට ගන්න. ඔව් අර මේ අර කිව්වා වගේ මේ මොකද්ද කිව්වේ? තුන්වෙනි කොතන කිව්වේ අර අර කිම්දිට්ටික සූත්‍රයත් වැදගත් මගේ තන්න මොකද මට මට කියන්නේ මම මට එහම දන්න නෑ නික්ක දන්න මොනද නැතික දන්න මං ඔොද මට එකමද දන්න ඔබ ඔබගාවට එන කට්ටියට බොහම ලොකු දබරු දැනුවත් තියෙන කෙනෙකට මන් දන්න ඉතින් ඒක නිසා නමුත් කවරු අලුතෙන් එක්කෙනෙ කාවොත් දෘෂ්ටිය කියන මොකක්ද කියන වචනය හරිතම තේරලා නැත්තන් යායට එතනම හිරවෙනවා යට වෙනතරකට යන්න බෑ අන්නහරි අන්නහරි මොකද මත් කින්දිිෂ්ටික සූත්‍රය කියවල තිබුණ නෑ ඉසල්ලා ඇත්තටම බුදුම ඒවට පස්සේ දැන් ඔක ඒක හරි ෂෝ සූත්‍රයක් ඔව් ඒක බලනකොට තමයි තේරෙන්නේ මේක මේ කොච්චරක් දෘෂ්ටි ගැන කොච්චරක් කී දෙනෙක් ඇවිල්ලා කොච්චරක් කතා කරනවද කියලා. <laughs> එතකොට ඔව් අදත් අදත් වෙලා තියෙන්නේ ගොඩාක් අය ඉන්නේ ඔතන තමයි. ඇත්තටම. ඔතන තමයි ඔය අන්තවලට ගිහිල්ලා ওই දෘෂ්ටි වලට වැටිලා එක්ක සාස්ත්‍ර දෘෂ්ටියට වැටිලා එක්ක උච්ඡේද දෘෂ්ටියට වැටිලා ඔය ඔය දෘෂ්ටි දෙකට වැටිලා තියෙන්නේම මේ ඔය අන්ත දෙකට වැටිලා තියෙන්නේ ඔය දෘෂ්ටිත් එක්ක තමයි ඇත්තටම. කොහොමද එහෙමනම් ඔය ඒ ඒ ඒක තමයි. ඔව් පටන් ගමු පටන් ගමු. ඔබතුමා එහෙමනම් මේ ඔබතුමාම මේ මං අහසයි ඔබතුමාගෙන් අහන්න මේ මේ මහා චත්තාරිසික සූත්‍රයෙන්ම පටන් ගත්තා නම් අපිට එතකොට දෘෂ්ටි ටිකත් ඔතනට එනවා. ඉන්දිටික සූත්‍රයත් එක්කම. හොඳයි. ඔබතුමා මේ මොකද මං ඔබතුමා මේකේ අවබෝධ මේ අවබෝධයෙන් මේ ධර්ම සාකච්ඡා කරපු කෙනෙක් මීට කාලෙකට ඉස්සෙල්ලා. නමුත් ඒ ඒ ඉතින් ඒ අත්දැකීමත් මමත් කැමති අත්විඳින්න ඇත්තටම. එතකොට මේ <laughs> මමත් කැමති ඒකත් එක්කම අපි මේක ලස්සනට ගල හොඳ ගලා යamak හැටියට එක්ක යම්. හොඳයි එහෙනම්. හරි හරි. හොඳයි. එහෙනම් ඔබතුමා අවස්ථාව අරගෙන මේ ඔබතුමා ඒක පටන් ගන්න. හොඳයි. ඔව් මේ අර මහචත්‍රාතික සූත්‍රෙන්ද? ඔව් එතනින් පටන්. එතනේ. ඔව් ඔව් ඒ ඒ සූත්‍රය ඇත්තටම මේ මට ඒක කියවල තමයි දැන් ඒක ඇත්තරම කියවේ අවුරුද්ධතර කලින් මංකේ වගේ ගොඩාක් දෙවල් මන් දැනගත්ත මේ මාස නමයක් දොලහක් ඇතුළ කලතම ඔක්කෝම අර එක දිගට එක දිගට එන්න ගත්තේ කාලෙ තමයි ඒක කියවෝ මට තේරුණා මේ බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා ආර්ය සහ අනාර්ය ගමන් මාර්ග දෙකක් ගැන එතකොට මේක හරි වැදගත් මොට මට පේන විදිහට මේ මගේ මගේ දෘෂ්ටි මම කියන්නේ මේ කියන හැම දෙයක් මට එහෙම විශේෂ දැනුමක් නෑ ඒකෙන්ද මට ඉස්සල්ලාම කියන තියෙන මම මේ කියන සැම දෙයක්ම දෘෂ්ටියක් එතකොට ඒක අහන් එන්න එක් කෙන තමයි ගණ්ඩෝන ඒ යොනිසෝ මනුසකාරයෙන් ගණ්ඩෝන අහන්ගෙනෙක් කෙන හරි දවැරදි කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ ඒක අපි මතක තියාගමු තිස්සෙම මොකද මම මේ කියන එකක්වත් මම සත්‍යයක් ඇටියට කියන්නේ නැහැ. මොකද මම කියන්නේ දෘෂ්ටියක් ඇටියට. හැබැයි සූත්‍රයක තිබ්බොත් මම කියනවා මේක බුදුහාඳුරෝ කියලා තියෙනවා කියලා. ඒතර ඒ වගේ මේ බුදුහාඳුරෝ අපිව කඩනවා අතර බුදුහාඳුරෝ කඩනවා අපිව කට්ටි තුනකට. එකක් තමයි මිත්‍යා දිට්ඨි කට්ටිය. එතකොට අනික් කට්ටිය තමයි සමාධිට්ඨි කට්ටිය. නමුත් මේ සම්මාදිට්ඨි කට්ටියව බුදුහාඳුරෝ ආයි කඩලා තියෙනවා දෙකකට. ආර්ය සහ අනාර්ය කියලා. එතකොට මේ මොකක්ද බුදුහාමුදුරුව කියන්නේ මිත්‍යාදිට්ටි කට්ටිය තමයි කියන්නේ ඊළඟ ආත්මයක් නැහැ අම්මා තාත්තගෙන් වැඩක් නැහැ අපෙන් දුන්නට ඒ වගේ කිසි වැඩක් වෙන්නේ නැහැ ඒ වගේ අර එක අන්තයකට ගිය කට්ටියක් ඉන්නවා එතකොට ඒගොල්ලෝ මිත්‍යාදිෂ්ටියෙන් ජීවත් වෙන්නේ එහෙම ජීවත් වෙන එක්කෙනෙක් හම්බුනොත් අපිට ඒගොල්ලන්ට ධර්මය කියලා දෙන්න යනවා කියන එක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ඉන්නේ සම්පූර්ණ වැරදි තැනක ඒගොල්ල ඉස්සල්ල හිතන්ඩෝන මේ මේගොල් ඉන්න තැන මොකර ප්‍රශ්න තියනක ලෙගොලොන්ට එන්නවන මොක දෙක එන්න හේතු ඉතින් දෙකයි තිය එකක් තමයි ඒගොල්ලන්ට දුක කියන එක දිගටම තියෙනවා කියලා ඒගොලු දැනගන්න එකනෙක වෙලාග ජීවිත ගලන්ට එනවා මේ දුක කියන එක ප්‍රශ්නයක් කියන එක ගොළන් ගොඩුවට එනවා ඒමනතන් දෙවෙනි එක තමයි මොක්කරි ඒගොල්ලන්ගේ විෂයක් හදාරණ කට්ටියන ඒ විෂය හදාරණකොට අපිතුමූ උදරණයක් වශයෙන් මෝලේ වැඩ කරන්න කොහොමද මොකක් මනස වැඩ කරන්න මොකක් දේවගේ පැත්තිකින් ගෙනන එවුණු තේරෙනවා මේ මේකේ මොකර අඩු පාඩුවත්තින ඒවගේ එමනතැන් අර විශ්වාශය විශ්වාසය කියන්නේ මේ ආගංවල තින දේවල් මොනහරි කරුණක් තියෙනවා අවුරු දෙදස්තු දෙදක්තුන් දහක් ඇතුළත මේක උදවල තින මිනිස්සුන්ට එක නිසා මේකම මේක දිහ බලන්ඩෝනි කියලා ඒවගේ එකට තමයි මිත්‍යාධිත්තිකට්ටිය ධර්මයට එන්ඩෝනේ එයාව නැත්තන් අපිට ඇත්තරම කියන්න බෑ යෝක ඔච්ච මන්දන වෙලාව කොහොමද කියලා මේ අර සූත්‍රයක් තියනවා මේ බුදුහාමුදුර ගාවට එනවා සිටුකුමරෙක් සොරි බුදුහාමුදුර කෙන මේ අරත් වහන්සේ කෙනෙක් ගවට මතකනෑ නම මට එයාගේ එතකොට මේ එයා කියනවා මේ අරහත් වහන්සේට මට කියලා දෙන්න ධර්මය කියලා මේ අරහත් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරාම මෙයා ද සිටු කුමරෙක්න එකැන බොහොම ඉතිං කඩු කඩුව තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන් ජගතෙක්න ඉති මෙයා කදර කරලා කරදර කරලා කිව්වම අර අරහත් වන්සි පව් කියල හිතල අයි අර මේ අනුකම්පාවෙන් ධර්මය කියල දෙන්න පටන් ගන්නවා ටිකක් වෙලා දවසක් දර ගහම මේ සිටිකුමර මේ අරත්වන්තර කියෙන මේ සු මේ ඇතරම සූත්‍රක කතන්දරම කියන්නේ කතන්දරන්නේ සූත්‍රය කියන්නේ මේ අරත්වන්සේට මෙයා මේ සිටුකුමර කියෙන අනේ මට මේ බොරු දෙවලින් වැඩක් නැකිල නැකිටල යනවා <laughs> එතකොට මේ දැන් අරත්වාන්සට අරි අපසෙට් එතකොට ය යන බුදු හමුදුරු ගවට ගිල්ල කියන මේ කතාව කිව්වා බුදු හමුදුරුව කියනවා ඔයා අරි ඉස්සල්ල තීරණය කර පිකතම හරි මොකද මේ සිටිකුමරට ගෙදර හැමදේම තියෙනවා සල්ලිද වා සල්ලිද විනෝද වෙන දේවල්ද කැමද ඕන දෙයක් තියෙනවා එතකොට මෙයා ඉන්න තැන අනුව එයට දැනට මෙ තරුණ එක්කෙනෙක් දුක කියන එක තාම මෙයට තේරලන්නෑ ඒක නිසා ඒවගේ එක්කනට ධර්මය කියලා යන්න දෙන්ඩ එපා කියලතමයි ඒ සූත්‍රයේ තියෙන් මංගිතු ඒකත් කියන්න කියලා ශෝක් උදාරණය එතකොට මං කිව්වගේ දැන් අපි මිත්‍ය අදිට්ටි කවුද කට්ටි කියලා ට සම්බාධිට්ටියක දෙකට කැඩුවනේ අපි දැ මේ මම හිත එතන මිත්‍ය දිිෂ්ටිය තවත් දෘෂ්ටිය ගැන පොට්ටක් කිවොත්තහෙම ඒ කියන්නේ දැ ඒ ඒගොල්ලු ඇත්තර මිනි අන්දකාරකමයි නේද බලන් ගියාම අන්ධකාරික අන්ධකාරිකමයි අන්ධකාරිකමයි ඉන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ඒ කියන්නේ මේ දානි විපාක නැහැ කියලා හිතන් ඉන්නවා නේද ඒ කියන්නේ දානි විපාක නැහැ කියලා හිතන් ඉන්නවා පූජා පැවැත්වෙන ඒවා විපාක නැහැ කුසල අකුසල වල විපාක නැහැ ඒ කියන්නේ පව්පින් නැහැ කියන තැනට වැටෙන්නේ එතකොට මෙලොවක් නැහැ පරලොවක් නැහැ නේද මෙලොවක් නැහැ පරලොවක් නැහැ එතකොට අම්මට තාත්තට මේ කරන යහපත් අයහපත් දේවල් වල විපාක නැහැ කියලා නේද එතකොට මේ ඒක මතක් කරන්න පොඩ්ඩක්. එතකොට මේ උපදින අනේ අනේ මතක් කරන්න හැමතිස්සෙම මතක් කරන්න. ඔව් එතකොට උපදින සත්‍යෝ නැහැ කියලා නේද? එතකොට මේ මෙලෝ පරලෝ මේ කියන්නේ විශේෂ ඥානිය දැන්න මනාව අවබෝධ කරගත්ත ඒ ශ්‍රමණ බ්‍රහ්මණය. ඒ කියන්නේ සර්වඥ බුදුවරු නැහැ කියලා. මෙන්න මේ වගේ දස මේ දෘෂ්ටියක් තියෙනවා. දස දස වස්තුක මිත්‍යා දෘෂ්ටික කියලා නේ. එතකොට හරියට හරියට. ඔන්න ඕක තමයි අපි අපි දැන් කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඔන්න ওই ටික තමයි වැටෙන. එතකොට අපිට නිකම්ම පේනවා මේගොල්ලෝ ඇත්තටම මහා අන්ධකාරයකම ඉන්නේ. මේ ලෝකේ වෙන මහා මහා අන්ධකාරය. මහා අන්ධකාරය කියන්නේ. හොඳයි. එතකොට අර සම්මාදි සම්මාදිට්ඨිය ගැන ඔබතුමී කිව්ව ඔබතුමා කිව්වනේ අන්න ඒක ගැන දැන් අපි කතා කරමු. හොඳයි. ඔබතුමා ගන්නවා. ඔව් ඒකට මම යන්නේ ඉතලා දැන් මේක හදිසියේ ඔබ තීරණය කරොත් මේක දාන්න කාටට උදව් වෙයි කියලා මට කාරණා දෙකක් කියන්න තියෙනවා. මම මේක කෙටියෙන් කියන්න ඉක්මනට කියන්න. එකක් තමයි මට ගොඩක් අර ඔබ මේක ගැන දාලා තිබ්බ දවස් තුනකට කලින් අර ගෲප් එකටම මට සූත්‍රවල තියෙන වචනෙන් වචනට මතක නැහැ. කීයටවත් මතක නැහැ. නමුත් මට සූත්‍රයේ තියෙන කාරණා මතක මතකයි ඒ පලවෙන්න එක එතකොට එකති ම එතකට මගේ වචනෙන් තම කියන්න තැබ ඔපටතුමාට හරිටම සුත්‍ර තියන වචන ගන්න පුරන්න ලොකුද දැන්ව අද දැන් ගත්තා මිතියද ටිකන හරිටම ගත්තවතුම දෙවනි එක තමයි මගේ මට බොහෝම බොහොම මොකක්දකට කියන්නේ බොම අනුකම්පායමං ඉල්ලල ඉන්න හිතිනවා අහන් ඉන්න අයගෙන් මම මගේ භාෂාව මං ඉගෙනගෙන තියෙන්නේ ධර්මය වෙන භාෂාවකින් ඒක නිසා මට සිංහල වචන සමට මතක වෙන්න ඇති එම වුණොත් එම වෙයි කියලමට හිතනවා සැක ඇත්තියෙනවා එමනොත් මම බොම සරල ඉංග්‍රීසි වචනයක් දාන්න ඉටතින ඒක ආගෙන් එක්කෙනෙ ගණ්ඩ එපා මම ආඩම්බරට කරන වැඩක් කියලම්ක දෙ කරන්න මට වෙන විදිියක් නෑමගේ හිතේ තියෙන කියා ගන්න ඉතේ දෙකත මට කියන්න ඕට ඉස්සල්ලා ම උදව කරන්නගේ වගේ වෙලාවල්ලට ආන්න හරි හරියට එතකොට දැන් දැ මේ ආර්ය අනාර්ය කියන එක හරි වැදගත්කමත් තියෙනවා මේක ඇතරව ලොකු ජම්බුරු වචන දෙක මොකද හේතුව ආර්ය කියන්නේ අරාභභාවයට පත්වෙන්න ඒගොල්ලො බුදුහාමුදුරුවන්ගේ උගන්නන විදිහ පාවිච්චි කරලා හරියට මේක පාච්චි කරපය තමයි ආර්ය සාාවකයෝ කියන්නේ ඒගොල්ලොන්ට බුදුහාමුදුරුව එදර ඒකෙන් ඒකෙන් ඒකෙන් අපි දන්නේ නෑ අනාර්ය කියල දැ බුදුහාමුදුරුව කියලා තියෙනව කට්ටියක් ගැන නමුත් අපි දන්න අනාරය කියන කට්ටියට හැකියාවත් තියනෝද කියලා බුදුහාමුදුරුව කියලදීපු නැති විදිකට මේ සත්‍ය දැනගන්න පුළුවන්ද බැරිදි කියෙනක ප්‍රශ්නයක් අපිට මේ අද ලෝකේ එ අපේ පැත්තකින් තිීම එක අපිට මේ දර්ශ අද කතාවට වැඩක් නෑ නමුත් අනාරය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හරියටම පෞච්චි කල්ල අර අපිතුම දැන් සිලබස් එකක් තිරන ඕන විශයකට එතකට බුදුහාමුදුරුවන්ගේ සිලබස් එක තමයි ආරිය කට්ටිය පාච්චි කරන්න මටත් මන්තේරුම් කරගෙන නීමයි ඒක දැන් මේ එතකොට මොකද්ද මේක කියන්නේ? මේක ඇත්තටම කියන්නේ අපිට මට මට හිතනවා මේ දෙසන මතරේ මටයි ඒක කියන්න පුළුවන් වෙයි කියලා අහගින්න අයට මේ ඔය කියන මිත්‍යා දිට්ඨිය තියෙන ටික හරියටම අන්තිමට එනවා මේ ආර්ය කටියටත්. නමුත් ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඔය ඔය මිත්‍යා දිට්ඨිය තියෙන ටිකම ආර්ය කට්ටියටත් ඒ ඒ තැනට එනවා. නමුත් ඒගොල්ලෝ ඒක එන්නේ දැනුමෙන්. එතකොට මිත්‍ය අදිට්ට ඉන්න කට්ටිය අර කිව්වගේ අඳුර ඉන්න නිසා ඒගොල්ලෝ එක දැනෙමින් නෙමෙයි එන්නේ ඒගොල්ලන්ගේ තියෙන අඳුර නිසා එන්නේ අර අන්තිමට ඔය දැනුමම එනවා මේ <laughs> ඒ වචන ටිකම කියන්න පුළුවන් ඇත්තටම ඒ කියන්නේ අන්තිම ආර්ය ශ්‍රාවකයෙක් අන්තිම තැනකට ගිය තැනකට ඒගොල්ලොට කියන්න පුළුවන් කට ඇරලා ඊළඟ ලෝකයක් තියෙනවද නැද්ද දානයක් දුන්නම මොකක්ද වෙනවද නැද්ද ඔක්කොම කියන්න පුළුවන් නවත් ඒගොල් ඒක කියන්නේ දැනුවේ ඒක ලොකු ලොකු ඇත්තරම මේ ගත්තේ නවා අපි ඊට පස්සේ බලමු දැන් මොකද්ද මේ දැන් අද අපි දිත් දිත්‍ය වෙන දෘෂ්ටිය ගැන කතා කරන නිසා සම්මා දිට්ඨිය ගැන කතා කරන නිසා මම අර ඒ සූත්‍ර කියන සූත්‍රයේ මේ ඒක ටිකක් දෙක සූත්‍රයක් බොහොම වැදගත් සූත්‍රයක් ඕන ටික විතරක් කියන්නේ ඒ සූත්‍රය කියන්නේ කොහොමද ආර්ය සම්මා සමාධි කියන තැනට යන්නේ කියලා එතකොට දැන් මට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ දර හිටියනේ ගුරුතුමාලා දෙන්නේ ඒ දෙවනි එක්කෙනා ඔය අටවෙනි ජානයට ගියාට එයාට ඔය කියන ආර්ය සම්මා සමාධයට යන්න බැරිවෙච්චක් කෙනෙක් කියලද මං හිතන්නේ මොකද ඒකන බුදුහාමුදුරුව යවත් දාලගේ වෙන තව මේක මදික එක ඉවරයක් නෑ කියන ඉතින් එතන තමයි ඔතන තම බොහොම වැදගත් තැනක් මං හිතන්නේ එතකොට දැ මංවාගේකට කීරුවත් කියන්න බෑ මට එම කියවත් තියනෝ කියලා මම දැනුවෙන් විතරයි කියන්නේ නැතුව මේ පාවිච්චයෙන් නෙම කියන්නේ එතකොට දැන් ඒකෙදී මොකක්ද මට කියන්න ඕන ඕ සම්මා සම්මා සමාධිය කන තමයි කියන්නේ එතර ගොඩාක් අය කරන්නේ වාඩිවෙලා භාවනා කරන්න ගන්නවා කරලා හොඳ ප්‍රතිඵලත් ඒගොලුන්ට එනවා බොහොම සුන්දර ලෝකෙක ඒගොල්ල යනවා නමුත් ඔය කට්ටියගෙන් බොහෝම කලාතුරකින් තමයි හරියටම ආර්ය සම්මා සමාධී එමනතර අටවෙනි ජානයට යන්න පුළුවන් ආර්ය සම්මා සමාධි කියන එකට යන්නේ බොහොම ටික දෙනයි තමයි මේ සූත්‍රය මට තේරෙන විදිහට කියන්නේ. එතකොට ඒ කියන්නේ කොහොමද යන්නේ කියලා. එතකොට යන්නේ කියන්නේ දැන් අපි අපිතුම් භාවනා කරන්න පටන් ගත්තා කියලා. එතකොට මේ සූත්‍රයේ තියෙන සම්මා සමාධි ගැනනේ. එතකොට හරියටම ආර්ය සම්මා දිට්ඨිය නැත්තම් අපි පටන් ගන්නෙ අපි අත්‍තරම ඉතින් අපිට කාටවත් මොළදී ආර්ය සම්මා දිට්ඨිය තියෙන්න විදියක් නැහැ. හදිස්සියේ මොකද මේ ඉපදෙනකොට තියෙන්න විදියක් නැහැ මට තේරෙන විදියට. අපිට තේරෙන්න්න ඕනේ අපි පටන් ගන්නේ පින්කරාම හොඳයි එතකොට අම්මතාත්තර සලකණ්ඩ ඕනේ ඒමනත්තං ආරිවාම්සි කෙනෙක් කම්බුණොත් එයාට දාන දෙන්න ඕනේ සත්තු මරන්න නොදන ඇතකොට ඒක අර සමාජයේ පිළිගත්ත දේවල් අපිත් පිළියාරන්තමයි පටන්ගන්නේ මේ විදතම ජීවත්තෙන්න්න ඕනි කෙලෙට ඒ ඒ ඒ ඒතික දන්නවනම් ඇත්තටම බුදු බුදුහන්දුර කිය පණිට ජම්රටම යන්න ඇතිකරට වුණත් හොඳ ජීවිතයක් කැන් බොහොම අවිංසා ජීවිතයක් ගත කරන්න පුළුවන් මොකද ඒ කියන ඔක්කොම හොඳ දේවල් නමුත් බුදුහාමුදුරුව ඊට ඒක ගෙනියනවා ඊටත් එහාට ඒකට එහාට කියන්නේ එයා කොහොම දෙකමන් කියන්නේ ඒතකොට දැ ඕ ඒම කරලා දැන් සම්මාධි සම්මා සමාධයට යන්න පුළුවන් නමුත් බුදුහාමුදුරුව කියෙන නෑ ඒක අනාර්ය සම්මා සමාධිය කියලා මොකද මොකද හේතුව ඒ කියන ඔක්කොම හොඳ වුණාට ඒකෙන් අපි සසර දිග කරන එක තමයි කරන්න දැ උදරණයක් වසයෙන් අපි ගොමු පින් කරනවා කවුරුත් කියන්න පින් කරන නරකයි කලට මිත්‍ය අදිෂ්ටි කට්ටිය තමයි කියන්නේ වෙන ඇතුව කවුරුත් කියන්න නමුත් පින් කරන එකෙන් අපි කරන්න සසර දිග කරන එක එතකොට බුදුහන්දුරුව කැන සසර නවත්තගන්න කියලන තර ඒක පොටි ගැටලුවක් තිරනේ ගැටලුව තමයි ඔය බුදුහන්දුරුව කියන්නේ ආර්ය කෙනෙක් එක එයාට සමාරවිට සෝවාන් පලට ආපු වෙලාවට වෙන්න ඇති එක වෙන්නේ ඒ අද දැනුම එන්නේ එයට පේනොම පින් එති ඒකෙන් හැබැයි කියටුවත් කියන්න මට මේ හරිම වැදගත් කියන්න මේ කරුවට හඟින්න නොම් එක පින් කරන්න එපා කියලන මේ මම මේ කියන්නේ පින් කරන්න ඕනේ පින් කරන්න ඕනේ මොකද පින් කරන්න නැත්තන් අපිතුම ලැන් අද මම දවසකට කෑමක් වෙලා දුප්පත් අයට හරි හා පන්සලට හරි දානි දෙනවා හරි එතකොට දැන් ඒක ඒක දැම් මේ මංහන් ඉදන එක කවරට හිතුවොත් මේ මහත ඇත්ත කියන්නේ කියලා දන් දෙන එක නවත්තන්න නෙමේ මං කියන්නේ ඒක සම්පූර්ණ වැරදි එහෙම කවරට ගත්තොත් මම කියන්නේ ඔයා දන් දෙන්න නැත්නම් අද ඔයා මොකද්ද කරන්නේ ඒ ඒ වෙලාවේ මොනවාරි කරන්න එපා අපි නිදියගෙන ඉන්නේ නැහැ නේ පැය 24ෙම එතකොට කල්පනා කරන්න ඕනේ මම ඒ කර අනික් කරන වැඩේ දන් දෙනවට වඩා හොඳයිද නරකයි කියලා තමාගේ තීරණයක් එන්න ඕනේ. නමුත් එහෙම නැතුව අද මේ කරනවා දන් දෙනවා කියනක ලොකු දෙයක් අතරම ඉතින් ඒකත් මට හරිටම කියන්න ඕනේ නමුත් මට තේරිත් විදිහට මේ මේ සූත්‍රයේ අර සම්බන්ධය සම්මා සමාධියට තියෙන්නේ ඔතනයි කියලා මගත නිහල් මේ මෙන්ෂන්වට ලස්සට මේක කියන්න පුළුවන් වචනවලින් අන්න එතනදී මගේ අදහස එහෙමයි තියෙන්නේ එතනදී මේ මම එතන ටිකක් එකතු කරන්න ඒ කියන්නේ දැන් අර දැන් ඔය මේ ගමනේදී අන්න අපිට ඉස්සල්ලාම හම්බුණා මිත්‍යා දෘෂ්ටික කියන පැත්තක් නේද ඔය දාණය ඒ කියන්නේ පිනේ පවේ විපාක නැත කියන තැන. නේද? ඒ කියන්නේ කර්මයේ කර්ම විපාක නැහැ කියන තැනින් එන තැනම කෙලින්ම උච්ඡේද දෘෂ්ටියට අහු වෙලාමයි යන්නේ. එතකොට ඕක තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කිව්වේ. එතකොට ඊගාවට ඔබතුමා අයි විස්තර කරා මේ මේ සම්මා දිට්ඨිය කියන එක දෙයක් අර එකයි අනාර්ය පැත්ත අනිත් එක ආර්ය පැත්ත. එකක් ලෝකෝත්තර මාර්ගය අනිත් එක තමයි මේ ලෞකික මාර්ගය. අන්න එතනදී සම්මාදිට්ඨිය කියන එක දෙහාකාරයි. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨියක් කියලා එකක් තියෙනවා. එතකොට ලෞකික මාර්ගයක්. ඒකේ වෙනස තමයි අර ඔබතුමා විස්තර කරපේටි ඒක කෙලෙස් එක්ක වෙන සිද්ධියක්. ආශ්‍රව සහිතව වෙන සිද්ධියක් තමයි ඒක. එතකොට මේ නමුත් එතන ඉන්නේ සාස්ත්‍ව දෘෂ්ටිය තමයි එතන වැටිලා තියෙන්නේ. හරි? එතන සාස්ත්‍ව දෘෂ්ටියට වැටිලා තියෙන්නේ. එතකොට මේ ඔය ඔය දෙකෙම මිදිච්ච තැන උච්චේත සාස්ත්‍ව දෘෂ්ටිය දෙකෙන්ම මිදිච්ච තැන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන තැන. හරියටම හරි. ඔබතුමා විස්තර කරේ එතන. එතනින් යන ගමන තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ මේ විදිහට ගිහින් සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා ආන්න මේ නිවන කියන තැනට මේ අරියතුන් වහන්සේ කෙනෙක් කියන තැනට යන්න පුළුවන් ඔන්න ඔය මාර්ගයේ ඔස්සේ විතරයි. එහෙනම් ඒකේ මූලිකම තැන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන තැන. නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්න හරි. අන්න හරි. අන්න හරි. එතනදී අර ඔබතුමා අර පින ගැන කියපු නිසා මම ඒක පොඩ්ඩක් මතක් කරන්න. ඔන්න ඔතනදී පින පින කියනකොට තියෙනවා අවබෝධයෙන් යුතුව කරන පිනුයි අවබෝධයෙන් හරි නැතුව කරන පිනුයි. ওই දෙකට ওই දෙකට බුදු විඥානන හසගේ වචන වලින්ම කිව්වොත් ඥාන විප්‍රයුක්ත පිනයි ඥාන සම්ප්‍රයුක්ත පිනයි. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත කියන්නේ විප්‍රයුක්ත පිනක් කියලා කියන්නේ මේ අනවබෝධයෙන් කරන පින්දහම්. එතකොට ඥාන සම්ප්‍රයුක්ත පින් කියලා කියන්නේ අවබෝධයෙන් කරනවා කෙනෙක්. අන්න හරි ඒ ඒ ඔව් ඔන්න ওই දෙකේදී අර ඥාන විප්‍රයුක්ත පින තමයි අර ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨියට යන තැන. ඒ ඒ ඒ ඒ හරියට ඒ ඒ මාර්ගයේ යන තැන තමයි ওই තියෙන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ සුගතියක ඉපදෙන්න නේද? ඒ ඔව් කියන්නේ ඔව් මේ ඕකේ තියෙනවානේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර ඔව් කියලා. ඔව් පුඤ්ඤාභි සංඛාර කියලා ඔව් වැඩින වින තමයි ඔන්න ඥාන විප්‍රයුක්ත පිනින් සිද්ධ වෙන්නේ. ඒවට යෙදෙන හරි යෙදෙනකොට වැඩෙන කුසලයක් එක්ක ඒ ලෞකික කුසලයක් එක්ක වැඩෙන ගමන තමයි ඒ තියෙන්නේ. එතකොට අර හරි ඥාන සම්ප්‍රයුක්ත පින කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. ඔබ දැන් ඔබතුමා දැන් මේ පෙන්නපු විදියට. ඒ කියන්නේ සසර බිය දැනিলা චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා දිට්ඨියට මේ කියන්නේ මේ මාර්ගයකට ඇවිල්ලා මේ ලෝකෝත්තර මාර්ගයේ යනකොට ඒගොල්ලොත් මේ පින්දහම් කරනවා. හැබැයි ඒ කරන පින්දහම් අවබෝධයෙන් කරන්නේ. නේද? අන්න ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ යෙදෙනකොට ඒ යෙදෙන්න තියෙන යෙදෙන්න නම් අපි හිත මෙහෙවන්න ඕනේ නේකට. ඒ මෙහෙවන්න තියෙන හැකියාව තමයි කුසලය කියන්නේ. ඒක කෙලින්ම නිවනට උපනිෂ්‍ය කුසලයක්. ඒක තමයි ඒක ඕන වෙනවා මේ අපිට තියෙන අපි කුසලයේ වැඩිලා යන ගමනට. ඒ කියන්නේ ආර්යවද විවර හොඳයි. හොඳයි. දැන් උතනින් ඔබතුමා ඒක මම අර ඒතර අර ඒ අඩුපාඩු ටික මම පොඩ්ඩක් දැම්මා එතනට. නෑ නෑ ඒක ඒක ඒක මම කියේ මට වචන මතක නෑ කියලා මොකද මට අර ඒක මම කියවනවා ඒක ඒතර අවබෝධය එනවා. එතකොට ඉතින් තවත් දසරැක් විදර කියවනවා එතර අවබෝධයක් කියන එතර මට ඒක තම ඔලුවට යන්න එමනතුවට තියෙන අකුර එකක්වත් මතහෙම දක්ෂයෙක් නෙමේ මගේම නිසන්තමත්තයට වගේ නිසාන්ත මහත්තය මට පේනවා අපි ඕක වෙන බාසාකින්කව ෆොටෝග්‍රෆික් මෙමරි තියෙනවා නිසන්තමත්තයට එහෙම ඉන්නවා තම ගොඩක් හාමුදුරුවොත් ඉන්නවා එමයි නැත්තේ නෑ නමුත් මට ඒ මැකියාවක් බින්දුවයි <laughs> නිසා මම අර අවබෝධ ටික මගේ වචනවලින් කියනවා මොකද මම විශවාස කරනවා මේ බුදුහන් ධර්මය අවබෝධ වෙනෙක් කෙනෙක්ට කියන්න පුළුවන් අර වචන පාවිච්චි කරන්න නැතුව. ඒකනේ අවබෝධය ආව කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒක වචන හැබැයි ඉතින් මම කියන්නේ ඔව්. අර වචන පද අමතක වෙලා ඔබතුමා දෙන අදහස තමයි ගන්න ඕනේ කෙනෙක් මේකේ. අන්න ඒකයි වෙන්නේ. ඕනම ඕනම සාකච්ඡාවක මේ වචන වලින් අපි කියන්නේ බෑ මොන මොනවා හරි ටිකක්. නමුත් ඒ වචනේ නෑ අපි කියන එක ඒ වචනෙන් එහා ප්‍රඥාවකින් ගන්න ඕනේ ඒ ඒ අවශ්‍ය කරන දෙක හොඳයි ඔබතුමා මේ කරගෙන යන්න හොඳයි එතකොට ඉතින් ඇත්තරම මේ ඒ ඔය කියපු සූත්‍රය ගොඩාක් වැදගත් සූත්‍රයක් නමුත් මම අද කොටු කරාමං කියන කෑල්ල අර සම්මා දිට්ඨියට සම්බන්ධ කෑල්ල විතරක් නමුත් ඒක ඊට පස්සේ දෙකතම සම්මා වායාම වෙනකම්ම බුදුහාඳුරු කියනවා මේ මොකද්ද කොහොමද ආර්ය කෙනෙක් සම්මා සම්මා සමාධියට යන්නේ කියලා. එතකොට දැන් ඒ කියන්නේ කවුරු හරි දැන් මම දන්නවා මේ මම ඉන්න රටෙත් මම දන්නවා ගොඩක් අය මොකද ඒගොල්ලෝ කියනේවා පොත්වල ඒගොල්ලෝ පොත් ලියලා තියෙනවා දැක්කම මට පේනවා හැකියාව තියෙනවා මේ ලංකාවේ හම්දුරොත් ඉන්නවා මේ ඒකල කියන විදිහට මට දන්නේ මට එහෙම නැතු මට පෙනුමක් එහෙම දැනුමක් නැහැ කාගේ හිතේ මොකද්ද වෙන්නේ කියලා. මේගොල්ලන්ට හැකියාව තියෙනවා පළවෙනි ඥානෙ ඉඳලා අටවෙනි ඥානෙට අර පඩිපෙළ අපි පඩිපෙළ නගින්නේ ඒ වගේ නගින්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ පඩිපෙළ බහිනවා වගේ අටේ ඉඳලා එකට බහින්න පුළුවන්. මේ හැකියාව තියෙනවා. නමුත් මට හිතෙනවා මේ ඒ හැකියාව තිබ්බට ඒ කට්ටියකින් ගොඩක් කට්ටිය හැමෝම වෙන්න පුළුවන්. අරහත් වහන්සේලාත් ඇති ඔය කියන කට්ටිය අතර. අර ඔය කියන ආර්ය සමා සමාධිය නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ අර අනාර්ය සම්මා සමාධිය. ඉතින් මම කියන්නේ නැහැ මේ අනාර්ය සම්මා සමාධිය නරක දෙයක් කියලා. හැබැයි නමුත් ඒක අර ඒක කෙලස් තියෙන සමාධිය කියලා තමයි මට මේ මේ සූත්‍රය මේකට සම්බන්ධ මේ කොටස අපිට පුළුවන් ඇති කියලා මට හිතනවා තව ටිකක් නිසඳ මතෙක් කියන්න තියෙනවා නම් මේව කරන්න. ඔව්. කියලා මට හිතෙනවා. ඔව්. මම හිතන්නේ ඒ ඒ ටික විග්‍රහය ඇති. එතනදී අපි ආයෙ තව පොඩ්ඩක් ආයෙ පෙන්නුවොත් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අර කිසිම දෙයක විපාක නැත කියන තැනට වැටලා තියෙන උච්චේතම දෘෂ්ටියට. එතකොට අර ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා විස්තර කරපු. එතකොට අර මේ ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආශ්‍රය සහිතව යන ගමන අන්න එතනදී අර අර සෑම දෙයකම අර මිත්‍යා දෘෂ්ටියට වැඩිච්ච ඒවා ඒ හැම දෙයක්ම අනිත් පැත්තට ඒ හැම දෙයකම විපාක ඇත කියන තැනින් තමයි ඒගොල්ලෝ ගන්නෙ. ආන ඒ ওই දෙකේ වෙනස ඒකයි. ඒ කියන්නේ මේ යාග හෝම වල විපාක තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා නේද? මේ මෙන්න මේ විදිහට මේ හැම දෙයකම විපාක දෙන ස්වභාවයක් තියෙනවා කියන තැනින් තමයි ඒගොල්ලෝ අල්ලගන්නේ. අන්න එකට කියනවා මේ සාස දෘෂ්ටිය කියලා. හොඳයි. ඔය කියන්නේ ඇත නැත අන්ත දෙක උතර තියෙන්නේ. අන්න එකත මට ඇතරද අර කියීමට මතක් වුණේ ඇතර මේක වැදගත්ම මේ සූත්‍රය තින වැදගත්ම පණ්ඩිටේ තමයි මේ අර පාලිවන් මම පාලි දන්නෙක් කෙනෙ නෙවේ පාලි කියන කියවන පාලි සූත්‍ර නමුත් එම දැනු වචන දැනගෙන නෙමේ කියන්නේ එක කියවමට ඇහෙනවා මොකද පණිඩිය කියලා මොකක් කර හේතුවකට මට පණිඩිය දක්කිනවා අත්ති කියලයි නත්ති කියලා වචනයක් තියෙනවා ඒකට අත්ති නත්ති කියන වචන දෙක අපි සිංහලෙන් කියනවනම් කියන්නේ ඇත නැත කියන වචන එතකොට බුදුහාමුදුරුවෝ හැමතිස්සේම කියන්නේ ගොඩාත් තැන්වල කියලා තියෙනවා මම උගන්වන්නේ ඇත නැත කියන අන්ත දෙකේ මැද්දෙන් කියලා. ඉතින් ඕකම තේරෙන්නේ නැති හින්දා <laughs> ඕක මොකද ඒක හරි තේරුම් ගන්න හරි අමාරුයිනේ. ඕක තේරෙන්නේ නැති හින්දා ගොඩක් අය ඉතින් යන ගමන එක්කෝ යන්නේ අර ඇත කියන මාර්ගේ එහෙම නැත්නම් නැත කියන මාර්ගේ. ඉතින් මේ මට පේනවා සමහරලාට YouTube එකේ සමහර කට්ටිය ධර්මය කියලා දෙනවා නැත් ඒගොල්ලෝ කියන විදිහට මට පේනවා සමහර ශ්‍රාවකයෝ ඉවර වෙන්නේ නැත කියන තැන. එතකොට ඒගොල්ලෝ ඇත්තටම ජීවිතය ගැන කලකිරෙනවා. මොකද මුකුත් නැහැනේ. නැත. ඉතින් සම්පූර්ණ වැරදි. අගතන මේ සූත්‍රයේ ලස්සනට පෙන්නනවා ඇත ඇත නැත කියන එක මොකද්ද කියලා. ඒකේ මැද්දෙන් නේද යන්න ඕනි. යන්න ඕනි. අන්න ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කියලා අන්න හරි. හොඳයි. ඔව් හරියට හරි. එතකොට එහෙනම් අපිට මධ්‍යම ප්‍රතිපදාව කියන තැනට අපි ආවොත් ඒ කියන්නේ අපි කිසිම අන්තයක නැහැ කියන එකයි. කිසි මන්තයක නෑනේ අන්න එතකොට සම්මාධිටිය කියන දැනින් යන ලෝකෝත්තර මාර්ගයට විල්ල තියෙන්නේ හරි ආරිය හරි මං ඒකයි මං අර මුලදි කිව්වේ මිත්‍යා දිට්ඨිය තියෙන කෙන අය පටන් ගන්නේ නැත කියන තැන හරි ඒ මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ එතකොට අනාර්ය සමාධිට්ඨි තියෙන කට්ටිය පටන් ගන්න ඇත කියන තැන නමුත් ඔය දෙකම මැද්දට එන්ඩෝනය පිතින් ඕෝක මේ සමාර ශ්‍රාවක අහල ඇති මේ තායිලන්තේ හිටිය මේ ලොබොහොම ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් කවුද අජාන් චා කියලා ගොඩක් අය අහල ඇති කියල මට හිත නමකද හරිම් ප්‍රසිද්ධය එයා කියනවා මේ රහතන් කියන තැන දැන් අපිට කාබරකට ගිහම අපට තැන් දෙකක ඉන්න පුළුව අපිට කැන පෘතජ්ජනය මං වගේ පෘතජ්ජනයට ඉන්න පුලන් තැන් දෙකක්තිනවා ඒක ඇත්තමයි බිම වාඩි වෙලා ඉන්න එක දෙවෙනි එක තමයි සීලිමයින් සීලි මූඩ වාඩි වෙලා ඉන්න නමුත් රාතන් වහන්සේ කෙනෙක් ඉන්න ඔය දෙක මැද්දේ. ඉතින් කාටවත් හිතා ගන්න බෑ මොකද්ද කියන්නේ කියලා. මොකද අපිට බිත්තියක් ඉඳ ගන්න බෑ. එතකොට මේ ආඳුරු කියන්නේ ඔන්න ඔතෙන්ට එන්න ඕනි කියලා. ඉතින් ඕක තේරෙන්නේ නෑ. ඇත්තටම ධර්මයේ ගොඩාක් ජම්බුට යනකම් මොකද්ද මේ කියන්නේවත් කියලා. නමුත් මම හිතේ ඒක ෂෝක් මේ උදාහරණයක් කියලා. ඇත්ත නැත්ත කියන එකේ මැද්දේ ඉන්න එක. මැද්දේ වාඩි වෙන එක ඇරතම. ඔව්. හොඳයි. එතකොට දැන් අපි එහෙමනම් දැන් අපිට තියෙනවා එහෙනම් මේ ලෞකිකව සම්මාදිට්ඨියකුත් තියෙනවා. අන්න එතනත් දෘෂ්ටියක්, සාස දෘෂ්ටිය. එහෙනම් මේ දෙකෙන්ම නැතුව මධ්‍යම ප්‍රතිපදාව කියන තැනින් තමයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. එහෙනම් යමෙක් සම්මාදිට්ඨියකට එනවා නම්, අරිහත් භාවයකටපත් වෙන්න යනවා නම්, ඒ කියන්නේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩනවා නම්, ඒක තව පැත්තකින් කිව්වොත් සත්‍තබොධ්‍යංග වැඩෙනවා නම්, මේ සියලුම බොජ්ජං මේ ඒ කියන්නේ සත්‍තිස්පාසික බෝධි ධර්ම වැඩෙනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ යන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව වෙම්මයි. අර දෙකින් කවදාකත් ඒ ගමන යන්න බෑමයි. එහෙනම් යන්න බෑ. එහෙනම් මොකද්ද මේ ඇත නැත අන්ත දෙකින් මිදිලා මැද්දෙන් දකින්න කියන කතාව? මොකද්ද මේ මැදින් එන සම්මාදිට්ඨිය? අන්න ඒක ගැන කතා කරමු. මම හිතනවා මෙන්න මේ වෙලාවේ අපිට මේ කච්චායනගොත්ත සූත්‍රයේ හරිම වැදගත් කියලා ඔන්න ඔතනට. හරි හරි හරිම වැදගත්. ඔව් ඇත්තටම ඉතින් ඒකනේ අර දැන් ඔය කියන කච්චගෝතන කියන්නේ ඒත් බුදුහාමුදුරුවන්ගේ ගාව හිටපු හාමුදුරුනාමක්නේ ඉතින් එයා ඒ සූත්‍රය කියන විදියට යා මේ අත්තරම ටිකක් කල් හිටපු එක්කෙනෙකු හාමුදුරු කල්තර ඒ කියන්නේ එයා මේ අලුතෙම එක්කෙනෙකුත් නෙමෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එයා දැනුවත් තියෙනවා. නමුත් එයාට සම්මාදිට්ඨිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්මාදිට්ඨිය ප්‍රශ්නේ මං හිතන්නේ මේ අපි හැමෝටම තියෙන්න ඕන. මොකද ඒක නැති එක තමයි අපි හිර වෙන්නේ. ඉතින් එයා බුදුහාමුදුරන්ගෙන් අහනවනේ ඇවිල්ලා. මේ බුදුහාමුදුරනේ මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා මොකද්ද මේ කියලා. එතකොට දැන් අපි දන්නවා සම්මාදිට්ඨි කියන එක ගොඩාක් තැන්වල අපිට ඇහෙන්නේ මජ්ක්‍ධිම නිකායේ නමේ තියෙනවනේ සම්මාදිට්ඨි සූත්‍රය කියන එකක්. ඕක තමයි ගොඩක් කට්ටිය උගන්වන්නේ සම්මාදිට්ඨිය මොකද්ද කියලා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ මජ්ක්‍ධිම නිකායේ නමේ සාරිපුත්‍ර හාමුදුරුවෝ 16 විදිහකට කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ඔක්කොම හරි. නමුත් හරියටම බුදුහාදුරගේ වචනයෙන් කවර අහන්ඩ ඕන්නන් සම්මාධතිය යන්න කළ මේ සුත්‍රයට ගොල් එන්ඩෝන මොද ඒක හරිතම බුදුහාන්දුරුව ඒකට අපි අර කියන්න මොක ධර්ථ කතනය ලස්සට කියනවන එතකොට මොක දහනවනි සම්බධිට්ටි හෝති හෝටීටි එතකොට බුදුහාන්දුරුව කියනවන මේ ලෝකයේ තියෙන අන්ත දෙකක අදන් අපි කතා කර ඒකයි ඇත්ත නැත්ත කියන අන්ත දෙකේ තමයි තියෙන්නේ එකන අපිට ඕන වෙලා ඕන දෙයක් ඕන දෙයක් ගත්තොත් අපි ඉන්න ඇත්ත නැත කියන අන්ත දෙක අතරේ තමයි අද අතරෙන මේ දෙකෙන් එකක තමයි ඉන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම අර වෙන භාෂාවකින් තමයි මට මං පට මං කියන්නම් අර pāli මේක වචන දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ලෝක සමුදයම් කියන වචනය. මේ ලෝක සමුදයම් කියන්නේ අපි දන්නවා ලෝක කියන්නේ මේ ලෝකයට අපි දන්න ලෝකයට ඒ කියන්නේ අපි කන බොන දේවල්, ගෙවල් දොරවල්, යාළුවෝ මේ ඔක්කොම ඉන්නේ ලෝකෙනේ. ඒක ලෝකය එක සමුදය කියන්නේ පටන් ගන්නවා කියන එක සමුදේතර ඒකත් මක තන්නේ බොහම බොහම ගොඩක් බෞද්ධයෝ දන්න පාලි වචනයක් රයි ලෝක සමුදය කියන්නේ ලෝකය පටන් ගන්නවා එතොට මේ ලෝකය පටන් ගන්නවා කියන එක යථභූත ඥානයෙන් දකිනවනම් හරි ඒ වෙලාවට ඒ ඒ දකින එක්කෙනට කිසිම ප්‍රශ්නයක් නෑ ලෝකයක් නෑකිල් ප්‍රශ්නයක් කොළුවට එන්නේ නෑ දැන් එයා එක්න්න දැන් නැත කියන තැනට යා යන්න නෑ ඒ වෙලාවට හැබැයි හරි එතකොට ඒක අන්තය තමයි අනික් ඒක පාලි වචනය තම අර මොකක් දෙකැන ලෝක නිරෝධ වෙනකොට එක ගැන් ලෝක නිරෝධම් කියලා පාලි තියල තියෙන්නේ එතකොට මේ ලෝක නිරෝධම් කියනකොට කියන්නේ ඒ වෙලාවට මේ යථභූත ඥානයෙන් නම් එක දකින්නේ එයාට අර ඇත කියන ප්‍රශ්නයක් එන්නෙත් නෑ ඉතින් ඕක මකද සෑන ඔත්තන ජම්බුරුයි මගත නිසන්ත මාතරමට හොඳට කියන්න පුළුව මර එකක් විතරක් කියන්න පාලිවලට කමිති අය ඉන්නවා නම් මේ දැන් ඔය කියපු මං වචන දෙකේම ලෝක නිරෝධම් කියන එකයි ලෝක සමුදයම් කියන එකයි අර අන්තිමට පාලි වචන බැලුවොත් අර අං කියන අර බිඳුව එනවා බිඳුව අං එතකොට ඉංග්‍රීසියෙන් කවුරුහරි බැලුවොත් ඕක පේනවා ඒක ලියලා තියෙන්නේ m එකට උඩින් බිඳුවක් තියෙනවා ඒතකොට අං කියන වචනේ මට තේරෙන විදිහට හැමතිස්සෙම කියන්නේ මොකක් හරි මොකක්ද අර සිංහලෙන් කියන්න මහත්තයා නම් මේක නවුන් එකක් කියලා අපි කියන්නේ මොක දෙයක් හැටියට තමයි කියන්නේ ඕ ඒ සිංහල බාස එක හරි වැදගත්තේ ඒ පොඩි පොඩි දේ අපි පාලි ගොඩක් ඉගෙන ගන්න ඕන්න ඉගෙනගන්න පුළුවන් හො දක්ෂණ හොඳයි නමුත්තර අං කියන වචනයෙන් ලොකු තේරුමක් ගන්න පුළුවන් එතට මේ කියන්නේ දෙයක් ගැන කියන්නේ මේ කියන විදිහට බුදුහන්ද ලෝක නිරෝධම් කියලා කියන්නේ දෙයක් හැටියට පොතක් වගේ පුටුවක් වගේ දෙයක් ගැන කියන්නේ ලෝක සමුදයන් කියන්නෙත් එහෙමයි නමුත් අපිට අන්තිමට කියන්න පුළුවන් මේවා මේවා මේ අර විහාරයට ගන්න දේවල් මිසක් ඒවගේ තරයක් නෑ අන්තිමට බැලුවම නමුත් අර කිව්වාගේ වචන පාවිච්චි කරන්නේ නැත්නම් අපි කොහොමද ධර්මයේ කතා කරන්නේ ඉතින් මම හිතන්නේ මේ මෙතන මේ අපි ඒ කියපු වාක්‍ය දෙක ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ තියෙන අන්ත දෙකේ නමුත් ඒ අන්ත දෙකේ තිබ්බට මේ කාටරි පේනවා නම් මේ ලෝකේ හැදෙන වෙලාව ගැන එයාට ඒ වෙලාවේ එක ලෝකය කලකෙන් තියෙන ඕන දෙයක් ඒ වෙලා කිසිම සැකයක් නෑ ලෝකයේ කිසි දෙයක් නෑ කියලා ඒ වගේ මේ කාටට හොඳට තේරෙනවා නම් මේ නැති වෙන අර දැන්න නිරෝධ වෙන හැට නිරෝධ වෙන හැට දකිනවන එයාට වෙලා ලෝකයක් නෑ කියලා නැසරි තියෙනවා කියලා කිසි අදහසක් එන්නෙත් නෑ ඕක හරි ජම්පුරුයි මොකද ෝකෙන් ඇතර මට තේරෙතිට කියන්නේ අපිට එක හිතේ එක වෙලාකට තියෙන්න්න පුළුවන් එකයි තියෙන්න්න පුළුවන් ඇතහරි නැතහරි විතර තියෙන්න්න පුළුවන් එද දෙකම තියෙන්නේ කීටවත් බැයිතින් ඒක සාමාන්‍ය දෙනුවෙන් අපිට ගන්න පුළුවන් දෙකක් තියෙන්න්න බෑනේ ඇත්ත කියනකොට කොහොද නැති තියෙන්නේ නැත තියෙනකොටකට ඇතති නමුත් ඒකින් කියන්නේ ඇත කියලා එකක් තියෙනවා කියලක් මං කීවෙත් නෑ නැත කියල එකක් කිවෙත් නැති ඔත්තන තමයි අපිට මේ අර බුදුහාමුදුරන්ගේ ජඹුර ප්‍රශ්නයක් වෙන්නේ මොකද අපිට බුදුහාමුදුරුව කියනේ වචනෙන් අපිට කියන්න බෑ මොකද අපි අපිට එහෙම දැනුමක් නෑ බුදුහාමුදුරුව කිව්වට අපිට අර බුදුහාමුදුරුව කියපු එක කියනවා මිසක් වචනවලින් සත්‍යය කියන්න බෑනේ බුදුහාමුදුර අවුරුදු 50ක් කරේ ඕකනේ සත්‍ය කියපු එකනේ වචනවලින් නමුත් මං වගේ පුතජනෙට ඒක කරන්න බෑ මොකද වචන අපි මම ගත්ත ගමන් වචන මම පටල ගන්නවා මොකද ඒකතින් අපිට එහම හැකිවන්න නම නිශාන්ත මහත්තයට මට පේෙන මට වඩා ගොතු ලොකු හැකිවත් තියෙන එකින් දෙති මංකේ කියනවා මේ සන්තමතයට ඇඩ් කරන්න කියල බම් කීපයකට එතකොට ඔන්න ඔතනදී මේ බුදු ගැනවාසේ පෙන්නලන ඇත කියන දෘෂ්ටිය නැත කියන දෘෂ්ටිය මෙන්න මේකේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නෙම කියලා. ඔය අන්ත දෙකේ තමයි ඉන්නෙම කියලා. අන්න හරි. ඒ ඒ ඒ මම තව තව ටිකක් පොතන්ට ගන්නම්. ඔන්න ඕක තමයි කිව්වේ මේ 31 ලෝක ධාතුවටම. එහෙම නැත්නම් කාම රූප අරූප කියන ලෝක ධාතුවටම පොදු න්‍යායක් තියෙනවා. ඒක තමයි මේ අන්න එතනදී අපිට පේනවා ඒ කියන්නේ අටලෝ දහම කියන එක. නේද? අටලෝ දහම කියලත් අපි අහලා තියෙනවා. මොකද අටලෝ දහම යසායස නින්දා ප්‍රශංසා මේ ලාභ අලාභ සැප දුක කියලා. බලන්න ඔක්කොම ටිකී ටිකී කෑලි තියෙන්නේ නේද? ඒ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඒවා තියෙන්නේ. <laughs> එතකොට එහෙනම් අන්ත එහෙනම් ඔය ඔය හැම තැනම තියෙන අන්ත නේද? ඒ කියන්නේ සැප තියෙන තැන අනිත් පැත්ත සැප තියෙන තැන එක පැත්ත දුක තියෙන තැන තව පැත්ත. එතකොට මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත තියෙන්නේ. එහෙනම් ඇත කියන්නේත් ඒ වගේම එකක් නැත කියන්නේත් ඒ වගේම අන්තයක්. එහෙනම් මේ තිස්ලකූතුක ධාතුව තියෙන ධර්මතාවය තමයි ඔය ඇත නැත කියන අන්ත දෙක. අන්තවල තමයි වැටෙන්නේ. හරියට. එතකොට මේ එතනදී බුදු පියාණන් වහන්සේ ඔන්න ඔතනදී පෙන්වන හරි සියුම් තැනක ඔබතුමා පෙන්නපු තැන එතන තව තව කෙනෙක්ට පැහැදිලි වෙන්න මම මෙහෙම පෙන්වුවා. මෙන්න කෙනෙක් මේ ලෝකයේ ඇතිවීම ඇති හැටියෙන්ම මනා නුවණින් දකින්නවා නම් ඔව් අන්න එයාට නැත කියන දෘෂ්ටියක් ඇති වෙන්න හැ කියලා කියනවා. ඔව් ඇති වෙන්න. ඇති වෙන්න. ඒ කියන්නේ මේ ලෝකය මේ හටගන්න ස්වභාවය. මේ කොහොමද ලෝකේ ඇතිවීම? එහෙම නැත්නම් ලෝකේ සමුදය වෙන්නේ. ලෝකේ කොහොමද හටගන්නේ කියන එක. දැන් මනහ නුවණින් දකිනවා නම් ප්‍රඥාවෙන් දකිනවා නම් මනහ නුවණ කිවි ඔන්න ඕකටයි නේද? ප්‍රඥාවට. එහෙනම් මේ මනහ නුවණින් දකිනවා නම් අන්න එයාට නැත කියලා අන්තිකට යාව හිටින්නේ නැහැ. ඇයි හට ගැනීමක් පවතිනව නම් නැත කියලා ගන්න බෑනේ. යම් හට ගැනීම අන්න හරි සමුදේ වීමක් තියෙනවා. එතකොට ඒ වගේම මේ ලෝකයේ මේ විරෝධය එහෙම නැත්නම් නැතිවීම අන්න ඒක මේ මනහා නුවණින් දකිනවා නම් අන්න එයාට තියනවා කියලා ගන්න බෑ. ඇති කියලා ගන්නත් බෑ. තියනවා කියලා ගන්නත් බෑ. හරි. එතකොට මෙතන මේ හරි සියුම් තැනක් උන්වහන්සේ උතන පෙන්වන්නේ. එතකොට ඔන්න ඔතනදී අර ඔබ ඔබතුමා ඔබතුමා කිව්වා වගේ එහෙනම් මෙතනදී අපිට මේ ඇත හෝ නැත හෝ කියලා හරි මේක මේ ඇතත් නැතත් කියන දෙක ගැන කතා කරන්නත් බැරි තැනක් කියලා අපිට හම්බ වෙන්නේ එක තැනකින්නේ. අපිට හම්බ වෙන්නේ මේ හිත හරහා මනස තුලින්නේ මේ කතන්දරේ. ඔව්. අපි ඒකත් මතක් කරමු. හරියට. ඇහෙන්වත්, කනෙන්වත්, නහයෙන්වත්, දිවෙන්වත්, කයෙන්වත් නෙවෙයිනේ අපිට මේ කතන්දරේ යහුවෙන්නේ. නෑ අපි මේ මුළු ඇත කියලා හොයලා තින්නේ මනසින්මයි නේද මේ සිත තුල ගොඩ නැගෙන ඔව් සිතවිලි හරහා ඇවිල්ලා ගොඩ නැගිලා තියෙන මනසකින් තමයි අපිට මේක අහුවෙලා තියෙන්නේ එතකොට ඇත කියලා හොයලා තින්නේ උතනින් නැත කියලා හොයලා තින්නේ ඔය විදියටම සිතුවිලි හරහා ගොඩ නැගිච්ච මනසක් තුලින් තමයි අපිට නැත කියලා අපි අහුවෙලා තියෙන්නේ එහෙනම් මේ ඇත නැත දෙකම අපි අහුවෙලා තියෙන්නේ මනසේ ලෝකෙකට. හරි. එහෙනම් කෙනෙක් මට මට පොඩි කියන්න පුළන් අදහසක් එක දැ ම දැන් ෝම ගොඩක් අයගෙන් මත් තිමේ දන්න හැමතේම මාත් කාගෙන් අර එක්ක සූත්‍ර කියවලට කාගර ආගන මක්කර කියන දෙයක් අහගෙන තිය ඉදලන මේ මටතියන පොඩි චූපු චූටි අල්ප මාත්‍රික දැනුව තියෙන් <laughs> අවබෝධය තියෙන් එතකොට සමල්ලාට තින් ගොඩක් වෙලාට මට එන ප්‍රශ්න ඒ ප්‍රශ්න ඉතින් මට අහන්න කෙනෙක් නෑ මම <laughs> ඉතින් අවුරුද්දක් තරරි අරගෙන ඔක විසට ගණ්ඩෝනේ නමුත් මට කියන්න තියෙන ප්‍රශ්නයක් තියෙන මං ඒකයි මේ මේ ගුදරටම ගන්නේ හේතුව මට හිතනවා මේ ප්‍රශ්න මට විතරත් තියෙන ප්‍රශ්න නෙමේ ගොඩක් අයට තියෙන ඕනි කියලා දැන් ඔබතුමා පාවිච්චි කරා මනස කියන වචනේ. එතන මේ ඔය දැන් මේ මෙතෙන්දි මනස කියන වචන අපි එක එක තැන්වල අර්ථකථන වෙන විදිහට උදාහරණු කියන්නේ මේ හරියට මිශ්‍ර කරලා නැහැ මනස මොකක්ද කියලා කිසිම තැනක. නමුත් එක එක විදිහට අදහස් දෙන්න මොකක්ද කියලා දැන් මේ මේ දැන් මේ කියන තැන අපි මේ මනස කියලා ගන්න තියෙන්නේ මනෝ ආයතනය කියන එක. එහෙම හරි නේද? අන්න හරි. කියන්න පුළුවන්. මනෝ විඥාන ධාතුව ගැන ඔය කතා කරන්නේ. ඒගැන කර්මජ විඤ්ඥානය අපි මනෝ විඤ්ඥා මනෝ මනෝ මනෝ මනෝ ආයතනය කියල එකක් නෑ නමුත් අපි එක කඩනවන්නේ මනෝසා දම්ම කියන ආයතන දෙක අරගෙන එක එක එකයි තියෙන්නේ දෙක එකට තියෙන්නේ මොකද මනෝ කියන ආයතනයක් නෑ දම්ම කියන එක නැතැම් දම්ම කියල එකක් නෑ මනෝ නැතන්ගේ දෙක එකට නැතින් එතකොට අර කෝට්ටක කෝට්ටක අපිතුම හැමදිස්සේව කෝට්ට කොච්චර ගැඩුවත් පැති දෙකක් තියෙනවා අගවල් දෙකක් තියෙනවා ඒවාගේ මේ දෙක එකට තියෙන්නේ එහෙම නැත්නම් කෝට්ට නැහැ හරි එක අගයක් විතරක් එන්නේ දෙයක් නැහැ ඉතින් ඒ වගේ මේ මනෝ අද මේ මනස කියලා අපි කියන්නේ මනෝ ආයතනයේ හැදෙන ධම්මයක් ගැන තමයි කතා කරන්නේ ඉතින් කොහොමද ධම්ම කියන සමුදය ධම්මං නිරෝධ ධම්මං කියලා අපි ගොඩාක් තැන් වල අහලා තියෙනවා ඒක ඕකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට මේ ඔබට මේ දැන් ධර්මය ඥානය ආව කියලා කියන්නේ තෝකම තමයි අර එම නැත්තන් අපිට තව ට කතා කරන්න පුළුවන් මේක අර මොකක් දෙකටකන උදේවැ ඥානය කියට තෝකම තරි අරයට ඕකමයි අනිච්ච කියලා කිය ඕ අනිච්ච කියන තෝකමයි ඕක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ජබරට යනෝ මිසා ඉතින් මේ බුදුහාමුදුරක ධර්මය මේ අපිට අගක් කිවරයක් නෑන එක ජම්බුරටම යන්න පුළුවන් ඉතින් මේ හරි මංහිතන්නේ ඒක වැදගත් මොකද සමාදායට පැටලෙනවාන මොද මනස කියලා දැන් කවරුවට මගෙන් ඇහෝත්තේම කියන්නඩ කියෙන මනස මොකක්ද කියලා ඉතින් මම ඉතින් මට දන්න වචනවලින් කියන්න පුළුවන් මොකද සමහර අවස්ථාවල මනස කියලා අපි කියනවා චිත්ත කියන එකට බුදුහාමුදුර චිත්ත කියලා කියනවනේ. ඒතර ඒකටත් අපි මනස කියනවා සමහරලාට. සමහරලාට අපි කියනවා මේ මනෝ ආයතනයට මනස කියලා. සමහරලාට අපි කියනවා විඥාණයට මනස කියලා. නමුත් මට දැන් තේරෙන විදිහට එහෙම සරල අදහසක් ගන්න බෑ. මොකද්ද මේ මනස කියලා? ඔව් ඒකද මම චිත්ත චිත්තවලින් චිත්ත චෛතසිකවලින් තොරව මනසක් ගැන කතා කරන්නත් බෑ. ඔය ඔක්කොම එකට හටගන්න කතන්දරයක් තියෙන්නේ. එකට එකිනෙකට ප්‍රත්‍ය ධර්ම ටිකක්. අන්න ඒක. චිත්ත වලින් තොරව මනසක් ගැනවත් මනස මනසින් තොරව චිත්ත ගැනවත් ඔය එකක්වත් කතා කරන්න බෑ. ඔය ඒ කියන්නේ එකක්වත් කතා කරන්න බෑ. අන්න හරි. ඒ කියන්නේ ඔය මනස මනස හැබැයි මනස මුල් වෙලා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ආන්නේ. මනස මුල් වෙලා තමයි ඔක්කොම මෙන්නේ මනස මුල් වෙලා. ඉතින් මනස අපි ගන්නේ හැමතිස්සෙම මනසේ තියෙන දෙයක් ගන්නේ ධම්මයක් ඇටියට අන්න හරි එතන හරි වැදගත් අන්න හරි මනස තුල ගොඩනැගෙන විදියක් නෑ අපිට අන්න හරි මනස තුල ගොඩනැගෙන ධර්ම තමයි තියෙන්නේ සමුදය ධර්ම නිරෝධ ධර්ම හරියට හරි හරි හරියට හරි ඔව් ඉතින් මම හිතුවා කියන්නම් කියලා මොකද මේ මනස කියලා දැන් දැන් සමහර අය කියනවා මනස තියෙන්නේ මොලේ මොලේ කියලා එහෙම එකකුත් නෑ ඔව් මම එතන මොලේ මනස මම එතන ඔන්න විස්තරයක් කරන්නම් ඔන්න ඒ කියන්නේ මනස ක්‍රියාත්මක වෙන්නේ මොලේ අතරදී වස්තුවත් එක්ක තමයි ඒ කියන්නේ හරියට ඔව් ඒ මනස හැබැයි ඒක මනස කියන එකේ කොටසක් තමයි මොළය කියන්නේ. ඇත්තට මනසේ පදාර්ථ රූපය තමයි මොළය කියන්නේ. මනසේ පදාර්ථ රූපය තමයි හෘද වස්තුව කියන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. මොකද ඒක මේ අපිට මෙතනට එච්චරම අදාළ නැති නිසා. නෑ එච්චර අදාළ නෑ. ඔව් මම නිකන් කිව්වේ අර දැන් සමහර අය හිතනවානේ මේ අර කියනවානේ මේ ඇඟ සහ මනස ගැනනේ ගොඩක් කය සහ මනස ගැන දෙක එකතු කරලා සමහර ආගම්වල ඒක මත බුදු බුද්ධාගම තියෙන එක ගැන ඒ දෙක එකතු කරන්නවන එතකොට සමරය කියනවා ඇඟ කියන්නේ වෙනම මොලේ කියන්නේ මේ මනස කියන්නේ මොලේ ටික කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි උතන තියෙන්නේ. ඊටට කොට ජඹුරු කතා කර ඔබ කිව්වාගේ. බත් අපි එතෙන්ට යන්න ඕනේ නැහැ. අද අපි මොකද මේ සම්මාදිට්ඨිය කාට හරි හොඳට තේරෙනවා නම් එයාට ඊටු ටික මගේ විශ්වාසය අනුව එහෙම නැත්නම් මගේ දෘෂ්ටිය අනුව මම කියන්නේ ඊටු ටිකකට තනියෙන් යන්න පුළුවන් කියලා. උනන්දුව තියෙනවා නම්. අන්න හරි. එතකොට එහෙනම් දැන් අපි ඔය කතා කරපු දැන එහෙනම් අපිට පේනවා එහෙනම් මේ මනෝ මූලිකව වෙන සිද්ධවීම සිද්ධ වෙනවා මෙතනනේ. හරියට හරි. ආන්න හරි. එහෙනම් ඒක එක කට්ටියක් ඒකේ නැත කියලා අල්ලගෙන ඉන්නවා එක කට්ටියක් ඇත කියලා අල්ලන් ඉන්නවා. ඔන්න ඔය දෙකටම යන්නේ නැති කට්ටිය මධ්‍යම ප්‍රතිපදාවෙන් කියන තැනකින් මෙන්න මේ සිද්ධිය අවබෝධ කරගන්න. මේ මනසේ සිදුවෙන සිද්ධිය අවබෝධ කරගන්නවා. ආන්න ඒ කතන්දර. හොඳයි. ඔබතුමාම එතනින් දැන් ගියොත් එහෙම අපි ඉස්සරහට. ඔව් එතකොට ඒ දෙපැත්තේ සූත්‍රයේ ඉතින් ඉතුරු ටිකේ තමයි තවත් වැදගත් වෙනවා. එතකොට ඒ කියන්නේ එතකොට බුදුහාමුදුරු කියනවා මේ අන්ත දෙකේනේ ඉන්නේ. ඉතින් මේ අන්ත දෙකේ ඉන්න නිසා ගොඩක් අය අර ආසාව වලට බැඳිලා එහෙම නැත්තම් මේ යමක් තියෙනවා කියලා විශ්වාසයෙන් තමයි වැඩ කරන්නේ. එතකොට නමුත් ආර්ය ශාවකයෙක් ඒ කියන්නේ මේක දැනගත් එක්කෙනා ඔය එකක්වත් ගැටෙන්න්නෙත් නෑ බාරගන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ එතකොට ඒගොල්ල ඉන්න තැන සම්පූර්ණ වෙනස් තැනක් එකන ඒගොල්ල ඇත්තරම ඒගොල්ලන්ට එන අදහසක් මේ මම කියන දෙයක් ගණ්ඩ පුළුවන් ගණ්ඩත් වෙනවා නමුත් ඒ වුණට ඒක හරයක් නෑ කියන ඒක ඒකත් අර ආයතනය මනෝ ආයතනය හරනෙන්නේ මම කියන එකත් එන්න දම්මක් හැටිට අපිට ඉතික කොයි දෙර ගත්තත් ඒකත් අර ඇතිවෙලා නැතිවෙලා යනවා මිසක් ඒම එකක් නෑ කියන්නත් බෑ තියෙනවා කියන්න බැති ඕකත් මට තේරෙන විදිහට මේ අපේ මේ ආගමේ බුදු බුද්ධ ආගමේ බුදුහාමුදුරුගේ දැනුම නෙමෙයි මම කියන්නේ ආගමේ තියෙන පොඩි අඩුපාඩුවක් මොකද ගොඩාක් හාමුදුරුවෝ හැමතිස්සෙම කියන්නේ මම නෑ මම නෑ කියලා කියනවානේ එහෙම මට තේරෙන විදිහට කිසිම සූත්‍රයක බුදුහාමුදුරුවෝ කියලා නෑ මම නෑ කියලා කියලත් නෑ මම ඉන්නවා කියලත් නෑ බුදුහාමුදුරුවෝ දෙක මැද්දේ ඉන්නේ හැමතිස්සෙම ඉති මගේ තැන් එක වැදගත් මොකද සමහර තැන්වල අපිට ඇහෙනවා මේ මම නෑ මම නෑ කියනවා <laughs> ඉතින් ඕක සමහරවිට රහත්තෙක් කෙනෙක්ට කියන්න පුළුවන් වෙයි නමුත් ඊට අමතරව කිසිවෙක්ට කියන්න බෑ මම නෑ කියලා කියන්නත් බෑ ඒකත් වැරදි ඒ පොද ඒක කන්තයක්නේ එතකොට මම ඉන්නෙත් මේ ලෝකෙන්නේ දැන් අපි කිව්වනේ ලෝකය තියනවා කියන්නේ තන්ත ඒකාන්තයක් ලෝකේ නෑ කියන්නේත් ඒකාන්තයක් ඒ වගේ මම නෑ කියන්නේත් ඒකාන්තයක් මම ඉන්නවා කියන්නේත් ඒකාන්තයක් ඉතින් ඔය දෙක මැද්දේ ඉන්න ඕනේ අනහරි එතෙන්දී බුදුන් වහන්සේ අර ඔතන්දි පෙන්නනවා මේ මේ මනස තුල කොහොමද මේක වෙන්නේ කියලා. මේ කොහොමද මනස තුල මේ ලෝකේ ගොඩ නැගෙන හැටි කතන්දරේ දැනගත්ත තැනදි තමයි අපිට ඔන්න ඔය මේ සිද්ධ වෙන දේ මම කියලා ගන්න පුළුවන්ද බැරිද කියන තැනට ඥානය පහළ වෙන්නේ. නේද ඥානය පහළ වෙන්න ඥානය පහළ වෙන්න ඉතින් ඉතින් ඇත්තට ප්‍රඥාවේ භාගයක් එතනින් ඉවරයි මොකද බුදුහාඳුනෝ කියලා තියෙන අර ආර්යශ්‍රැංග මාර්ගය ගතම පළවෙන්නේ එකයි දෙකයි තමයි ඔක්කොම ඥානය තියෙන්නේ චරි ඥානය මේ පඥා ප්‍රඥාව තියෙන්න එකයි දෙකයි එකන්නේ සමාධිට්්‍යයයි සමා සංකල්පයක තමයි තියෙන්නේ මේ ඔය පඥා කියන එක ඉතිං ඉතිං ඒක ඒක කර අර ඊය කිව්වාගේ අර කුරුම් බැටියෙන් ඉවර කරගන්න පුළන්ගුණොත් එයාට යාගේ ගමට ්‍රීවටයි ඉතින් එතනම පංඥාව ඊට පස්සේ පංඥාවෙන් ජීවත්තන එක තම යට කරන්නරෙන්නේ ඒක මංගත ඒක ඉති හරි අමාරු වැඩක් ඒක කරන්න කාටහරි නමුත් අපි ඉතින් ඒක ගැන කියන්න ඕන මොකද අපිට තේරණ විදිට ඒක තමයි වෙන්න ඕනි කියලා ඉතින් අපි අයම සූත්‍රයට කියෝත් අසොරි මොන ඕ එතුට සූත්‍රය කියනවන ඉතින් ඒක නිසා <clears throat> මේ ආර්ය සාාවක එකම සම්මා ආර්ය සමධිති තියෙන කෙනෙක් එයාට මේ දැනුම එනෝ එක නැත නැත කියන දැනුම එනවා අයාට එතුරේ මේක වැදගත්ම කැල්ල තමයි බුදුහාමුදුරුවෝ කියන ඒ දැනුම ආවට පස්සේ ඒ දැනුම ආපු එක්කෙනෙක්ට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වත් නෑ ඔයාගේ දැනුම වැරදි කියලා එයා පිළිගන්නේ නෑ. ඒක මේ තියෙනවා මං දන්නේ වචන කොහොමද පාළුවෙලි මං කියන්නේ කියලා. මේ ඒ කියනවා එච්චරට එයාට එනවා අර සැකය කියන එක යනවා. ඉතින් ඕක තමයි අර අර මොකක්ද ඒකට කියන්නේ සෝතා සෝතාපන්න එක්කෙනෙක්ගේ තුන්වෙනි පීවරනේ සැකේ නැති වෙනවා කියන්නේ ඔන්න ඔතෙන්ටයි. ඒ කියන්නේ මේ මේ මේ උදේවැය ගැන උදේවැය ඥානය ගැන තියෙන අවබෝධය එයාට කොච්චර ප්‍රත්‍යක්ෂයිද කියනවනං ඒ කෙනාට හදීසි හරි මම උදාහරණයකට විතරයි ගන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වත් මේ මම රහතන් වහන්සේ කෙනෙක් ඔයාට පේනවා ඒක ඔයා පිළිගන්නවා මම ජීවත් වෙන විදිහට ඒක නිසා මම කියන එක අහන්න ඔයා ඔය උදේවැය ඥානයක් නැහැ කියලා කිව්ව එහෙම එකක් ගන්න එපා කියලා කිව්වොත් මේ එක්කෙන මේ සම්මාධිත්්‍යයට ආපු එක්කෙන ඒක පිළිගන්න ගොද ඒකැන්න එයා බුදුහන්දුර එකයි කියන්නේ මේ දැනුම ඔයාට කිසිමෙකට කඩන්න බෑ කියලා එතකොට එතදි තමයි අර සෝතාපන්න කියන එක්කෙනගේ තුන්ගනි පියවර නැතිවෙන්නේ තුන්ගෙන මොක අපි කියන්නේ සංයෝජනය නැතිවෙන්න එතනයි සැකය කලිම යනවා ඒක අරි වැදගත් මංගතන්න සක්කායි දිට්ටි විචිකිච්චා කියන තැන තම ඔය තියෙන්නේ දෙක විචිකිච්චා කියනක යනවා ඒක ඒක හොල්ලන්ඩ බැයිට පස්සේ අන්න ඒක තමයි අර ඒක ඒක ඔන්න ඔතන තමයි අර ඕපනයිකෝ කියන ධර්මය තියෙන්නේ ඕපනයිකෝ කියලා පෙන්වන්නේ ඔන්න ඔතනදී ඒ කියන්නේ තමන් තුලින්ම මේක තමන් දැකලා ඉවරයි මේ සිද්ධිය තමන් තමන් තමන් තමන් දකිනවනේ සම්දාර මොකද සම්දික්කෝ කියන්නේ ඕකනේ සම්දික්කෝ කියන්නේ තමන් දකිනවා ඔව් තම ඒ වෙලාවේ දකිනවා හරි ඉතින් දැන් මේක මේක මං හිතන්නේ ධර්මය හරියටම මේක අවබෝධ කරගන්න ඕනෙක් කෙනෙක් මහිතන මේ අපි කියන දැම් මේ කතා කරන්න කාරණය මාස හයක් කරන්න හරි තෝරා බේරගන්න පුළුවන්නම් මට හිතනවා ඒක ඒක වැදගත් මේ සූත්‍ර සියයක් විතර කියවනවට වඩා එමට බණ සීයක් කරි කොච්චර හොඳ වුණා කියන එකන රහතන් වහන්සේ කෙනෙක් වුණත් ගොඩාක් බානවනට වඩා මේ කාරණය ගැන හිතන්න පුළුවන් නම් තනියෙන් එහෙම නැත්නම් තනියෙන් හිතන්න බැරි නම් කාගෙද දන්නේ කෙනෙක් අපි දුන්න ශතමත්යක් කෙනෙක් වගේ කෙනෙක් එක අහලා අහලා හරි සිය සැරයක් අයාරරි මේක හරියටම පේන්න ගත්තා කියන්නේ එයාගේ අර දෘෂ්ටිය මේ පිචිකිච්චා කෙනෙක් ගිහින් ඉවරයි. එතනින් පස්සේ ආයි ඔල්ලන්න දැන්න මේක අර තියෙන මැජික් එක තමයි කවදාකවත් අපිට ඒක මේ තිබ්බ අවබෝධය නැති කරගන්න බෑ. <laughs> ඉතින් ඒක හොඳ දෙයක් මම කියන්නේ. ඒක කවදක්වත් නැති වෙන්න ඒක කෙලින්ම අයි මොකක් දෙකට කියන්න සිකල කළුගලේ ලිවෝ වගේ තමයි ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඒක එහෙමම තමයි නෑ ඒ ඒක එහෙම තමයි අන්හරි එතකොට අපි අර අතන සම්මා දිට්ඨිය ගැන ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන චුට්ටක් එතන අපි පොඩ්ඩක් තව කෙනෙක්ට පැහැදිලි කරොත් එහෙනම් කොහොමද මෙතන මේ සම්මා දිට්ඨියට පත් වුණා කියලා කෙනෙක් දැනගන්නේ තමා මෙතනට ආවද කියලා එහෙනම් බලන්න මේ එහෙනම් තියනවා ඇත නෙමෙයි. එහෙනම් නැතත් නෙමෙයි. අන්ත දෙකකින් දෙකෙන්ම මිදිලා එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්නවා කියන දන අවබෝධය මොකද? එහෙනම් මේ මොහොතේ තමයි හටගන්නේ. යමක්. ලෝකේ ලෝකේ හටගන්නේ දැන් තමයි. ආ. එහෙනම් ඒ කියන්නේ තියෙන ලෝකෙක ඉපදිලා, ඒ කියන්නේ තියෙන ලෝකෙක ඉපදිලා ලෝකේ තියලා මැරිලා යනවා කියන දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ ඔන්න ඔතනදී. ඔන්න ඔතන තමයි. හරි. ඒ කියන්නේ තියෙන ලෝකෙක ඉපදෙනවත් නෙමෙයි ලෝකේ හටගන්නේ දැන්. එහෙනම් අන්න බලන්න. ඒ ලෝකයේ නිරු එතනම ලෝක නිරෝධය වෙනකොට සියල්ලම නිරුද්ධ වෙනවා. සියල්ලම සියල්ලම නිරුද්ධ වෙනවා. අන්න අන්න ඒ අවබෝධයට එන කෙනා. එහෙනම් ලෝකේ හට ගන්න හැටි දකින්න කෙනා ඉන්නේ ඇත්තටම නිරෝධේ. ඒ වෙලාවේ. හරියට දැක්කා. එයා තමයි අවබෝධය ඉන්න කෙනා. අන්න එයා තමයි සම්මාදිට්ඨිය ආපු කෙනා. සම්මාදිට්ඨිය. අන්න ඒ ලෝකේ ඉතින් අර එතෙන් තව පොඩ්ඩක් ගත්තොත් එහෙනම් මේ එහෙනම් ලෝකේ හටගන්නවා කිව්වේ මොකද හේතු හේතුඵලව මනස තුල ගොඩනැගෙන ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒක අවබෝධ කරගන්න. එහෙමයි මේක හැදෙන්නේ කියලා දැනගන්නවා. ඒක මෙච්චර කාලයක් හිතන් හිටියේ මම කියලා. නේද? අන්න ඒ දෘෂ්ටිය තමයි කැඩෙන්නේ. අන්න ඒක තමයි පංච උපාදානස්කන්ධේ මම කියලා අරන් තිබිච්ච දෘෂ්ටි. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට බලන්න සක්කාය දිට්ඨිය. ආන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. අන්න ඒක මේ මොහොතේ හට ගන්නවා. එතකොට මේ රූපය මම කියලා අරගත්ත දෘෂ්ටියක් තිබුණා. වේදනා සංඥා සංකාර විඥාන මම කියලා ගත්ත දෘෂ්ටියක් තිබුණේ. ඒක තමයි සක්කාය දිට්ඨිය. එක පැත්තකින් බලනකොට. එතකොට අන්න ඒක එහෙනම් මේ මේ මොහොතක් පාසා මොහොතක් පාසා හේතුඵලව ගොඩ නැගෙන එක කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්න බෑ නේද කියන ඥානෙ පහළ වෙනවා. මේක කෙනෙක් පුද්ගලයෙක් ආන්න ඒ අන්න ඒ පහළ වීම තමයි මෙන්න මෙතනදී බුදු පියාණන්සේ පෙන්වන්නේ ඔය මොකද්ද කචයනගත සූත්‍රයේදී. එහෙනම් මේ හැම මොහොතකම මේ විදිහට මේ ගොඩනැගි සමුදේ වෙන ධර්මයක් තියෙනවා. අන්නේ සමුදේ වෙන ධර්මයේදී කො පංචස්කන්ධ පංචස්කන්ධ හට ගැනීම කියලා. පංච උපාදානස්කන්ධ හට ගැනීම. ඒකේ ස්වභාවයම දුකක් කියලා පෙන්නලා තියෙනවා. නේද? ඒක ස්වභාවයෙන්ම දුක. ඒක ස්වභාවයෙන්ම දුක. එහෙනම් මේ මොහොතක් මොහොතක් පාසා පටිච්ච සමුප්පන්නව හටගන්න ධර්මයක් තමයි. ඒක දන්නේ නැති නිසා මම කියන දෘෂ්ටියකට වැටිලා තිබුණා. ආ ඒක එහෙනම් කෙනෙක් පුද්ගලෙක් කියලා ගන්න බෑ බෑ කියන ඥානෙ පහළ වෙනවා නේ. අන්න ඒක තමයි කෙනෙක්. ඔව් කියන්නේ. මට එතට මගේ වචනය එක ඕකම තමම කියන්නේ තවට අහන්ඉන්න එකක මගදන් නිසඳමත්ය ගාවට එන ගොඩක් එන හින්ද මම කියන්නේ එතකොට දැන් දැන් මට ගොඩක් කාලය ප්‍රශ්න තිබ්බා දැන් දුක දුක කියලායි මේ හැමතිස්සේම කියන්න බුදුහාමුදුරු කෙලෙති ඇත්තර මේක වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පලයිනි පඩි තමයි හැමදේම අනිච්චයමක දැම් සමුදය වෙලා ඉරෝධ වෙනවාට අපි ඒකන මෙචල්ල කතා කරේ එතකොට ඒකෙන් කියන්නේ මේ හැමදේම අනිච්චයනේ. අනිච්ච නිසා තමයි දුක. එහෙම නැතුව ඕ එහෙම නැතුව මේ සුඛ කියලා එකක් නැහැ කියලා කියන්න බෑ අපිට. සුඛ කියලා එකක් තියෙනවා. දුක කියලා තියෙනවා නම් සුඛත් තියෙනවා. මේක ඒක අන්ත දෙකක්නේ. අර ඇත්ත නැත දෙකේ තියෙන එකක්නේ. නමුත් මේ දෙකම අර හැමදේම අනිච්චයි කියලා තමයි උදේවැය ඥානය දන්න එක්කෙනෙක්ට එන්න ඕනේ දැනුම. ඒකට ඒක පොතකින් ගන්න දැනුමක් නෙමෙයි. ඒක යාට පේන්න ඕනේ. ඒ පේන වෙලාවට එයාට තියෙනවා ඒ ඒ අනිච්චේ වෙනස්වෙන නිසා එකන සමුදය වෙලා නිරෝධ වෙන නිසා පංචස් උපාදානස්කන්දය හරි පංචස් උපාදස්කන්ය තමයි එතකොට ඒක දැන් ඒක සක්කාධිත්‍යය ගැන ඒක තියෙන එක එක උදාහරණයක් විතරයි ම එක අපිට පුළුවන් හැමදේටම දාන්න පංචුපාදස්කන්ති කියන එක මෙකැන මොකක් දෙකන මනවා ඇතන හැද හැමදේම එන්නේ පංචස්කන්දයක් පංචුපාදනස්කන්දයක් තම එන්නේ එතකොට අර ඒ දැනුමාවට පස්සේ මේ හැමදේ මනිච්චය කියල මේ පොත්තක බණපොත්තකින් ගත්ත වාක්‍යයක් කියෝල අපිට වැඩක් නෑ ඒක අපිට පේන්ඩ ඕනේ ඒ පේන වෙලාවට අපිට තේරෙනවා මේ මොකද මේ බුදුවට දුකයි කියන්නේ කියලා එකන්නේ අර වෙනස්වීම තමයි දුක මොකද ඒ වෙනස්සේ නැත්තන් එතන දුකක් වෙන්න හේතුවක් නෑ එකතන එතකොට ඉතින් මගේතන් ඒ හරි වැදගත් මොකද ඒකත් මටත් ගොඩක් කාලය පටලගෙන හිටපු තැනක් ඇයි දැමක යිස්ක්‍රියම එකක් මං කෑවන මටෝක දුකක් නෑන මමෝක රස කර කර කනෝ ඉති ඒවෙලා තියෙන සුකක් නමුත් ඒ සුක අනිච්චයයි ඉතින් ඒ අනිච්ච හැමදේ අනිච්ච නිසා තමයි දුක කියලා බුදුහන්තර සූත්‍ර මගන සීජක දෙසයක වගේ ඕක තමයි කියන්නේ ඉතින් ඒක නිසා දුක කියලා තියෙන දුක කියන්නේ අපි හදාගන්න දෙයක් අර ඊයේත් මම හිතන්නේ ඔබතුමා කිව්වා ඊයේ හරි පෙරේදා හරි එතකොට සැප කියන්නේ අපි හදාගන්න දෙයක් නමුත් මේ දෙකම එන්නේ හැමදේම sorry දුක කියන එක අපි අපි අපි බලන්නේ හැමතිස්සම අර අනිච්ච නිසා තමයි දුක කියන එකට සම්බන්ධ වෙන්නේ ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරු තැනක් ඉතින් ඒගොල්ලෝ ගොඩාක් ශ්‍රාවකයෝ කරන්නේ අර බනහගෙන ඉදලා දෙස්සම කිය කියනවා දුකයි දුකයි දුකයි කියලා. නමුත් ඒ දුක කොහේ මොකක්ද කියන එක ඒගොල්ලන්ට අහු වෙන්නේ නැහැ. අර උදේවැය ඥානෙ නැත්තම් ඒක අහු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් තැන්වල ධම්මපදයේද සමහර සූත්‍රවලද බුදුහාමුදුරු කියනවනේ. ඉතින් උදේවැය ඥානය තමයි හැමතිස්සෙම තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් අපි ඕන්නම් එක මම නිකන් මට නිකන් හිතුණා කියන්නම් කියලා උදේවැය කියන වචන දෙක අපිට තේරෙන්නේ නැත්නම් සරල සිංහලෙන් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මට තේරෙන විදිහට උදේ කියන එක අපිට ගන්න පුළුවන් අර උදේ ඉර පායනවා කියලා අපි උදේ උදේ පායනවා කියන්නේ අර එකපාරට එළිය. එළිය එනවනේ දැන් රැට එළිය තිබෙන්නේ නැහැනේ. එතකොට ඒක තමයි ඔය උදේ කියලා ගන්න තියෙන්නේ. එතකොට වැය කියන වචනේ මට <laughs> මම තේරුම් ගන්න තියෙන්නේ අර තියෙනවනේ බජට් එක ගත්තම තියෙන අය වැය කියලා. ඒතර වැය කියන්නේ ඉවරයි. පාවිච්චි වෙලා. හරි. ඒතර ඔය බජටය කියලා කියන්නේ අප ඒක බැලස් කරන කෙන කරන්න බජට්ට කියලා පාර්ලිමෙන්ටය කරන්න හමරුද එත ඒවගේ උදේවය සරල සිංහලෙන් කිවොත් එන්න මගේ ඔඩුවට එන්නේ ඉර පායනක තම උදය කියන්නේ බැය කියන්නේ හවසට ඉර බැහලයන එක උදේවැය ඔය ඥානය තමයි තියෙන් ඕන ඉට ඕක ඒක අපිට ගණ්ඩ පුළුවන් කවුරරි ඉරදිහා බලන් හිටියෝ යට පේන උද උදේට ඉරැවිල්ල උදහවසට ඉර යනවා කියලා ආය බැහට උදේට නවා ඉතිම උදේවැය ඥානය කියන එක හැමතිස්සේම රිපීට්න එකැන තිස්සේම එක යනවා ඉතින් ඔව ඔය ඥානයෙන් ජීවත්වෙන්න්න පුළුවන්න්නන් අපිට හරියටම හරියටම ජීවත්වෙන්න්න පුළුවන්න මට හිතෙන් ඉතින් ඊටොඩ කරන්න දෙයක් නෑ කියලා සරල කිව උදේවය ඥානය ඇතුළේ තියෙනවා ඥාන දර්ශන පණහා උදේවා ගැම්පුරු තැන ඒගැන්නේ සමුදය උදේ කියන්නේ සමුදය කියන එකමයි එතකොට මේ එතකොට වය කියලා කියන්නේ Nirodhe කියන එකමයි. ওই දෙකටම කියන්නේ අනිච්චය කියලා. අනිච්චය කියන ස්වභාවයම oh. තියෙන්නේ උදේවය කියන ධර්මතාවයමයි. එතකොට ඔය ඕක ඒ මොකක් සමුදේ වෙනද? ඔන්න පංච උපාදානස්කන්ධයේ සමුදේ වෙන ධර්මයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදේ වෙනවා පස් ආකාරයකට. අන්න ඒක තමයි උතන උදේවය ඥානී සමුදය ධර්ම. සමුදය ඥානී කියලා කියන්නේ ඒක 25 ආකාරයක ඥානියක් උතන තියෙන්නේ. ඊට පස්සේ වය වෙන ඥානයකුත් තියෙනවා. මේ කොහොමද මේ රූපය වය වෙන්නේ කියලා. වේදනාව වය වෙන්නේ සංඥාව, සංකාරය, විඥානය. ඒකත් 25 ආකාරයකට වෙන සිද්ධියක් තියෙනවා. ඥානයක් ඒක ඇත්තටම. එතකොට එහෙනම් ඒ ඒ කියන්නේ අවිද්‍යාව, තණ්හා, කර්ම, සතර ආහාර නිබ්බන්තිය කියන එකෙන් සමුදය වෙනවා. එන රූපේ ওই පස් ආකාරයකට සමුදය වෙනවා. එතකොට වේදනාවත් පස් ආකාරයකට සමුදය වෙනවා. සංඥාවත් ওই පස් ආකාරයකට සමුදය වෙනවා. සංකාරයත් ওই පස් ආකාරයකට සමුදය වෙනවා. එතකොට විඥානයත් ওই පස් ආකාරයකට සමුදය වෙනවා. එතකොට බලන්න එතන 25 ආකාරයක් තියෙනවා. 5 5 25යි. එතකොට ඕක නිරෝධ වෙන මේකක් තියෙනවා. එහෙනම් මේ ඒ කියන්නේ අවිද්‍යා නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන්, සතර ආහාර නිරෝධයෙන්, නිබ්බන්තියෙන් ආ ඒ කියන්නේ අහන්න බලන්න. ඒ කියන්නේ නිබ්බන්තියෙන් තමයි වය වෙන්නේ, උදා වෙන්නේ. අන්න බලන්න විපරිණාමයෙන් තමයි නිරෝධ වෙන්නේ. ආ එතකොට එතන රූපය නිරෝධ නිරෝධ වෙන ආකාර පහක් තියෙනවා. වේදනාව පහක්. ওই විදිහට පස්සරප්පා 25 50 ආකාරයක ඥාන දර්ශනයක් තමයි උදේවය කියලා කියන්නේ. එතකොට ඒක මේ දැන් වෙන්නේ. මේ දැන් මේ දැන් සමුදය වෙන්නේ ওই කියන 25 ආකාරයට. මේ දැන් නිරෝධ වෙන්නේ ඔය කියන විශ්වාසාකාරයට. ඔන්න ඕක තමයි දකින්නේ. උදේවා ඥානෙ. එතකොට ඒ හේතු හටගන්නවා, හේතු නිසා හටගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් මේ මොහොතේ සිද්ධ වෙනවා. හැබැයි අනවබෝධිය තුල ඉන්නකොට සමුදේ වෙච්ච එක නිකම්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා නැහැ. ඔව්. අන්න බලන්න. උපාදාන පත්‍ය භව කියලා දෙයාකාරයකට කර්මයක් රැස් වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි අර ඇතනත අන්ත දෙකේදී සිද්ධ වෙන කතන්දරේ. සංසාරේ හැදෙන්නේ ඔන්න උතනින්. ඔව් ඒක ඒක ඒක ඒක අර තියෙනවනේ අර මොකද්ද පටිච්චසමුප්පාදේ ලස්සනට බුදුහාමුදුරු කියනවනේ මොකද්ද කියන්නේ තන් තන්න තන්නාපච්චය උපාදාන මේ තන්නාපච්චය උපාදාන උපාදාන පච්චයා බව ඔය ඔය තුන ඔය තුන තරක් ගත්තොත් උපාදානයකේ මං කියවල බැලුවම උපාදානයකේ හතරක් තියෙනවා. ඒක උපාදාන කියන්නේ අපි ඇලෙනවා කියන එකට හතරකට පැලෙනවා. එකක් තමයි ආසාවල් අර කාම ආසාව කියන එක. දෙවෙනි කාරණය තමයි දිත්‍ති කියන එක. මං කල්පනා කරා මේ දෙවෙනි එක දැන් අපි දෘෂ්ටි ගැන කතා කරන්නේ. ඉතින් මේක හරි වැදගත්. මොකද මේ බුදුහාමුදුරුවෝ ඒ ඒ කියලා නෑ මේ මිත්‍යා දිත්‍ය ගැනක්. කියන්නේ දිත්‍ය. එතකොට ඒක මං කල්පනා කරා ඇයි බුදුහාමුදුරුවෝ කියලා නැති මිත්‍යා දිත්‍ය කියන. මොකද මට තේරෙනවා මේක ලොකු පණිවිඩයක් කියන්නේ කියලා. ඒ කියන්නේ මම මේ සම්මාධිට්ටි කියන එකටත් ඇලුනොත් මම ඇත්තර මේක හරෝනවා මිත්‍ය දිට්ටයකට මොකද මම ඒකනුත් බවක් කරනවා ඒකයි එතනින් කියන්නේ නැත්තම් බුද්ධාන්තුල හරිම ලේසියෙන් කියන්න තිබ්බනේ මේ මේ දිට්ටි කියන වචනේ වෙනුවට මිත්‍යා දිට්ටි කියන එක සූත්‍රේ කියලා නැහැ ඒ කියන්නේ පටිච්චසමුප්පාද සූත්‍රයේ තියෙන්නේ දෘෂ්ටිය දෘෂ්ටිය තමයි උපාදාන තනක් මිත්‍යා දෘෂ්ටි කියලා නැහැ එතකොට ඒ කියන්නේ සම්මා දෘෂ්ටිය කියන එකත් අපිට ඇලෙන්න බෑ නෂ්ට කියල්ල ගන්න බෑ ඉති තව උදරණයක් ඇටියට අ මජ්ජමනිකයි නමේ දාසයකට කියන්නේ එකයි එකක් ගැන නෙමේනි කියන උදරන්න දාසයක් ගන්න දාසයෙන් හට ලස්සනෑ මොක දොළහත්ම තියෙන්නේ අර පටිතු සොරි පටිසවපද තින දොලා තව අතරත් දාලා තියෙන එකට ඉතිං මම කියන්නේ ඒකනිතා මේ දෘෂ්ටිය කියන වචනය ඒක තියෙන ජම්බුර අපි හැමෝටම තේරෙන් ඕන කියලා මේ ධර්මය ධර්මය පටන් ගන්න තැන යොතන තමයි ඒකන කියන්නේ මේක හරිතම ආවට පස්සේ සෝතාපන්න වෙනවා කියන්නේ එක ඉතින් ඕක බුදුහාමුදුරුවෝ කියන්නේ සෝතාපන්න කියන එක කාගෙන් අර කල්යන මිත්‍රයෙක්ගෙන් අහලා දැනගන්න කියලා. මොකද ඒක ඒක ඒක නැතුව තනියෙන් කරන්න අහල අහල වෙනුවට ඒ කාලේ පොත්පත් තිබෙනෑනේ දස් දස් පන්සිට කලින් තිබත් පොම පොඩ්ඩයින තියෙන් නැත්ත අහල දැනගන්න කියලා කියන්නේ එක ඉතින් අද අපිට අහල වෙනුවට අපිට කැන පුළුවන් කියවල දැනගන්න පුළුවන් කියලා ති මොනවද කියවන්නේ කියන එක තමයි ප්‍රශ්න වෙන්නේ කියවන්න වෙන්න ඉතින් සූත්‍ර හරි අර ඒක හරියටම හොතාපන්න කියන එක දන්නෙක් කෙනෙක් ලියපු දෙයක් එක රතන් වහන්සේ වගේ කෙනෙක් ලියපු දෙයක් ගැන කියෝල මේ කරන්න පුළුවන් අහලා හරි කියෝල හරි තමයි මේක මේක දැනුව ගණ්ඩ ඕන ඉතින් ඉතින් ඒක ගන්න එක මට හිතෙනවා කවුරුවර එක්කනෙක් ගොඩාක් ධර්මය හැමදාම අලුතේ වහනුවට වඩා මේක ගැන මාසායක් හරි කමන්න කිසිම පාඩුවන්න මාසායක් හරි ගියාට කමන්න මේක මේ තැනට එනවා කියන්නේ ලොකු මොකදම කියන්නේ ලොකු ලොකු ගම ශක්තියක් යට එන්න ඕනේ ඕ ලොකු ගමනක් එයාට තේරෙනවා හරි මම දැන් හරියටම දන්නවා නුවර යන විදිය. සමහර විට එයා තාම කොළඹ ඉන්නේ. නමුත් එයාට දැන් ප්‍රත්‍යක්ෂයෙන් කොහොමද කලින්ම නුවරට යන්නේ කියන අදහස එයාට දැන් ඇවිල්ලා ඉවරයි. ඒක එයාට කීරත් වෙනස් කරන්නේ නැහැ. ඉතින් එතෙන්ට මම හිතන්නේ අර කාලය මොකද අපිද අපේ තියෙනවානේ අපේ මේ අපි මේ ඇත නැත කියන අන්ත දෙකේ ඉන්න නිසා අපි හැමතිස්සෙම බලන්නේ මේ දැන් කරන වැඩේ නෙමෙයි අපිට ඕනේ තව තව අලුත් බණක් අහන්න ඕනේ තව දෙයක් අහන්න ඕනේ නිසල් මතර කතා කරලා අහන්න ඕනේ මම මේක ගැන අහලා නැහැ ඒක නිසා මොකක් හරි ධර්ම කරුණක් ගැන අහන්න ඕනේ ඉතින් ඒ කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මට හිතෙනවා සම්මාදිට්ඨි නැතුව ඒ කරන එකෙන් මට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉතින් ඔයා තව ටිකක් පටලිලව ඉන්නේ තව පටල ගන්නවා ඒකෙන්ද මේක ලිහන්න කියලා තමයි ඉතින් මගේ තියෙන ලොකුම පණිවිඩය මට දෙන්න පුළුවන් ඔව් එතෙන්දී අර ඔබතුමා අර උපාදාන කිව්වහ උපාදාන හතරක් තියෙනවා තමයි. එතන කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා තියෙනවානේ. උපාදාන හතරක්. ඔව්. එතකොට හතරක්. ඔව්. ආන්න හරි. එතකොට කාම උපාදාන කියලා කිව්වහම ওই වස්තු වලට. එතකොට මේ ඒ ඒවට තියෙන මේ ආයතන ආයතන පිනවන්න තියෙන ඒවත් එක්ක මේ වස්තුකාමය කියන එක. අන්න ඒක අර ක්ලේශකාම කියලා තියෙන්නේ ඔන්න උතන්ට. එතකොට මෙන්න මේවට මෙන්න මේවට බැඳෙන ස්වභාවය. අදින්ම හරි අන්න කාම උපාදාන කියලා ditthi උපාදාන විවිධ දෘෂ්ටි තියෙනවා එක එක්කෙනාගේ නේද විවිධ දෘෂ්ටි තියෙනවා ඒ දෘෂ්ටි විවිධ විවිධ අර කතාවක් තියෙනවා දෘෂ්ටි වලට වැටුනහම ඒගොල්ලන්ව වෙනස් කරන්න හරි අමාරුයි ඒක හරියට අර වේලිච්ච කෝට්ටක් නවන්න ගියාම කැඩෙනවා වගේ වැඩක් ඒක හන්ද ඒගොල්ලන්ව වෙනස් කරන්න බෑ ඇත්තටම ඒක හොඳම දේ තමයි ඒගොල්ලන් වෙනස් නොකර තියෙන එක මොකද ඔය දෘෂ්ටි වලට වැටුනහම ගොඩක් අය තදින්ම ඒ කියන්නේ අර දැන් වේලිච්ච කෝට්ටක් නවන්න කියලා කඩලා දානවට වැඩිය හොඳයි ඔහි තියෙන හරිනේ. නේද? හරියට. ඒ කියන්නේ ඒකට උදාහරණයක් කිව්වොත් දැන් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ ඒ කියන්නේ දු ඒ කියන්නේ ඒක ඒ දවස්වල හිටපු ප්‍රඥාවන්තයෝනේ කොහොම වුණත් ඒ කියන්නේ ලෞකිකව ප්‍රඥාවන්තයෝනේ මේ මාර්ගයට මේ බුදු පියාණන් වහන්සේ ළඟට ආවේ. එන්නේ. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ කියලා යන මම දැන් අරිහත් ඵලයට මෙහෙමපත් වුණා මෙහෙමයි මෙහෙමයි කියලා කියලා බුදු දහම් වහන්සේ ලොකු සද්ද නැතුව ඉන්නවලු. ඊට පස්සේ ආනන්ද තෙරුණහන්සේ ගියාම අහනවලු ඇත්තටම උන්වහන්සේ අරියත් පායටවත් නෑ ආනන්ද කියනවා. ඇයි ඉතින් ඔබ වහන්සේ කිව්වේ නැත්තේ? මේකයි ආනන්ද දැන් මං එවලි බුදුහාමුදුරුවෝ නෑ ඔබ එහෙමපත් වෙලා නෑ කිව්වොත් එයා ගැටීමක් ඇති කරගන්න බුදුහාමුදුරුවොත් එක්ක. එතකොට බලන්න අඩුගානේ සුගතියකවත් උපදින්න තියෙන අවස්ථාවක් නැති වෙනව නේද? අන්න හරි අන්න හරි අන්න හරි ඒ තරම් කාරුණික වෙනවා. එතකොට පෙන්නනවා ඒ තරම් කාරුණික. එතකොට එතෙන්දී උපමාවකින් පෙන්නනවා මේ වේලිච්ච කෝටුවක් ආනන්ද නවන්න යනකොට මොකද වෙන්නේ කියලා අහනවා. කැඩෙනව නේද කියලා කියනවා. එතකොට ඉතින් අපරාධිනි කියනවා. ඉතින් ওই කෝට්ටු කොහොමද කැඩෙන් කියනවා. මේ නවන්න කියලා කඩලා දාන්න ඕනේ. වේලිච්ච කෝට්ටක් කියලා. ඒක තමයි. ඒක තියෙන විදිහ. ඒක තමයි. ඔව්. එතකොට ඒක තමයි. දැන් ওই අත්වාද උපාදාන කියන අත්වාද උපාදාන කියන්නේ තමන්ම බැහැකිනින්න දෘෂ්ටි වලට. ඒ කියන්නේ තමන් මේක මේකමයි හරි කියලා තමන් බැහැගෙන ඉන්නවා. ඒ අත්වාද උපාදාන. දෘෂ්ටි කියන්නේ අන්න ඒවා. අත්වාද උපාදාන කියන්නේ අන්න ඒවා. ඔය සීලබ්බ උපාදාන කියන්නේ බව උපාදාන. ඒවා කියන්නේ තෝ එක එක දේවල් කළා මෙහෙම මෙහෙම යන්න ඕන පුළුවන් කියලා ඒ වගේ ඒවට බැහැගෙන ඉන්නවා. සීලබ්බ උපාදාන. ඔව් අර අත්ත අත්තානු උපාදාන මම තේරුම් අරන් තියෙන සරල වචනයෙන් කිව්වොත් අත්තානු කියන්නේ අත්ත කියන්නේ මම කියන අදහස ගන්න ඕනේ. අත් තාරු කියන්නේ මම හැදෙන විදිය ගැන මට එක එක වාදමං ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ පොත් කියවලා බණ අහලා එක එක අයට කතා කරලා අත්තානු වාද රයිට් අත්තානු වාද ඒ කියන්නේ මේ මම හැදෙන විදිය ගැන මට ලොකු තියෙනවා මේ මොලේ මෙහෙමයි හැදෙන්නේ මේකයි වෙන්නේ යාම දාගෙන තියෙන ටික යාම දාගෙන ටික එයා ඔක්කොම හදාගෙන ඉන්නවා ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ එකකට හරියව ඇලුනොත් ඔයා භවයක් හදනවාමයි ආයි ඒවා ඒවා හරිද වැරදි කියල ප්‍රශ්නයක් නෙම මෙතන තියෙන්නේ ඔයාට ඇලෙන්න්න බෑ ඕකයි කියන්නේ ති ඒ පනිඩ තියෙන එකයි ඒකයිමගේ දෘෂ්ටිය මුක්තිය දෘෂ්ටිය කියල බුදුහන්තුර කිවේ නැත්තේ හොඳ ජඹුරු තේරුමක නැත්තයි හරි ලේසින බුදුන්ුවට කියන්න තිබන්නේ මේ දිස්ටිවල ප්‍රශ්නයක් නෑ නමුත් මිත්‍යා දිට්ටිවල ප්‍රශ්න තියෙන කියලා නෑ නෑ මේ ගන්න ඕන දෘෂ්ටිය සම්මා හරි මිත්‍යා හරි ඇලෙන්න්න බෑ මෙතන මැවිල ගැන ආශ්‍රෝ ඇවිල්ලන අන්න හරි වේදනාපච්චය තන්නා ගෙන දෙනම ආශ්‍රෝවලට අහුවෙලා අන්න ඒකන අව අව්වෙලා අව්වෙලා එතකොට මේ ඕ මේ සූත්‍රය තව චූටි කැල්ලක් තියෙනවා මෙතන ඒකත් වැදගත් එතකොට දැන් අපි දැන් කිව්වා හරියටම බුදුහාමුදුරුවෝ කියනවා ඔයාලට මේ අපි ඉතින් අපේ වචනෙන් ගත්තොත් මේ මේ සූත්‍රයේ මේ හරියටම නෑ බෑ සම්මා අර මේ ලෝකේ හැදෙන ලෝක මේ සෝරි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි දකිනවා නම් ඒක අනික් පැත්ත නෑ ඒ වෙලාවට කියන අදහස ආවනම් ඒ කියන්නේ ඔය උදේවැය කියන එකම තමයි ඔය කියන්නේ වෙන වචනයකින්. එතකොට බුදුහාමුදුරගෙන මේ දැනුම ආවනම් ඔයාලට සම්මාදිට්ඨිය තියෙනවා. එන්නේ ඒ විදිහට තමයි මේ සම්මාදිට්ඨිය කියන එක හරියටම නිකන් නිකන් අපි තුමු කවුරු හරි ටීචර් කෙනෙක් එකයි දෙකයි කියලා තුන කිව්වට පස්සේ ඒකේ හොල්ලන්න දෙයක් නැහැනේ. ඒ වගේ ඔයාට මේ දැනුම ආවට පස්සේ කිසිම විදිහකින් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඊට පස්සේ එයා කියනවා මේ අර සබ්බ සබ්බ මත්තිකෝ කියන එකන අර හැමදේම තියෙනවා කියන එකන්තයක් හැමදේම නෑ කියන්නේ අනික්කන්තය කළ තුළ දැ මේක මේක හරි වැදකත් මොකද සබ සූත්‍රය කියන බුදන්දුර කියනවා මේ ලෝකයේ තියෙන්නේ අර ආයතන දොලා එමනත්තං හයයින ඇසීම පෙනීම සුවද දැනීම එතකොට රස්ස දැනීම එතකොට මනස්සෙන් දැනගන්න ඔය ඔය එමතැන් ඇගේ ස්වර්ශයෙන් එනෙක හය නිතිනවා කියන්න ඉතින් එතකොට සබ සූත්‍රය කියෙනවා යහයයි තියෙන්න කියලා නමුත් සබ සූත්‍රයට පස්ස කියනවා පහන කියල සූත්‍රයක්තින ඕක කොහොමද අපි ඇත්තරම හරිටම දකින්නේ කියලා ති සුට දෙක එකළඟ තියෙන ඒ සූත්‍ර දෙකතවා මගත නම්තිමට කවදර දවසක කාට රෙන්ඩෝනේ සූත්‍ර දෙකටම මේ ගම නිවර කරන්න කැමතික්කනෙට ඉතිං එක හරි වැදකත් මේ සූත්‍රත එක කියනවා බුදුහාමුදුර එතෙන්ද කියන්නේ මේ සබ්බ කියන සබ්බ කියන එක අරගෙන මේ හය විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් 12 ආයතන 12 විතරයි තියෙන්නේ කියලා. එයා කියන්නේ ඔව් මේ ඇසීම මේක අර විතරයි තියෙන්නේ. නමුත් සාමාන්‍ය අරහත් කෙනෙක් වෙනකන් අපිට ඒක අපිට පේන්නේ අඳුරේ පේන්නේ ඒක. ඉතින් අර පහන කියන වචනේ පහන සූත්‍රයේ කියන වචනේ මම දන්නේ නැහැ මෙතන මම කියන්නේ හරිද කියලා. ඒ කියන්නේ මේ ගැළපෙනවද කියලා අද කියන කතාවට පහන කියන වචනේ ගොඩාක් බෞද්ධ අරන්තින ප්‍රහාණ කියලා ප්‍රහාණ රයන්න එනවා ප්‍රහාණ කියන්නේ සංස්කෘතිය වර්චනයක් ප්‍රහාණ කියන්නේ අයින් කරනවා ප්‍රහාණ කියන්නේ. එතකොට සංස්කෘතිය හින්දා අපිට සංස්කෘති වචන නිසා පාලි භාෂාවත් පටලගෙන හින්දා ලොකු ජඹුරු තැන්වලට අපි වැටිලා ඉන්නවා අනාථ වෙලා ඉන්නවා. නමුත් පහන කියන්නේ ඇත්තටම සිංහල තේරුම. පහන කියන්නේ එළිය. එළිය. පහනෙන් කරන්නේ එළිය දෙන එක. එතන මේ අඳුරෙන් අපි එළියට ගන්න එක තමයි පාන සූත්‍රයෙන් කියන්නේ. ඉතින් එහෙම නැතුව මේ අපිට ඇසීම දැකීම කියරුවත් අරන්ඩන්න බෑ රාතන් වහන්සට ඒක තියෙනවා ඉතින් ඒක නැතු කොමද ජීවත්වෙන්නේ රාතන් වන්සේ ඉතින් මදේක මං කියන්න කළ නම මට තේරවා එක මේ අද <laughs> ධර්මසාකච්ඡාවට ගන්න නරකයිමක මම විස්තරයක් කරන්න පොඩි ඒ කියන්නේ හරිට හරි ඔන්න ඔතනම තමයි තැන හරියටම ඒ කියන්නේ ඇහැ ඇහි හට ගැනීම කෙනෙක් දැක්කනා ඇහැ සමුදේ වෙන. ඔව් දැන් බලන්න සබ්බ සූත්‍රයේ පෙන්නන්නේ ඇහැ ඇහැ කන නාසය දිව කය මේ කියන්නේ මේ ඔව් ඒ කියන්නේ ඇහැයි රූපයි කනයි සද්දයි. මේ විදිහට 12 ඔව් ආකාරයකට මේක මේ ඔව් සමුදේ වෙන විදිය. වෙනවා. සමුදේ වෙන ඔව් විදිය. ඔව් මේක ඔව් තමයි සියල්ල කියන්නේ. ඔව් අන්න සි- සියල්ල කියන්නේ. ඔච්චරනේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ අපිට ලෝකයක් ගොඩ ඔච්චරයි. නැගෙන්නේ ඔතනින්මයි. එහෙනම් ඔව් ওই ඔව් තියෙන ඔව් අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන තැනනේ ওই තියෙන්නේ. සියල්ල එහෙනම් ඔව් ඔච්චරයි. ඔව් ඔතනින් පිට වෙන මුකුත් නැහැ. ඔච්චරයි. එතකොට බලන්න නෑ. කෙනෙක් මේ ඇහි හට ගැනීම හරියට දැක්කොත් දකින්න තැන එයා ඉන්නේ ප්‍රහාණ වෙච්ච තැන. ප්‍රහාණ කරන්න දෙයක් නැහැ. එයා ඉන්නේ කෙලින් උදේවයි ඥානෙ. උදේවයි ඥානෙ එයා ඉන්නේ අවබෝධයමයි. ඒ වෙලාවේ එයා ඉන්නේ නිරෝධේ. අන්න බලන්න. ඔය කියන්නේ අපිට අපිට මේක අරන් දදා යන්න ගමනක් නෑ දැන් අපි අපි රෑ රෑ රෑ ගමනක් යනකොට මුළු කැලෑවම කලුවරයි. අපි ඉතින් අතපත ගාගෙන තමයි යන්නේ. නමුත් එකපාරට උදේ ඉර ඉරාවට පස්සේ අපි අතපත ගගා යන ගමනක් නෑනේ අපි ඒ ගමන දැන් යන්නේ අපිට පේනවානි ඉස්සරහ ගල් තියෙනවා ගස් තියෙනවා ඔක්කොම පේනවානේ එතකොට දැන් ප්‍රහාණ කියන වචනේ ප්‍රශ්නේ ප්‍රහාණ කියන්නේ සංස්කෘත වචනේ මම කිව්වා වගේ ගත්තොත් එහෙම පහන කියන තැන වෙනුවට ප්‍රහාණ කියන්නේ මේ හැමතිස්සෙම අර ගල් ගස් අයින් කර කර යනවා කියන අදහස් තමයි ගන්න වෙන්නේ. එහෙම එකක් රතන් වහන්සේගෙ දෙන්නේ නැහැ. ඒක එයා දැන් එළියේ ඉන්නේ. දැන් අපි පෘථජන මම පෘථජනෙක්නේ. ඒතර මම ඉන්නේ කලුවරේ. ඉතින් මට ඉරපාය බුදාට මම ඕන රහතා මොකද මට එතකොට ඇත්තරම මේ කරන්න කියල දෙයක් නෑ දැන් අට සම්මා වායාම කියන එකෙත් අපිට කරන්න තියෙනවා නමුත් ඒක කරන්න කියන්නේ එලියත් එක්ක එකතු කරගෙන නමුත් රාධන් වන්සට කරන කැල්ලත් නැතිවෙනවා කොද දැන් සම්පූර්ණ ඉරය අව් ඇවිල්ලා අයි කිසිම වායමයක් නෑ ඇතට එතකොට ඒක පේනවා ගමන පේනවා මම තේරුම් කරන්තිය නෙහෙම අයිතින් ඔව් ඒ කියන්නේ අර එතන එතන තව ටිකක් අපි බැලුවොත් එහෙම ඒ එතනම තමයි දැන් අර ආලෝකය කියලා කියන්නේ ප්‍රඥාවට. ඇත්තටම ආලෝක දෙමන ආරෝග රෝග ආරෝග රෝග ආරෝග්‍ය. ඒ කියන්නේ රෝගය කියන එකෙන් මිදීම තමයි ආරෝග්‍ය කියන්නේ. එතකොට බලන්න ලෝකය ආලෝක. ලෝකයෙන් මිදීම තමයි ආලෝකය කියන්නේ. එතකොට ආලෝක උදපාදී කියන්නේ මේ ලෝකෙින් මිදෙන තැන. එහෙනම් මොන ලෝකෙින්ද? ඇහි ලෝකෙින් මිදෙනවා. මේ මොහොතේ අන්න පහානේ වෙච්ච තැන. එයා ඇහැතුළු පිහිටලා නැහැ. එයා ඇහැතුළු නැත්තම් බලන්න රූපය තුළු පිහිටලා නැහැ. රූපය තුළු පිහිටලා නැත්තම් අන්න බලන්න චක්කු විඤ්ඤාණය තුළු පිහිටලා නැහැ. චක්කු විඤ්ඤාණය තුළු පිහිටලා නැත්තම් චක්කු සම්පස්සේ පිහිටලා නැහැ. චක්කු සම්පස්සේ පිහිටලා නැත්තම් අන්න බලන්න චක්කු සම්පස්සා වේදනාවේ පිහිටලා නැහැ. ආ කොටිම්ම කියනවා පංච උපාදානස්කන්ධය තුළු පිහිටලා නැහැ. චාන්චුපාචාරස්කන්ධය තුල පිහිටලා නැත්නම් පංචඋපාදානස්කන්ධය මම කියලා ගත්තේ නැති තැන ඉන්නේ. එයා දැකලා තියෙනවා කර පංචඋපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඥානියා ඉන්නේ. අන්න ඒ වෙලාවේ. අන්න ඒකයි ගැඹුර උතන. ඒ කියන්නේ එයා ඒ වෙලාවේ ඒ කියන්නේ මේ වෙලාවේ සලායතන ලෝකේ නැහැ එයා. සලායතන ලෝකෙ මිදෙච්ච කෙනෙක්. හරියට හරි. එයා සලායතන ලෝකෙ කියලා ගන්න නැහැ. ආ නේද? එයා සලායතන ලෝකෙ තුල නැහැ. පිහිටලා. යයින් යයින නිරෝධය තුළ සලායතන නිරෝධෝ කියන එයා ඉන්නේ ආන්නේ අර අර නිසන්ත මහත්තය කිව්ව මම දන්නවා චන්දුන් මේක දන්නවා කියලා ඒක මම මතක් කරන් විතරයි මොකද දැන් පොඩක් විතර වෙනස් වෙන්නේ නැති උදාහරණ කිව්ව පංච උපාදාන ස්කන්ධේ බැඳිලා වැටිලා ඉන්න වෙලාවට නමුත් ඇත්තටම ඒක කියන්න ඕනේ අපි පංච ස්කන්ධේ වැටිලා ඉන්නවා කියන්නේ වැටිලා වැටිලා ඉන්නවා කෙතෙන්ට ඉන්නවා කියන්නේ පංච උපාදාන කරලා ඉවරයි පංච උපාදාන ස්කන්ධේ ඉන්නේ ඒ කියන්නේ පෘථජ්ජනෙට පංචස්කන්ධේ ඉන්න බෑ පුතර්ජනය කරට අපි හැමතිස්සේමන්නේ පංච උපවා දැනස්කන්දේ හැමතිස්සේම අපි හදල තියෙන්නේ ඉති ඒ අර මගතන අ මංතන බුදුන්තන නිසනවත කිව්වේ පංචස්කන්දය වැටන එක තමයි පංච උපවා ධනස්කන්දය වෙන්න ඉතික් තමයි අපිට අපි අපිට ලෝකයක් හැදන්න හේතු අයි අපි ඉප දෙන්න හේතුව රහතන් වහන්සේ පහනක් නිවිල වගේ නිවිල යන්නේ ඒ හේරයි ඒ හේතුව තමයි කෙලෙස් එහෙනම් බලන්න ඔව් කෙලෙස්. ඒ කෙලෙස් තියෙනකොට සකස් වෙන්නම පංච උපාදානස්කන්ධයක්මයි. <laughs> දෙකක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සංකිට්ඨේන පංච සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා වෙන්නේ ඒකයි. එතකොට නමුත් අපි අපි දැන් මේකෙදි රහතන් වහන්සේට රහතන් වහන්සේටත් පුරාණ කර්ම විපාකයක් නෙමෙයි යන්නේ විපාක වටයක් නේ උන්වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේට විපාකයකට මේක සකස් වෙනවා. උන්වහන්සේගේ නැති එක දෙයයි. චන්ද්‍රාගේ නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහ යෙදින්නේ කොයි ආකාරයකින් එතකොට අන්න ඒක අපි ඔය එක එක විදිහට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ විග්‍රහ කරලා තියෙනවා. ඒ මේ නමුත් අපි ඔතනදී දකින්න ඕන එක දෙයයි කෙලෙස් සහිත සහ කෙලෙස් රහිත කියන තැන විතරයි. ආශ්‍රව සහිත සහ ආශ්‍රව රහිත කියන තැනින් තමයි අපි උතර දකින්න ඕනේ. ඔච්චරයි දකින්න ඕනේ. අර එක වචනයක් වැඩක් නැහැ. ඔන්න ඔච්චරයි දකින්න. එක එක වචනයක් වැඩක් නැහැ. ඔව් අර අර ඔව් අර ඔබතුමා ගත්ත වචන තුන මම හිතන්නේ බොහොම වැදගත්. මම නිකන් ඒක ගැන මගේ අවබෝධය විතරක් කියන්න. අර ලෝභ ලෝභ මෝහ දේශ ලෝභ දේශ මෝහ. ඒ ඔය තුනේ එතකොට ඕක රහතන් වහන්සේට එකන ඒ ගමන යනෙක්කට කරන්න ඕනේ අලෝභ අදෝස අමෝහ කියන තැනනේ නමුත් අපිට තේරෙනවා දැන් මේ අල්ලෝභ කියලා දැන් කවුරෙක් කෙනෙක් කියන අදාලයක් දෙන්න අලෝභ එක කියලා කියනවා. ඕක ඇත්තටම මේ හිතලා කරන්න බෑ ඒක. <laughs> ඒ කියන්නේ ඔයාට දානයක් අපිට දානයක් දෙන්න බෑ අලෝභ කියලා එහෙම එකක් නෑ ඇත්තටම. ඒ කියන්නේ අලෝභ කියන්නේත් අර සම්මාදිට්ඨියේ අනාර්ය පැත්ත. තාම අපි ඉන්නේ අන්න හරි එතනම තමයි මොකද ඔව් එතනයි හරි අලෝභ කියලා එකක් නැහැ නමුත් ඉතින් කොහෙන් හරි වචන පාවිච්චි කරන්න එපා ඇති ඔකන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ බුදුහාමුදුරේ පණිවිඩය සෑහෙන්න අන්තිමට බලන් ගියාම බොහොම සරල සුන්දර සම්පූර්ණ සත්‍යයක් කියන්නේ නමුත් අර වචන වලින් කියන්න බැරි නිසා අපි අපි ඒක අහගෙන ඉඳලා අපි පටල ගන්නවා මොකද අපිට දැන් බුදුහාමුදුර ගාවට ගිහිල්ලා අහන්න බෑනේ අනේ බුදුහාමුදුර මට මේක තේරුන්නේ නැහැ කියලා <laughs> ඉතිං ඔතනතා ප්‍රශ් ඉතිං අලෝභ අමෝහ අදෝස කියලා හිතාගෙන වැඩ කරන්නලා මේ ගමනිව කරන්න බෑ ඒකත් නැතිවෙන්න ඕනේ. එතකොට ඔන්න ඔතන තමයි හරියටම ආර්ය වෙන්නේ. අන්න එතන තමයි අර මක්ක ඥාන විප්‍රයුක්ත කියන තැන ඔන්න ඥාන විප්‍රයුක්ත ඥාන සංප්‍රයුක්ත කියලා කිව්ව තැන ඔන්න ඔතන තියෙන්නේ. හරියටම කියනවනේ ආන්න ඒකයි. ඔතනින් තමයි එන්නේ ගමන ඇත්තටම. ඔය ආදේශ ආදේශ අලෝභ ආදේශ අමෝහ කියලා එන තැන ඔන්න ඔතන හැබැයි ඕකත් ඕකිනුත් ඔකත් අතහැරින්න ඕනේ. ඔතනත් නෙමෙයි. මම ඒක තමයි කිව්වේ. <laughs> නෑ නෑ ඔතන නෙමෙයි තැන. ඔතනත් අතහැරින්න. ඔය තියෙන අනාර්ය මාර්ගයේ එන විදිය. ආන්න රයිට්. ඉතින් මේ මේ සම්මාදිට සූත්‍රයේ අපි දැන් කතා කරපු සූත්‍රයේ කච්චපොත්ත සූත්‍රයේ බුදුහාමුදුර ඉවර කරන්නේ එහෙමනේ. ගොඩාක් සූත්‍රවල ඉවර කරන්නේ මොකක් කරේ ලොකු දේශනාවේදී තියෙන ලොකු ජඹුරු කරුණක් බුදුහාමුදුර කියනවා. නමුත් එක්කෝ ඒක ඉවර වෙන්නේ අනිච්ච අනිච්ච දුක්ක අනත්ත කියන තැනින් එකන් ත්‍රිලක්ෂණ වලින් සූත්‍ර ඉවර වෙන්නේ එහෙම නැත්තං පටි සම්පාදය මේ අවිද්‍යාව හින්ද මේක පටන්ගත මේක පටන්ගත කියල අර ස්ටෙප් දොල්හා ගෙනියනවා ඉතිං ඕක මොකද එහෙම කරන්නේ අර ඔය කියන තැන තම තමාට අවබෝධ කරගන්නවා මිසක් කිසිම කෙනෙට්ට තවෙක්නට කියල දෙන්න බෑ ඉතිං ඕක ඔය ඔත්තන තමයි පැටලෙන්න මොකද අපි ඒක තේරුම් ගන්න නැතුව අපි හදනවා දැන් මංකිවේ දෙක දසක්ම කිව්වද කතකද සූත්‍ර තියෙනවා මම අඩුම ගාන සූත්‍ර පිටිකේ කියලා ගන්න කෑල්ල තියෙනවා සූත්‍ර දාහතර දහක් විතර එතකොට සමාරය හිතන්ගන්න මම මේ සූත්‍ර දාහතර දහ කියවුවත් මම රහත්වෙන්න පුළුවන් කියලා එහෙම එකක් නෑ මොකද ඒගොල්ලො ගන්න එතකොට දැනුම තමයි ඥානය කියන දෙන එක අරන්තියන්නේ ගොට පඥාව කියන කරන්නේ ඉ පඥාව කියනක තනියෙන් ගන්න පුළුවන් දෙයක් විතරයි ඒක මගේ තන්න තේරෙන්න්නත් සමාධිච්චට එන්න ඕන මගේ තන තේරෙන් ඒක ඒක ඒක එහෙමම තමයි ඇත්තට ඒක එහෙමම තමයි මොකද ඔතන තමයි මේ ඒකැන අපිට සූත්‍ර කියවන්න පුළුවන් වචන ඔක්කොමට කටපාඩන් කරගන්න පුළන් ගිරව්වගේ ඔොදන තින ඔතන ඇල්ල කෙලිම පද පරම තමයි එතම ඔතනින් නෙමේ අවබෝධය කියන්නේ තමන් තුළින් මේක දකින්න ඕන මේක ගැලපෙන් බෝ සාන්දිිට්ටිකෝ තමන්ට දැනින් ඕන මේ දහම් අන්නේ දැනීම තුල තමයි තමන්ට මේ අව ප්‍රත්‍යක්ෂ අවබෝධයකට තමන් යන්නේ. ඒකනේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේ සෝවාන් ඊට පස්සේ සකදා සෝවාන් මාර්ග, සෝවාන් සකදාගාමි මාර්ග, සකදාගාමි අනාගාමි මාර්ග, අනාගාමි අරියත් මාර්ග අරියත් කියලා මාර්ගයක් පෙන්වන්නේ. ওই මාර්ගේ යනකොටනේ ආර්ය අෂ්ටාංගික මාර්ගී ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී වැඩෙන්න පටන් ගන්නවා. සත්‍තිස්පර්ශික බෝධිධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒක වෙන ක්‍රමයක් තියෙනවනේ. ඒක නිකන් වෙන්නේ නැහනේ. ක්‍රමයක් තියෙනවා. ඒක වෙන ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් ඒකෙදි මුලින්ම ඔබතුමාට පෙන්නවා ප්‍රඥාව කියනකොටම සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වැටුනේ ප්‍රඥාව කියන තැනටනේ. ඔව්. එතකොට බලන්න එතකොට බලන්න එහෙනම් ප්‍රඥාව මුල් වෙලා වැඩෙන සීලයක් තියෙන්නේ. අන්න ඒකට කිව්වා අරියකාන්ත සීලය කියලා. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ ඔන්න අරියකාන්ත සීලය. එතකොට බලන්න එතකොට එතනින් එහාට තියෙන මේ තුන තමයි සම්මා සමාධියට අයිති වෙන්නේ. එතකොට බලන්න එහෙනම් ওই විදිහට නෑනේ ප්‍රඥා සීල සමාධි කියන තැන තමයි ලෝකෝත්තර මාර්ගයේ තියෙන්නේ. ප්‍රඥා මූලික වෙලා තමයි අන්න සම්මා දිට්ඨිය මූල මූලික වෙලා තමයි සීල සමාධි වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි දැන් නිකන් බැලුවොත් එහෙම දැන් මේ වෙලාවේ අපිට ඒක දකින්න පුළුවන්. දරන්න ප්‍රඥාව ප්‍රඥා ඒ කියන්නේ සම්මාදිට්ඨියට ආපු කෙනෙක්ට තමයි සම්මා සංකප්පය වැඩෙන්නේ. ඇයි? එයා එයා අවබෝධ කරන්නේ මේ මනසේ හැදෙන ලෝකය ගැන. ඒ එතකොට බලන්න ඒක ප්‍රඥාවෙන්ම අවබෝධ වෙනකොට මනස නිවෙන්න පටන් ගන්නවා. ඔව්. ආන මනසේ කෙලෙස් තමයි ඒ කියන්නේ මනසේ කෙලෙස් හට ගැනීම තමයි නොහට ගැනීමකට සිද්ධ වෙන්නේ. එතනින් එහාට. ඒ එතකොට බලන්න එතකොට මනස මනස මනස ගොඩ නැගින මනසේ ඇතිවෙන කම්පණය තමයි එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි වෙන්නේ. එතකොට අන්න මනස එතකොට බලන්න එහෙනම් ඔන්න ඔතනින් එහාට තමයි බුදු පියාණන් සිපෙන්නේ. කියන්නේ මනස මුල් වෙලා වෙන සිද්ධිය. මනෝකුබ්බංගමහ ධම්ම ඔය කියලා ඔය පෙන්නුවේ ඒක. ඒකම තමයි බුදු පියාණන් වහන්සේ මහා ගැඹුරට පෙන්වලා තියෙනවා. අපි ඒක කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම චිත්තයක් හට ගන්නකොට මනස මුල් වෙලා තමයි චිත්ත හටගන්නේ. මනස මනස මුල්ලලා මනස මනස මනස කියලා අපි ඕ මනස කියලා දැන්ගේ දැන් ඔබතුමයි කිය පාචිකන වචන ඇතරම තැන් දෙකට දාන්න පුළුව එක චිත්ත අනික එක මනවා ඇතන දෙකටම දාන්න පුළුවන් දැන් කිීපු එක ඉතින් අර අන්නේකන දැ චිත්ත මනෝ මානසං හදයම් පණ්ඩලන් කියලා පෙන්වානි පරියාය ඒ පෙන්වාට බුදුරජාණන් වහන්සේ හැම තැනකම පෙන්නනවා පළවෙනි චිත්තක්ෂණයක චිත්තක්ෂණේ හටගන්න විදිය මනස මුල් වෙලා ඉන්නේ නාමන් නාම නාමම් පටිච්ච උපජ්ජති චත්තායතනං කියන දේ පටන් ගන්නවා. ඒ කියන්නේ මනස මුල් වෙලාමයි චිත්ත එන්න චිත්ත එන්න පටන් ගන්නෙ. මනස තුල ඕනම දෙයක් හටගන්නේ මනස මුල් වෙලා. මනස ඉස්සල්ලාම හටගෙන තමයි මේක හටගන්නේ. ඒව මනස හටගත්තේ නැත්නම් එතනින් එහාට ඒ කියන්නේ මේ මනස නිර්මාණය වෙන්නේ මේ මනෝවිඤ්ඤාණ ධාතුව මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව කර්මජ විඥානය. එහෙම නැත්නම් තව පැත්තකින් කිව්වොත් මේක සම්පූර්ණ පූර්ණ කර්මජෝ නිර්මාණය වෙච්ච ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේගේ විග්‍රහය අනුව. එතකොට ඒක මුල් වෙලා තමයි ඉතුරු සිද්ධි ටික සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි මේ මෙතනදී අපිට මෙතනදී මේ මනස කියලා ගත්තේ ඔන්න ඔයක ඇලද මේ මනස තමයි මම කියලා අපි අහුවෙලා තියෙන තැන. මේ මනසේ සිද්ධ වෙන ක්‍රියාවලිය මම තමයි මේ කියන්නේ. ඕ නෑ මම මම මම කියන තැන අව්වෙන්න පුළුවන් එකම තැන තමයි අර මන දම් මන දම්ම කියන ආයතන දෙක ගැටන තැන වෙන තැනක මම කියලයක් අවුවෙන්නෙම නෑ එම එකක් අවුවෙන තැන නෑ එක චිත්තයකට මම කියලයක් අවුවෙන්න මම කියන එක අවුවෙන්නම ඕ මම කියන එක අවුවෙන්නෙම අර මනෝ මනෝ දම්ම කියන ආයතන දෙක දෙක තියෙන් ඕනේ එක එකක් තිබිලා රියන්නේ නෑනේ දෙක එකට තියෙන්න්න එක පටිච්ච වෙලා තියෙනකං විතරයි මම තියෙන්නේ දැන් ඔය කියන එක චිත්ත කියන ස්භාවය හටගන්න මන නැතුව එතකොට බලන්න ඒකන පෙන්වේ පරියාය මේ විදියට චේත මේ චක්කුම් පරිච්ච රූපයට උපද්ජති චක්කු විඤ්ඥාන තිංගන් සංගති පස්ස කියනකොට බලන්න චක්කු විඤ්ඥාන ඉපදෙනකොට මනෝ විඤ්ඥාන ඉපදිලා ඉවරයි චිත්ත රූපය ගොඩනැගෙන මනස තුළ ආන්න එතකොට එතකොට මන ඔය චිත්ත කියන තැනදිත් මන මන මන මේ ඉපදිලා තියෙන්නේ මනංච පටිච්ච ධම්මේට උපජිති මනෝවිඤ්ඤාණං කියන කොටත් මන ඉපදිලා තියෙන්නේ. අන්න එතන තමයි චර්ජා මනෝවිඤ්ඤාණ ධාතුවේ ක්‍රියාවලිය තියෙන්නේ. එතන තමයි තියෙන්නේ. අපි මේ සිහි කරන තැන් ඔක්කොම තිගේ ඉන්නේ එතන. නිසන්ත මාතය මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔය කියන එක අර පාලිවලින් කියපු ටික මට තේරෙන්නේ නැහැ. මේ ඒක සූත්‍රයකද තියෙන්නේ? මතකද සූත් ඔබතුමාට පුළුවන් පේන පින්ඩුම සූත්‍රයට යන්න පෙන පෙනපෙන්ඩි සූත්‍ර මට දන්න ආගිල්ල කියවන්න ඒක කරන්න ඔය සූත්‍ර දේශන ඔක්කුක ඔක්කුක තිනෝක ඔක ඔකතය පෙන්න්නන්නේ ඕ ඕක වෙන්න හොමද කියලා එතකොට බල ඔය හැම තැනකදීම අපිට මේ ලෝකයක් හැදෙනකොට ඇහැරූප චක්කු විඤ්ඥාන හටගත්තර ලෝකයක් ගොඩනැගින්නෑ ඒ ගොඩනැගෙනකොට මන ආයතනය තුලින් තමයි ගොඩනැගිලා තියෙන්නේ. අන්න ඒ ස්පර්ශයේදී තමයි රාග දේශ මොහ යෙදෙන්නේ. හැම මොහොතකම. හරියට. ඔන්න ඔතනදී තමයි අර මේ මේ තව ටිකක් මම ගැඹුරට ඔතනදී මම කිව්වොත් ඔන්න ඔතන තමයි සම්බදිච්ච සාධාරණ චෛතසික හට මනස තුල ගොඩනැගෙන්නේ. ස්පර්ශ චෛතසිකය, වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, චේතනා චෛතසිකය, ඊට පස්සේ මානසිකාර චෛතසිකය මේ ඔය ඔය විදිහට ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය සහ ඒකාග්‍රතාව කියන චෛතසික හත හටගත්තාම තමයි අපිට යමක් දැනගන්න පුළුවන් වෙන්නේ. දැනගන්න. ඕක වෙන්නේ කොහෙද? මනස ඇතුලේ සිද්ධ වෙන්නේ. චිත්තයිසික. මනස මනස කියන්නේ ඔව් මන මනෝ ආයතනය කියලා කියන්න පුළුවන් මනස කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඔව් ඔව්. ඉතින් අර හැමතිස්සෙම හැමතිස්සෙම මම මේ මට කියාගන්නේ මනෝ ආයතනය කියලා එකක් නැහැ. මනෝ ආයතනේ තියෙන්නේ ධම්ම තියෙනකන් විතරයි. එතනින් පස්සේ නැහැ. දෙක එකට තියෙන ඕක මම මම විනාඩීම් විනාඩිට මටම කියනවා මම මේ කතා කරලා කියන්නේ ඔබතුමාටවත් මේ අහගින්නෙක් නැටවත් නෙවෙයි මම මේ මට කියාගන්නේ මනෝආයතනය කියලා ගන්න නෑ මනෝආයතනය ධම්මයි එකට තියෙන්නේ ඒක එකම දෙකම තියෙනවා එහෙම නැත්නම් දෙකම නෑ ධම්ම වලින් තොරව මනසක් ගැන කතා කරන්නත් බෑ මනස ඒ කියන්නේ මනස ගැන මනසකින් තොරව ධම්ම ගැන කතා කරන්නත් බෑ මනට ධම්ම මනට මනට මට ධම්ම ඉතින් අර ඔතනත් මඟතන්නේ ඒ වගේම පෙන්න්නනවා සමනාන්තර තව තැනක පෙන්න්නන සමනාන්තර පච්චයාගෙන තැනද මනෝ කියන ධාතුව හටගන්නකොටම මනෝ විඤ්ඥාන ධාතුව හටගන්නවා කියලා. හරි ඒගැන මන් ඒක දෙකක් නෙවෙයි ඒ දෙක එකට මනෝධාතු මනෝවිඤ්ඥාන ධාතු හටගන්න කොතන් එතන මනෝධාතු හටගන්නවා. ඒ ගැන මනදම්ම මනෝවිඤ්ඥාන ධාතු කිරික එකටමයි පවතින්නේ. වෙන් කරන්න එකටමයි හරි මම හිතන්නේ අර මෙතෙන්දී මතැන් සුදුසුයි අපි කතාකරු තව මේ සංස්කෘතික වචනයක් කරගෙන අපි බුද්ධාගම පටලගෙන ඉන්න මොකද ඇත්තරම් බුද්ධාගම කියන එක අඩු දෙදස් පන්සියත් තිස්සේ සංස්කෘතික වාසාාවෙන් ගත්ත දැනුම අරගෙන පත් අපි පටලගෙන ඉන්නවා කියලා මත අපදාය කරම එකක් පෙන්වා පහනයි ප්‍රාණයි කියන්නේ සම්පූර්ණ වචන දෙකේ වෙනසක් ඒ ඒකම මට කියන්න පුළුවන් ධර්මයයි දම්මයි කියන වචන දෙ ගත්තු ධර්මය කියන්නේ හින්දුවාගමේ වචනයක් ධර්ම කියලා ධර්ම එකන අපි සද්ධ කරනවා ධර්ම කියලා අපි කිව්වොත් එහෙම කවුරු හරි ගොඩාක් පොත්වලත් ලියලා තියෙනවා. බණත් කියනකොට අපි අහනවා. ධර්මය කියලා කියන්නේ අර Hindu ආගමේ තියෙන අර සීල අර ඒ මොකක්ද ඒක තියෙන දේවල් ගැන කතා කරනකොට අපි ඒකට කියන්නේ ධර්ම කියලා. නමුත් ධම්ම කියන වචනේ පාලි වචනේ බුදුහාමුදුරුවෝ කතා කරනකොට ඒකේ අර්ථය මම හිතන්නේ ධම්ම කියන වචනේ තමයි මේ ලෝකේ තියෙන පළල්ම පළල්ම වචනය ධම්ම කියලා අර හැමතිස්සේම අපි අපිටම කියාගන්න ඕනේ මේ ධම්ම කියන්නේ මනෝආයතනත් එක්ක හැදෙන දෙයක්. ඒ දෙක එක්ක තියෙනවා ඒ දෙකම එක්ක නෑ කියන එක. ඉතින් එතකොට ඔය කියන තැනට එන්න ටිකක් අමාරුයි. කවුරු හරි කිව්වොත් මේ ධම්ම කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙය කියලා. මේ මේ එයා උගන්වපු සිලබස් එකට තමයි ධම්ම කියලා කියන්නේ කියලා. නමුත් ඔව් ඒකත් ධම්මක් තමයි. නමුත් මේ ධම්ම කියන වචනේ බොහොම ජඹුරුයි. ඉතින් ඒක අවසානයකට අපේ අවසානයකට වෙන්න ඇති. අපි පටල ගන්නවා ධර්මය කියන වචනයත් එක්ක ධර්මය කියලා වචනයක් තියෙනවා සංස්කෘතික භාෂාවේ. නමුත් pāli භාෂාවේ ධර්මය කියලා වචනයක් නැහැ. pāli භාෂාවේ තියෙන ධම්ම කියන වචනේ තියෙන්නේ. ඉතින් මං හිතුවා කියන්නම් කියලා මට තේරෙන විදිහට නිසන්ද මත ඒක කැමති නම් ඒක මාව හදන්න වැරදි කියලා කියන්න මට. නමුත් මේක මට හිතනවා හරි පාඩුයි කියලා මේක අපි පටල ගත්තේ. ඔව් දැන් ওই බුදු දහමයි මේ ධම්මයි කියන එක ඇත්තටම වෙනම කතන්දර දෙකක්. දැන් බලන්න ඒකනේ ධම්ම නියාමයේ කියලා එකක් තියෙනවා. දැන් බලන්න ධම්ම නියාමයේ බීජ නියාමය, හේ කම්ම නියාමය, චිත්ත නියාමය, ඍතු නියාමය. මේ නියාම ධර්ම පහනේ මේ විශ්වයම කියලා කියන්නේ. ඔය කියන්නේ පටිසමුප්පාදේමයි. තව පැත්තකින් ගත්තා. පටිසමුප්පාදේ. එතකොට ඔය ධම්ම නියාමය කියනකොට බලන්න මොකද්ද ධම්ම නියාමය කියලා පෙන්වන්නේ බුදුහාමුදුරු. මේ මේ මේ ලෝකයේ තියෙන පවතින ධම්ම නියාමයන්ගෙන් එකක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ. ආ ඒකක් ධම්ම නියාමය. ඔක ධම්ම නියාමතා ධම්ම නියාමතා සූත්‍රයේ පෙන්නනවා. එතකොට බලන්න ඒ කියන්නේ ඒක ධර්මය. ඒ කියන්නේ ඒක මේ ඒ සිදුවෙන ඒ ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒ ඒ ධර්මයන්ට ධම්ම නියාමයේ කියලා පෙන්වනවා. ඊට පස්සේ ධම්ම නියාමයේ හැටියට පෙන්වනවා පංච නියාම ධර්ම වල පෙන්වනකොට විග්‍රහ කරනකොට කෙලස් කියන එක. කෙලස් හටගන්නේ මේ මනස තුල මේ ධර්මිය ක්‍රියාත්මක වෙන නිසායි. මොන ධර්මියෝද? අවිද්‍යාව, තණ්හා, කර්ම, නිබ්බන්ති අය එතකොට මේ මේ සතර ආහාර මෙන්න මේ මෙන්න මේවා ක්‍රියාත්මක වෙනකොට මේවා මේවා ඇති වෙනකොට තමයි. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ධර්මයක්. දැන් බලන්න පටිච්ච සමුප්පාද ධම්ම. ආ බලන්න පටිසමුපාද ධර්ම. පටිච්ච සමුප්පාදයයි පටිසමුපාද ධම්මයි කියන්නේ දෙක. දෙකක් එතකොට බලන්න ඒ පටිසමුපාදයේ ගොඩ නැගෙන ධම්ම ටික තමයි අවිද්‍යාව කියන්නේ එක ධර්මයක්. එක ධර්මයක්. එක ධර්මයක්. එතකොට බලන්න මේ මේ මේ විදිහට ගොඩ නැගෙන මේ එතකොට ඒ විදිහට ගොඩ නැගෙන ධර්මියෝම ධර්මියෝ පවත්වන ක්‍රියාවලියක් තමයි මේ සිද්ධ වෙන්නේ. කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. අන්න ඒකයි. ඒකයි මෙතන වෙන්නේ. එතකොට අපි මේ බුදු දහම කියලා අපි මේක ආගමකට කොටු කරනවා. එතකොට අනිත්‍ය බහුත් ඒවත් එහෙම තමයි. එහෙම දෙයක් නෙමෙයි බුදු ඇතන බුදුන් වහන්සේ බුදුදහමක් පෙන්වුවේ නැහැ. බුදු වහන්සේ පෙන්වුවේ හේතුඵල ධර්ම. නේද? හේතුඵල මේ හේතුඵලව ගොඩනැගෙන මෙන්න මේ හේතුඵල වාදී කියන එක තමයි බුදු වහන්සේ පෙන්වුවේ. මේ ලෝකයේ වෙන ඇත්ත. පෙන්වුවේ. ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්ත පෙන්වුවේ. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් වෙන සිද්ධියක්. ඒ සිද්ධිය. ඔව් ඒක හරි. බුදු බුදුහාමුදුරුවෝ කියනවා මේක මම පහළ වුණත් නැත්නම් මේ සත්‍යය තියෙනවා. සත්‍යයක තියෙනවා. ඒක තමයි ඒ සත්‍ය වැහිලා තියෙන්නේ මිනිස්සු අතරට. අන්න ඒක තමයි සත්‍ය වැහිලා තියෙන්නේ. අන්න ඒකනේ පුබ්බේ අනුනුස්සීතු ධම්මිසූ කියලා පෙර නොයසූ දහමක් ඔබට දේශනා කරන්න කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ කිසි කෙනෙක් දන්නේ නැති. ගුණාංශයේම සම්බුද්ධ ඥානයේට ගෝචර වෙච්ච දෙයක් තමයි මේ ලෝකයේ ඇත්ත. ඒ සත්‍ය එකයි තියෙන්නේ. ඒ ඒ ඒ සත්‍ය තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන විද්‍යාව ඇත්තටම. අනිත් ඔක්කොම එතනින් හරියට අවිද්‍යාව. අවිද්‍යාව. ඒක තමයි ඇත්තටම විද්‍යාව. එකම විද්‍යාව. ඔව් එතකොට දැන් මේ විද්‍යාඥ විද්‍යාඥයෝ විද්‍යාව කියලා කරන්නේ ඇත්තටම අවිද්‍යාව. ඇතින් කියන්නේ ඒ අවිද්‍යාවෙන් අපිට දවසෙන් දවස ජීවත් වෙන්න ගොඩක් උපකාර තියෙනවා. නමුත් ඒ කරන්නේ ඔක්කොම අවිද්‍යාවෙන්. ඒ ලෝකයේ තුල සැකැස්ම එහෙමක තමයි තියෙන්නේ. එතකොට බලන්න දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන අවසාන උත්තරේ තියෙන්නේ 31 ලෝක ධාතු ඇතුළේ නෙමෙයිනේ. ඒකෙන් පිටනේ. නිවන කිය මේ තිසෙක් ලෝකධාතුට අයිති නෑ ඒකන බලන්නක ඒ තිසෙක් ලෝකධාතුට අයිති නෑ ඒක මොකද තිසෙක් ලෝකධාතුට තියෙන ලෝකධාතුවේදී මේ කර්මජ චිත්තද උච්චද ආහාරජ කියන ස්වභාවයන් හතරෙම සුද්ධාෂ්ටක චරිතයක් තියෙන. ඒක නිසා අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවයම සිද්ධ වෙනවා. එතකොට නිවන කියන තැන බලන්න නාම රූප සකස් නොවන විඥානය සකස් නොවන පටවි පනවන්න බැරි ආපෝ පනවන්න බැරි තේජෝ පනවන්න බැරි වායෝ පනවන්න බැරි කිසිම සතර ඒ කියන්නේ කිසිම කිසිම භූතයක් පනවන්න බැරි ස්වභාවයක් උන්වහන්සේ කතා කරන්නේ ඔව් ඔව් ආන්න බලන්න එතකොට බලන්න එතන එහෙනම් අනිසිචස්ස තලිසන් චලිතයක් තියෙන්නේ ඒ කියන්නේ චලිතයක් නැති තැනක් එතන කම්පනයක් නැති තැන චලිතයක් නැති ආ ඒ කියන්නේ අර හතර ආකාරයකින් සුද්දාෂ්ටක චලිතය නැති වෙච්ච තැන ආන්න මිදිච්ච තැන ඒක මේ 31 ලෝක ධාතුට අයිති තැනක් නෙමෙයි ආ ඒකනේ බුදු කෙනෙක් බුදු කෙනෙක් කාම ලෝකෙවත් රූප ලෝකෙවත් අරූප ලෝකෙවත් පහළ වෙන්නේ නැහැ නෑනේ ඒක ආ ඒ 31 ලෝක ධාතුවේම මිදිච්ච තැන තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕ අර මගේතන්න අර අසෝක මහත්තයට දාලා තිබ විනාඩි විස්සේ පටියේ ඕක ලස්සන්ට නිසන්ත මහත්තයා කියලා දෙනවා ඔය ඔය කියන 31 ලෝක ධාතුව ගැනත් ඉතින් මට කියන්න තියෙන්නේ ඒක අහගෙන ඉඳලා මේ තේරුම් ගත්ත කට්ටියද අසෝක මහත්තයට නම් හිතන තේරුණා තව ඉන්නවනම් මට ඒගොලොන්ට කියන්න වෙන්න සාදු සාදු සාදු කියල විතරයි මොකද ඔබතා <laughs> කියල තිබ දෙක ලොකු ජබරු දෙයක් නමුත් සාමාන්‍ය බෞද්ධයක් ගත්තම ඒගොල්ලො හිතන්ගෙන සම්බෝඩ වෙනස් දෙයක් ඉතින් ඒ පරතරය කොච්චර ලොකුද කියනවනම් මට මං කැමතිත් නෑ පැත්තර යන්න මොකද ඒ පරතර එච්චර ලොකුයි නියක පොඩි වැඩ අල්ලගන්න බෑ අපිට එතකොට හෙන අපි දැම කතා කරගෙන ආපු තැන එනම් බලන්න එන දැන් අපිට හෙලා අපි දැන් මේ මෙතෙන්දි මහා චත්තාරිසික සූත්‍රයයි කච්චායන ගොත්තු සූත්‍රේනුයි අපිට අපි සංසිප්ත අපි සංක්ෂිප්තයක් කරොත් පොඩි මේ වෙලාවේ ඒ පොඩි සංක්ෂිප්තයක් කරොත් අපිට පේනවා නේද මේ අර මහා චත්තාරිසික සූත්‍රයේ ඔබතුමාර පෙන්නගෙන මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? ඇයි මිත්‍යා දෘෂ්ටිකය කියලා කියන්නේ? ඊට පස්සේ සම්මා දිට්ඨිය, දෙයාකාරක සම්මා දිට්ඨිය ගැන කතා කරනවා. ආශ්‍රව සහිතවයි, ආශ්‍රව රහිතවයි. එහෙනම් මේ ආශ්‍රව සහිත කියන එක මොකද? අන්න අනාර්ය ගමන. එතකොට අන්න ලෞකික සම්මාදිට්ඨිය කියන තැන නේද? එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන තැන ඔන්න ඔතනදී ලෞකික දසකුසල් කියන තැන ඔන්න ඔතනට එනවා. ලෞකික දසකුසල් කියනක අන්න අතන අර අනිත් පැත්තට එනවා දස ලෞකික දස අකුසල් කියන තැන අන්න අනිත් පැත්තට එනවා. දෙවැත්තට වැටෙනවා. එතකොට ඔන්න ඔතනිනුත් එහාට ওই දෙකෙන්ම මිදිලා ඇතත් නැතත් කියන උසහත්ද උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් මිදිලා. මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? අන්න ආශ්‍රව රහිතව කෙනෙක් ප්‍රඥාවෙන් මේ ලෝකයේ දකින්න තැන නේද? එතකොට අන්න එතන මේ ගැන ඔබතුමා අපි අපි මේ කතා කරගෙන ආව එතෙන්දී අන්න ඒකේ සම්මාදිට්ඨිය ගැන තමයි අපි කතා කරේ. ඒ සම්මාදිට්ඨිය මොකක්ද කියලා. අන්න ඒක අපි පෙන්නුවා චත්තාරික සූත්‍ර මේ පචයනගත සූත්‍රේ මොකක්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ කියලා. උන්වහන්සේ. අර අන්ත දෙකටම නොහිටිනා යන තැන. නේද? අන්න හරි. අන්න හරි. ඒ ඔබ ඔබ බොහොම ලස්සනට ඔක බොහොම <laughs> සරලව බොහොම නිකන් පොඩි කාරණයක් ඇටියට කියන්නේ නව මට මට කියන්න පුළුවන් ඒ ඔබතුමා කියන කාරපු ජඹුරුයි කියල ඉති මම කියන්න උදාහරණ මේ උප අහංග හිටියොත් කවුරර මේකට උදා ඒගොල්ලන්ට උපකාරයක් ඇති විතරයි මං කියන්නේ එමනතු මේක ජම්බරුයි අපි පණ්ඩිතය කියනක නෙමේ මේ මේක අවබෝධ කරගන්න එක හරිම වැදගත් කියලදා මට කියන්න ඒක නිසාම ඕන අහංගෙනෙක් කෙනෙක්ගෙන් ඉල්ලන්නේ මේ නිසතමත්ය ලස්සන්ට මේ සරලුව කියන එක ගණ්ඩ එපා මේ අර කවුඩ රාණන්ද හාමුදුරු බුදු හාමුදුරට කියනවනේ පටි සම්පාදය කියන කරිම <laughs> හරි ලේසි වදමකන්ද කියන්න අර දිගනික පටි සමපාදය මට කියන්න මට මට තින චූටි දැනු අල්ප පාත්‍ය දැන්වේ මට කියන්න පුළුවන් ආංගින්නහට මේක මිනිස්තමතය කියන එක සරලව ගණ්ඩ එපා ඇබැයි සරලයි ඇබැයි ගණ්ඩ එපා මොකද මේක ඔයාට උදේවඥානය දකිනකම්ම මේක ගැන කල්පනා කරන්න තව ඔඩුවට අලුත්තේව දාන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ මග මම කියන්නේ මම ප්‍රජ්ඥයෙක් නෙමේ මම පුතත්ජනයෙක් නමුත් මට කියන්න පුළුවන් ඒක මම කියන එක තෙරුමත් තියෙනවා කිය ඇතටම දැ බලන්න වහන් වහත්තය අපි මෙච්චර සංසාර ගමනක් කාවේ ඔයි ටික තීරලා නැතිවන දැනුත් සාකච්ඡාව කරන්න ඕ ඒක තම දැනුත් අපි දෙන්නරවී සාකච්ඡාවක් කරන්න වෙලා තියෙන්නේ මීට කවදාකත් ඉස්සල්ල මේ ධර්මය මේ විදිට අපිට ඇහිල නැති නිසයි එහෙනම් බලන්න ඒ ඒ ඒ ඒ බුදුම පුදුපියාණන් වහසක උපමාවක් ගත්තොත් ඒවා සෝතාපන්න මේ සම්මාදිට්ඨියට එනවා කියන තැන සත්‍ය ඥාන පහළ වෙනවා කියන තැන බලන්න මොන තරම් අමාරු කාර්යයක්ද කියලා උන්වහන්සේගේ උපමා ටික අරන් බැලුවොත් එහෙම අපේ අම්මෝ මට මට හිතාගන්නවත් බෑ ඒ කියන්නේ දැන් ඔතනනේ සද්දාව වෙන්නේ දැන් ගොඩාක් අය මගේ යාළුව අඩුම ගානේ මේ මාත්‍යක ඉගෙන ගත්ත යාලෝ හිතන් එන්නේ සද්ධාව කියන්නේ විශ්වාසය කියලා. මම ඒගොල්ලන්ට කියනවා නෑ සද්ධාසය කියන්නේ විශ්වාසය නෙමෙයි. ඔගොල්ලෝ සම්පූර්ණ වරදගෙන ඉන්නේ ශ්‍රද්ධාව කියන එක අපිට එන්න ඕනේ අපිට මේ අවබෝධ වෙන මට්ට මේ හැටියට අපිට සද්ධාවවෙන්නවා කොට දැන් අර අර අර අලියගේ කකුලේ අඩි අරගෙන ලොකු සූත්‍රයම නම්මතකන මජමිනික ඇතිය ඒක ලස්සන්ට එක දිග සූත්‍රයගේ ලස්සන්ට බුදුහාමුදුර කියනවා මුලදී තියෙන සද්ධාවයි හරියටම අයාගේ ආර්ය සාාවකෙත්ත හරියටම සද්ධාවවෙන්නේ රහපෙච්චදාට එත්තකං එයාට තියෙන්නේ ඒක තියෙන පොඩි පොඩි කෑලි විතරයි ඉතින් මේක ගොඩාක් අය පටලගෙන ඉන්නවා මේ සද්ධාව කියන්නේ විශ්වාසය කියලා. ඒගොල්ලෝ ඒක නිසා මට ඉතින් කියන්න කැමති නැහැ ඒගොල්ලෝ මොනවද කරන්නේ ඒක ගැන අදහස් දෙන නිසා කියලා. ඒක වෙලා තියෙන්නේ මේ ධර්මයේ ලැබු වෙලා තියෙන මේ මේ මේ මේ බාලම තැන නිසා. ඒ කියන්නේ තේන කෙන දිනාට තීරණ විදියට මේක විග්‍රහ කරලා තියෙනවා. එතකොට බලන්න මේ ධර්මය මේ මහා ගැඹුරු ධර්මය ලැබු වෙලා තියෙන මහා හීන තැනකට. මන්නක පොඩි උදාහරණය ඉතින් ඒක අන්න එක පොඩි උදාහරණය අපිට ඔක පෙන්න දැන් එතකොට බලන්න දැන් බුදු පියාණන් වහන්සේගේ උපමාව එහෙනම් මේ සෝතාපන්න වෙනවා කියන ගුණහන්සේ පෙන්නනවා නේද අකුණක් ගහන සැනක ඒ එළියෙන් ඔව් එහේ නේද අස්සලෝමයකින් අසලෝමයක් අරගෙන දුන්නකට තියලා අසලෝමයකට විද්දොත් අර සියක් කඩකට පැලෙන්න විදින්න පුළුවන් නම් ඊටත් එඩිය අමාරුව කියලා සෝතාපන්න වෙන එක ඔන්න බලන්න ඕ හරියට හරියට හරි හැබැයි ඒ ඒක ඒ අර උදේවයි ඥානය දකිනවා කියන අදහස පටන් ගත්තට පස්සේ ඉතුරු ටික එයාට තේරෙන්න ඕනේ මේක දැන් මේ සූත්‍රවල අපි මේ අපි මේ නිසඳ මතේ මයි කියන කිසිම දෙයක් සූත්‍රවලින් පිට නෙමෙයි අපි කියන්නේ මේ සූත්‍රවල තියෙනවා ඉතින් අපි මේ දෙසඳ මත්තයයි මමයි කිසිම දෙයක් අලුතෙන් හොයාගෙන නෑ අපි කරන්න අර බුදු හාමුදුරුව එයාගේ ජානයෙන් හොයාගතදේ අර රිපීට් කරන එක විතරයි අන්න අපේ වචන අපිට අපිට තින අල්ප දැනුවෙන් අපි මේ විග්‍රහයක් කරගන්නවා නේද අපිට එච්චරයි කරන්න තව කෙනෙක්ට එක ප්‍රයෝජනවත් වෙයි කියලා අදහසක් මේ අපිට තියෙනවා ඉතින් ඒ අදහසින් කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අපි දෙන්නට මේ වෙලාවේ ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා කෙනෙක් මේකෙන් ගන්න ලොකු ප්‍රයෝජනයක් අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා ඔයි ඒකන වට බුදුහන්දුරුව කියන්නේ කල්ලයාන මිත්‍රී ආශ්‍රය කරන්න කියල කිය ඒකට නැතුව මේ අර අපි ගිල්ල පාටියට ගිල්ල කාලා බොන එකක් ගැන නෙවෙන බුදුහන්දුරුව කියන්නේ කල්ලන ශාස්ත්‍රය කියන අර නිසන්දවත්යට වෙලාවකොම දන්න මම එක දෙයක් මේක සම්බන්ධයින් තම මේ ගන්න නමුත් අද සමහරුවිට අපි එකට යන්න නරකයක ජම්බරට යන්න වෙයි කියල හිතන නිසා අර සමාර ගොඩක් වෙලාට නිසඳමත්ය ගන්න උදාහරණයක් තේකෝප්පයක් ගැන මතකයිනේද සමාර මම මම ටිකයි බල්ල තින්න මම පක්ක ඇත්තම ලඟි දානයතම බලන්නේ තේකෝප්පයක් ගතම දැන් ඔබතුමා දෙසම ගන්නේ උදාහරණය තේකෝප්පිය කියන එක මතකේ තිනත කෝපයක් තමයි ඔබ මට තේරණිචර ගන්නේ නමුත් ඔය කියන කතන්දර අපිට පොඩ්ඩක් ආ යන්ඩ වෙනවා මොකද කවරුත් තැබ එක හයුවේ නෑ දැනටි මරත් පුදුම කවුටයි අන්නති කියලා මේ දැන් දැන් තේ කෝප්පය ඉස්සරහතිීන්ට පුළුවන්නේ අපිතුම ඔබයි මයි කාමරක වාඩිලා ඉන්න අපේ කවර දන්න එක්කනෙක් තෙකොප්පයක් ගැනල දෙනවාට එතකොට ඒක ඉස්සර දැන් ඇහැ ඉස්සර තියෙනවා අපි රතගාණ්ඩ පුළුවන් ඒක සුවඳ බලන්ඩ පුළුවන් තේවල එතකොට ඇහෙම් බලන්ඩ පුළුවන් එතර ඒකයි අර මතකයට තේකෝප්පයයි සම්පූර්ණ වෙනස් දෙකක් නමුත් අර මට තේරෙනවා අර ඉස්තරාතින්ට කෝපයක්ත් අපි දන්න තියෙනවා කියලා මනවා අතනය හරා එක හරි නමුත් අර එතන පොඩි වෙනසත් තියෙනවා ඒක මට හිතෙනවා මේ නිසන්ත මතයක් කිසිම දෙයක් වැරදි ම හිතන්න ඇති විදියට කිව්වෙන ම හිතරිදිර තමයි ඔබ කියන්නේ මට හිතන මෙතන සාමාන්‍ය ශ්‍රාවකයට පටල ගන්න තැනක් කියලා මොකද මොකද හිතේ තියනත කොපේ බොන්ඩ බෑන හිතේ තියෙන කොපේ බොන්ඩ බෑ දැන් අපි ඕකම දැන් ගත්තුත්වීම දැ මේ වෙලා ඔන්න දැන් අපි දැන්න මේ කතා කරන්නේ මේ වර්තමාන මොහොතෙන ඔව ඔන්න දැ තේ කෝප්පය හරි හරි දැන් ඕක හැදුනේ කොහොමද ඔය ඔය තේ කෝප්පේ දැන් සමුදේ වුණානේ අන්න බලන්න ඔය ඔය තේ ඒක සම්පූර්ණයෙන් මනවා ආයතනේ අන්න හරි ඒකෝට බලන්න දැන් ඔය තේ කෝප්පය අතීතයේ තේ කෝප්පයක් නෙමෙයි මතක් කරේ දැන් මේ දැන්නේ සමුදේ උනේ ඇත්තත් නෙමෙයි නැතත් නෙමෙයි දැන් සමුදේ උනේ දැන් සමුදේ උනේ කොහොම සලායතන හටගෙන ඒකන සලායතන කොහොමද හටගත්තේ කන සද්ද සූත විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියනකොට දැන් අහුණා ටක් ගාලා තේ කෝප්පයක් මනසින් ආවා ටක් ගාලා ගොඩ දෙකුණානේ එතකොට ඔය තේ කෝප්පය හැදෙන්න හේතුව ගත්තොත් එහෙම අපි ඔය තේ කෝප්පය හැදුනේ සලායතන හටගෙනනේ සලායතන හටගන්න හේතුව නාම රූප නාම රූප හටගන්න හේතුව විඥාන විඥාන හටගන්න හේතුව සංකාර සංකාර හටගන්න හේතුව අවිද්‍යාව. එහෙනම් හේතුඵලව ගොඩනැගිච්ච ගන්නේ මනස තුල ඔය තේ කෝප්පේ. ඕකනි දැන් වෙච්ච සිද්ධිය ඇත්තටම එතකොට අපි හිතමු දැන් අපිත් අපි ඒක බොනවා කියන හිතට තැනදිත් ඔය තේක උප්පේ නේද බොන්නේ අපි අර තේක උප්පේ බොන්න පුළුවන්ද කවදාවත් අපිට අන්න බලන්න මොකද ඔතන තමයි අර ඇහැ කන නාසය දිව කය තියෙන පහ අර තලගුවෙක් යනවා හිල් හයක් තියෙන හුබහකට පහක් පහල එකක් දිහා බලන් ඉන්න කිව්වා ඇත්තට වෙන්න ඔය සිද්ධිය විතරයි ඒකැන අපිට ඇහෙන් කවදක් ඒ හම්බවෙලා තිනොද දෙකෝක් කනින් නහයෙන් දෙවෙන් නයින් ඒ පහෙන් කවදක් හම්බ අර බාහ අභ්‍යන්තර බාහිර මොකක් වුණත් අපි බොන්නින් හිතේ දෙන තේකෝක්ක ඒගැන මේ මොහොත හිතේ තියෙන මේ මොහොතේ හැදෙන තේකෝප්පිය අපි බොන්නේ ඒ තේකෝප්පි රසම තමයි අපි දකන්න ගන්න ඒක හැදෙන්නේ කොහොමද ඔය රසෙ ඉන්නේ දැන් යෙදෙන ස්පර්ශය දෙන රාගයෙන් අපි උකට දැන් සමුදිය ධම්මං අන්න සමුදිය ධම්මං අරක මොකක් වුණත් අපි අපි පරිහරණය කරන්නේ මේක. ඇයි හිතට පුළුවන් තේබොන්න? නෑ හිතට තේබොන්න බෑ. <laughs> අන්න අර එතන එතන තමයි ඔව් එතන තමයි නිසන් තමයි මෙතන ශ්‍රාවකයන්ට හොඳ තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඉස්සරහා තේකෝප්පයක් තියෙනවා නම්, ඒ කියන්නේ අපි තේකෝක ඇත්තරම බොනවා නම් ඔය ඒක ඒකේ තියෙන අර්ථය තමයි අර බුදුහාමුදුරුවෝ දැන් මොකද මනසේ අපි හදාගන්න ප්‍රතිබිම්බයන්නේ තියෙන්නේ. එතකොට බුදුහාන්දුරෝ මේ නැත කියලා කියන්නත් ඒකයි එකැන දැන් ඇත කියලා ගත්ත ගමන් අහුවෙනවා නැත කියලා ගත්තත් අහු අහුවෙනවා ඉති ඔතන තමයි ඇත නැත කියන ජමුරුම කෑල්ල එන්ඩ ඕනේ ඉති මංහිතන ඇත නැත කියන එක තේරෙන්න සෑහෙන්න මට උනත් ඉතින් ගොඩක් කලයයි ඒක තමයි ජබුරුම තැන නමුත් අර තේකෝප්පය තේකෝපය හිතේ තමයි මේ මොහොත මොහොත තියෙන්නේ කියන එකත් වැරදි. මොකද ඒක එහෙමනම් බොණ්ඩ බෑනේ තේකෝපය. බඩට යන්න විදියක් නැහැනේ. මොනාරි බඩට යනවනේ අපේ. හැබැයි අපි බඩට යනවා. බඩට යනවා කියලා දැනගන්නේ මොකෙන්ද? ඕ ඒක තම මං කියන්නේ. ඒ ඒක නිසා තමයි මේ ඒක නිසා තමයි ඇත්ත කියන එකෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ දැන් තේකෝපේ අර හිතේ තියෙන තේකෝපයක් බොණ්ඩ බෑනේ. ඒක නිසා නැත කියන එක ගන්නත් බෑ. ඉතින් ඔය දෙක මැද්දට අපි කොහොමද මං එකයික අද මේ සාකච්ඡාව ඒක මං ගෙන අපි කතරද මොකද ඒ හොඳ තැන මොකදන්නද මේ බාහිරේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන එක වෙන කතාවක් ඒකට කිසිම අදහනයක් නැති එකක් තමයි අල්ලන් යන්නේ. අන්න ඒකයි දැනගන්න. ඔය ඒක හරි. ඒක හරි. මෙන්න මේ දෙක තමයි වින් වෙන්න ඕනේ. ඔය ශ්‍රාවකයන්ට ඔක ගෙනාවේ අර අහන් ඉන්න ඇට උදාහරණයක් උපකාරයක් ඇති විතරයි. මොකද මම කියන්නේ මට ඒක තේරෙනවා කියලා මම කියන්න කැමති නෑ. මොකද එතන තමයි අල්ලගන්න ඕනේ. ඉතින් මොකද අර සමහර මේ ඔක්කොම හිතේ නම් අර මං ඉස්සෙල්ලා කිව්වාගේ ජීවිතය ගැන කලකිරෙනවානේ. අපි තුමද අවුරුදු 15ක ළමයෙක්ට මේ වැරදි ධර්මය අල්ලගත්තොත් එයා මොකද කරන්නේ එයා ජීවිතයේ ජීවිතය අතාරිනවා එයා මොකද එයාට එනවා අදහසක් මේ ලෝකෙ කිසිම දෙයක් නෑ මට ඉගෙන ගන්න ඕනෙත් නෑ මට රස්සාවක් කරන්න ඕනෙත් නෑ මට අම්මා තාත්තට සලකන්න ඕනෙත් නෑ මේ ඔක්කොම බොරුවක් කියලා එයාට අදහසක් කියනවා. ඒ සම්පූර්ණ මිත්‍යා ධර්මයක්. ඒක අල්ලගන්න. අන්න හරි. ඒක තමයි අර පෙන්නන්නේ අර පීලි දෙකක් නැතුව කෝච්චියක් යන්න බෑනේ. ආන්නවාන මේ පීරි දෙක තමයි නාම රූප කියන එක. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන තැන. අන්න මේ ගැටෙනකොට විඥානේ විඥානේ කියන කෝච්චිය යනවා. නේද? ඕක තමයි ලෝකේ. ඔව් කෝච්චිය. කෝතවල ලෝකේ. මේක නැහැ කියන්න බෑනේ කිසි කෙනෙක්ට. මේක වෙනවා. ඔව්. මේක වෙනවා. හැබැයි මේ වෙන එක ඇත්තක් නෙවෙයි. අන්න මේකයි තැන. මේ වෙනේ මේ වෙන සිද්ධිය මේ වෙන සිද්ධිය පටිච්ච සමුප්පන්නව හටගන්න එක. ඒක තමයි අපිට අහුවෙලා තියෙන්නේ. හැබැයි මේ අපිට කවදාකවත් මේ බාහිරේ අභ්‍යන්තර බාහිරේ සිදුවෙන කතන්දරي අපිට කවදාකවත් අහුවෙලා නැහැ. අපි දැකලත් නැහැ කවදාකවත්. හැබැයි අන්න ඒක ඒක අපි දැනගත්තේ බුදු පියාණන් වහන්සේ මේ කියලා දුන්න තැන. හරියට. මේ ඒක තමයි පෙර නොයසූ දහම. ඒක තමයි පුබ්බියාණන්. ඒක තමයි පටිසමුපාදයෙන් පෙන්නේ ඔතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. එතකන් අපි හිතන් හිටියේ අපි පරිහරණය කරන්නේ රූපය කියලා. අපිට මේක පෙනුනහම තමයි අපි දැනගත්තේ අපි පරිහරණය කරන්නේ නාමයමයි කියලා. අපි කවදාකවත් රූපය දැකලවත් නැහැ. අපි රූපය පරිහරණය කළලත් නැහැ. අපි පරිහරණය කරන්නේම නාමයන්තය. අන්න ඕක ඕකම තමයි තව පැත්තකින් පෙන්න්නේ නාමකයි පටික සම්පස්සයයි රූපකයි අදිවචන සම්පස්සයයි කියලා. අපි ওই දෙකම කියන්නේ නාමයන්තේ. අපි ඉන්නේම නාමයන්තේට අහු වෙලා. හැබැයි නාමයන්තේට ඕක වෙන්නත් මේ රූපයන්තයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක රූපයක් නැතු නාමයක් නෑ නාම රූප කියන දෙක මේ මෙද අර මොකක්ද එකන ඒ දෙක අර දමන් ගත්ත වගේ ඉස්සල්ල ගත්ත ඒක දරකෝට්ටක අන්ත දෙකක් වගේ දරකෝට්ට නෑ නම් නාම කියන එක කෑල් අයිනක් රූපගෙන අනික් අයින එතකොට දෙක එකක් ගණ්ඩ බෑ එක එක දරකෝට්ටක එකයිනක් කියල එකක් නෑනේ ඕන දරකෝට්ටක කොච්චර කොට දිග වුණාට ගුණාට අන්ත දෙකත් දෙපත්ත තියෙන්න්න ඕන දරකොටක් වෙන්න නැත හැබැයි ඒ දෙකට දෙක කවදගත් හම්බුව ලත්න ඒක මැද්දෙන් කෝච්චයක් යන විඥානය කියලා ඕකතමයි මජ්‍ය සෝ මම ම දරකෝට්ට කියන්න ඒකට කෝච්චියට එතෝට අර ඕකතමයි බුදු කියන්න වන්සේ මේ මජ්‍ය සූත්‍රය පෙන්න්නන්නේ නාම ඒකාන්තයක් ඕප ඒකාන්තයක් විඤ්ඥානම් මජ්ජයේ කියලා අන්න හරි විඥාන විඥාන මජ්ජේ කියලා පෙන්වන්නේ ඒකයි. අභ්‍යන්තර එක ආයතනයක් බාහිර එක අන්තයක් විඥානයේ මැද. ඔව්. ආන්න බලන්න විඥානයේ මැද. ආයතන දෙකට මැද්දෙන් ඉන්නේ විඥානය. ඇහැයි රූපේ මැදින් ඉන්නේ විඥානය. එයා තමයි මේ ගැට ගහන්නේ. එයා තමයි මේ දෙක ගැට ගහලා ගන්න. අන්න හරි අන්න හරි. ගැට ගන්න එයා. අර දෙන්නට දෙන්න කවදාවත් හම්බ වෙලත් නැහැ. ඒ දෙන්නට දෙන්න කිසි දවසක හම්බ වෙලා නැහැ. ආ. ඒක තමයි එතන එතන සංසිද්ධිය. ඉතින් ඒක හරීම සියුම් ඥානකින් අපි දකින්න ඕන කතන්දරයක්. හරීම සියුම් ඥානකින් දකින්න ඕන කතන්දරයක්. ඉතින් අද සාකච්ඡාව මම හිතන හුඟක් ගැඹුරු තැන් ටිකක් ආවා. ඇත්තටම. එතකොට එහෙමනම් අපිට මේ අපිට අපි දැනගන්නම ඕන දේ ඕක තමයි පෙන්වන්නේ. දැන් ඒක උතකොට බලන්න අපිට බාහිර ඇතද නැතද කියලා එහෙම එකක් අපිට කතා කරන්නත් බෑ. මොකද කතා කරන්න කතා කරන්න බෑ අන්න එක ඒ කියන්නේ මට මාවත් හම්බ වෙලා නෑ ඇත්තටම බලන් යනකොට නෑ නෑ නෑ නෑ එතකොට මට මට ඒ කියන්නේ මට හිතින් කවදාකවත් පුළුවන් මාව දකින්න බාහිර රූපයක් බෑ බෑ බාහිර රූපයක් දකින්න හැබැයි ඒක නෑ ඇත්තටම නිසන්දමත ඒක දැන් ඔය කියන එක මම තමයි මම කියන්නේ නමුත් අර අහන් ඉන්න එක එක අහන් ඉන්න තමයි කියන්නේ ඇත්තටම මම කියන එක තියෙනවා ඒ තියෙන්නේ අර ධම්මයයි මනෝ ඇතනයි ගැටෙනකන් විතරයි එක දැන් දැන් කිව්වන මේ කියනකොටම ඔන්න දැන් මට හැද මම කියන එක හැදෙනවා ඇතුලේ හැදෙන්නේ ධම්මයක් හැටියට. නමුත් ඒක ඒක තියෙන්නේ මනෝආයතනයේ තියෙනකන් විතරයි. ඊට මනෝආයතනය කියන එක දිගටම තියෙන්නේ නැහැනේ අපේ අපේ තියෙන මේ මේ මොකක් දෙකට කියන්නේ අර බලන දේම ඇටෙන්ෂන් එක අපි හැමතිස්සෙම අර වඳුරෙක් වගේ ගහෙන් ගහට යනවනේ. ඒතකොට ඒක ගියා. දැන් මේ මම ගියා. මේ පොහොතකට කලින් මම හිටියා. දැන් නෑ. ආයෙ ඔන්න මම එනවා. ඒක අර හැමතිස්සෙම මම මම කියන හරි ඕන දෙයක් ගත්ත ගමන් අපි කෙලින්ම යන්න ඕනේ ධම්ම කියන වචනයටයි මනෝ කියන වචනයටයි. ඔය දෙක මට හිතෙනවා ඒක පුළුවන් තරම් අපිටම කියාගෙන ඒක ජබුර අල්ල ගන්න ඕනේ. මොකද මේ දෙක එකට එන්නේ. ඒක දෙක එකට යන්නේ. එච්චරයි. ඒක පෙර නොතිබී මේ මොහොතේ හේතු වලට මේ මොහොතේ සකස් වෙන සිද්ධියක්. අන්නරීති මත නොක ලස්සන්ට කියන පටිච්ච කියන වචන තියෙන ඔතෙන්ට පටිච්ච කියල බුදුහාමුදුර දාලා තියෙනවා ඉතින් අපේ අපේ මේ කතිතින් අපේ වෙලාවට සමහර කට්ටිය ඉන්න ලංකාය මට ඇහිල තියෙනවා පටිච්ච කියන වචනය කඩල තිනවා පටිසා ඉච්ච කියලා එතකොට ඒක සම්පූර්ණ වෙනස් අර්ථයක් මේ ඉච්ච කියලා පාලිවචනයක් තියෙනවා කැමැත්ත කියන ඉච්ච නමුත් නෙමේ නෑ මොකද එහෙම කැමැත්ත කියන එක තියෙනවනම් එහෙනම් දැන් නිච්ච කියල තියෙනවානේ එතකොට නමුත් නමුත් අර ඒක තියෙන ලියන පාලි අකුරු සිංහලෙන් ගත්තත් ඉංග්‍රීසියෙන් ගත්තත් ලියන අකුරු සම්පූර්ණයෙන් වෙනස් අර අනිච්ච කියන එකේ ඒ අන්තිම කෑල්ලයි ඉච්ච කියන එකේ පාලි අකුරු කොයි භාෂාවෙන් ලිව්වත් එක ඉංග්‍රීසි අල්පබට්ටෙන් ලිව්වත් සිංහල අල්පබටෙන් ලිවත් කවරරි හොඳ දක්ෂයෙක් මේ කැන භාසාාව ගැන අධාරන කෙනෙක් හිටියොත් අරගිල්ල ම මේ කියනෙක බලන්නත් පුළුව ලියන්න වෙන්න වෙන විදිහකට ඉතින් නමුත් ලංකාව කටන්න ඒගොල්ල එක පටලගෙන එතනීම නමුත් ඒ කියන කට්ටියට බොහොම ඥානයක් තියෙනවා අත්තර මේකොළ සූත්‍ර ගැන දන්නවා ගොඩක් දෙවල් දන්න නමුත් අර අර අර අර ඔබතුමා කියනවාගේ ෆෞන්ඩේෂන් එක වැරදිය කොල්ලොන්ගේ ඉතින් මට හිතාගන්න බෑ කොහි දෙකොළ නවතින්න කියලා කොච්චර දැනුම තිබ්බත් කොච්චර සූත්‍ර මතකෙන් කිව්වත් මට හිතාගන්න ඒගොල හොන්ද නවතින්නේ කියලා මොක ඒගොල්ල ෆවන්ඩේෂන එක වැර අපිට ඇතරම ඒ අදාළම නැති කතන්තරයක් <laughs> අපිට දන්නේ අපේ පැත්තිෙන් මේ ධර්මය ලෙහාගෙන අපිට අපිට අවබෝධ වෙන මට්ටමින් එක සරලව කාටහරි දෙන්න පුළුවන්න අපි ගමන එච්චන අන්නච්චර අපිට ඉතින් ඒ ධර්මයකින් නිවෙනවනන් ඒගොල්ලු කියන වචන හේතුව තේරුව මොකක් වුණත් ඒ ධර්මයෙන් අවශ්‍ය පනි ලැබෙනවනන් කෙනෙක්ට ප්‍රශ්නයන්න මංහිතන්න සමරයට සමාරයට පඩි හම්බේනවා ඒකයි මම කිව අර අනාර්ය මාර්ගය ගිහිල්ලත් යන්න පුළුවන් ඇති කියලමට හිතේනවා නමුත් ඒගොල්ලොන්ට බෑ බුද්ධ ශ්‍රාවක අනාර්ය මාර්ගය ගිහිල කවදාට මේකෙන්නේ සම්මා දිට්ටියෙන් තොර සම්මාධංකපයක් වැඩින්නෑන ඒකෙන් තොර අර්යෂ්ඨාන මාර්ගය එන්නේ නෑන ඒකන සම්මා දිට්ටියන ඇ ඇයි යොතන්ට කිවේ අන්න බලන්න ඔන්න බලන්න ඔතන ඔතන ඔතන කොහොද පෙන්වේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන අයං උච්චති සම්මාදිට්ඨි. දුක මොකද දුක්ඛ දුක ඇති වෙන්න හේතුව මොකද්ද දුක දුක නිරෝධය මොකද්ද දුක්ඛ නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා හරියට ගෙන දැනගත්ත කෙනා තමයි සම්මාදිට්ඨියට ආපු කෙනා. එයා තමයි කිසිම අන්තයකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට ආපු කෙනා. ඒක ඇබැයි ඒ ඔය කියන පලවෙන්නේ විබංග සූත්‍රයට අරයස්ටක වරි බංග සූත්‍රය තියන පලනි මේකන කියන සමාධිට්ටිකල් තියෙන එකන බුදුන්ත්‍ර කියන්නේ ඔය ඥානාතරන එතකොට දැම් මට තේරෙන විදිට ඥානාතර ඇත්තරම සම්පූර්ණ වෙන්නේ අරහත් කෙනෙට විතරයි මොකද මොකද හතරවෙනි එක අර යන ගමන විශ්වාසයෙන් ගන්න වෙන්නේ අපිට. මොකද අපි ගිහිල්ලා නෑ නැහැ. ඔ- ඔතන ඔතන මහාන අපිට මහත්තයා ඔය ඔය තියෙන සම්මා දිට්ඨියට එන තැන දුක මොකද්ද දුක ඒ ඔව් ඒක කියන්නේ තමයි ඒ කිව්වේ. කියන්නේ ඔව්. සත්‍ය ඥාන මට්ටමින් ඕක වැටහෙනවා. ඒ මට්ටමින් ඔව් චතුරාර්ය ඔව් සත්‍ය ඔව්. ওই මට්ටමට වැටහෙනවා. ඒකයි පින්නේ. right right ඔතන right. ඥාන දර්ශන ඔව් හතර තමයි ওই තියෙන්නේ. එතකොට ඔය ඔව් ඔව් මට්ටමින් ඥාන චතුරාර්ය තියෙනවා. සත්‍ය අවබෝධ වෙනවා. නමුත් පූර්ණ වෙලා නැහැ. කෘත්‍ය ඥාන පූර්ණ කියලා වෙලා අන්න නැහැ. හරි. කෘත්‍ය ඥාන කරගෙන යනකොට තවත් ඥාන හතරක් එක්ක සම්බ- චතුරාර්ය සත්‍ය ඊටත් ඔව් එහයින් අවබෝධ වෙනවා ඊටත් තියයි ඊට පස්සේ ඒක පූර්ණයේ තමයි අවසානයේදී ආර්යශ්‍රාංගික මාර්ගයේ වැටිලා සම්මා ඥාන සම්මා සමාධි කියන සම්මා මේ විමුක්ති කියන තැනින් අවසන් වෙන්නේ අරියතුන් වහන්සේ. එතකොට සම්මා දිට්ඨිය කියන තැනදී ඔය කියන මට්ටමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඔය කියන මට්ටමින්. අවබෝධ වෙනවා. ඔය මට්ටමින් පූර්ණ වෙලා නැහැ. ඔය මට්ටමින් නෑ පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ සත්‍ය ඥාන මට්ටම. ඔය මේ මට්ටමේ අවබෝධ වෙනවා කියන්නේ තාම අපි ඉන්නේ එතකොට ලෞකික ලෞකික නෙමෙයි ලෞකික නේද ඒ කියන්නේ අපි අපි ආර්ය ආර්ය මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ තාම මේ ලෝකේ ඉන්නේ ආර්ය මාර්ගයට ආව විතරයි ඒ කියන්නේ ඔතන ඔතන ඔතන ප්‍රමාණය වෙන්නේ මේ සංයෝජන ධර්ම තුනයිනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන විතරනේ හතක් එහෙමම තියෙනවානේ හරි එතකොට කාමරාග පටික කියන එක තියෙනවානේ එතකොට ඒක කාමරාග පටික කියන එක සම්පූර්ණ එතකොට මම කියන දෘෂ්ටිය දුරු වුණා එහෙනම් මේ ක්‍රියාවලියක් කියන තැනට ආවට මම කියන සංඥාව තියෙනවා. මම කියන හැඟීම තියෙනවා. මම කියන දැනීම තියෙනවා. සක්කාය සංඥා සක්කාය චිත්ත කියන ස්වභාවය පවතිනවා. තවදුරටත්. ඒක තමයි දුර වෙලා දුර වෙලා දුර වෙලා ගිහලා අනාගාමී වෙනකොට සක්කාය සංඥාව සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ. ඒතකොට මම කියන හැඟීමෙන් දුර වෙනවා. නමුත් මම කියන දැනීම තියෙනවා. ඒ දැනීම තමයි අර අසුචි චුට්ටක් තිබුණත් ගඳ එකමයි කියපු තැන. ඒ චුට්ටේ ආශ්‍රව ටික. හරියට හරි. ඒ අනුශේ මට්ටමේ පවතින චූටි ආශ්‍රව ටික. එතනත් මම කියලා අහු වෙලා ලවදුරටත්. අහු වෙලා. ඒක දුරු වෙච්ච තැන තමයි සම්පූර්ණයෙන්ම අන්න අරිහතුන් වහන්සේ කෙනෙක් කියන තැනට එන්නේ. අන්න එතන තමයි සම්පූර්ණව පූර්ණව මේ චතුරාර්ය සත්‍ය පූර්ණ අවබෝධය පූර්ණ වෙන තැන. ඔව්. ආ එතන තමයි සම්මා ඥාන. අන්න හරියට. ඒක තමයි මට මට කියන්න ඕනේ. මුදවා කිව්වේ ඒක තමයි. ඒ කතන්දරේ කිව්වේ. ඔව් ඔව් ඔව්. ආ එතකොට එතන තමයි පූර්ණය වෙන්නේ. එතකොට එහෙනම් මේ මග වඩන අරිය ශ්‍රාවකයාට එයා රැවටෙනවා ආයිත් හරියට එනවා රැවටෙනවා හැබැයි එන්නේ එන්නේ රැවටෙන ප්‍රමාණය අඩු ඒක තමයි මාර්ගයේ වැඩෙනවා අඩු වෙනවා ඒක තමයි මාර්ගයේ වැඩෙනවා කියන්නේ ඒකයි ඔව් ඔව් ඔව් ඒක තමයි මාර්ගයේ වැඩි වැඩි වැඩි වැඩි යන සතිය හොඳයි එහෙමනම් අපි මං හිතනවා හොඳ තරවත් ගමනක් කතා කරගෙන ආවා ඔබතුමාට තව මොනව හරි තියනවාද එතන තව විග්‍රහ කරන්න නෑ මටනං ඉතින් මට දර මට මරමං ඉත එකම දේතාවට කියන්නේ මේක අබෝධ කරගන්න එක ඕනෙක්නට කරන්න පුළුවන් නමුත් මේක ගණ්ඩ එපා මේ ආදැන් අපි සමාධිත්්‍යයන කියල් ගණ්ඩ එපා කියලතා මට කියන්නවෙන්න අර තමන්ට ප්‍රතික්ෂ වෙනක අනිවාර්යෙන්ම ඒ එතනම ඔය ගමන වැහෙනවා එක්කෝ ගමන ප්‍රමාද වෙනවානි ඒ වගේ දේවල් අර මෙතන් ටාපු කෙන ගමන ප්‍රමාද වෙනවා මොකද ඒගොල්ල මේක දන්න ඇති නිසා ඒගොල්ල බලනවා තව ඥානවලින් මේ කල්ලගන්න ඒක හරියන්න මේ කල්ලගන්න වින්ඩෝ නිසල්ලා ආන්නේකයි තකොට බලන්න එහෙමනම් මේක මේ කිසිම කෙනෙක් සරලව ගන්න එපා මේක අර පෙන්නනවානේ සම්මා දිට්ඨිය කියන්නේ මොන තරම් ගැඹුරු තැනක්ද නේ අර ඔව් හරි ජඹුරුයි. ඒක හරි ජඹුරුයි ඒ වගේම හරිම සුන්දරයි ඒ වගේම හරිම සරසයි බලන් ගියාම ඒ ඔක්කොම වචන මට කියන්න පුළුවන්. එකට. ඒකට මම කඩලා කියන්න බෑ මට. ඔක ඔක පෙන්නනවා බුදු පියාණන් වහන්සේ උපමාවකින් නේද? හරියට සම්මාදිට්ඨි ලාභගෙන හරියට වේපුල්ල පර්වතය වගේ කෙලස් ගොඩක් ප්‍රහීන කරන්නේ. අන්න හරි. නේද? අන්න බලන්න. අන්න හරි. අන්න හරි. ඔව් ඔව් ඔව් ඔව්. ඒ වගේ ප්‍රමාණයක් ප්‍රහීන වුණා කියලා. තව පැත්තකින් අරන් පෙන්නනවා පොඩි උපමාවක් අතට. ඒ කියන්නේ මේ මේ මේ මේ මේ මහා පොළොව වගේ තිබිච්ච ප්‍රමාණයක් කෙලිස් ප්‍රහීන වුණා අර අතට ගත්ත දිය පිටට ආපු ටිකක් ඉතුරු වුණා වගේ කියලා එතනින් එහාට. අන්න හරි. <laughs> අන්න තව තව පැත්තකින් වෙන්නේ. ඒක ඒක තමයි. ඔව් ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඔව්. ඒකට බලන්න එහෙනම් සෝවාන් කියන තැන, සත්‍ය ඥාන පහළ වෙන තැන, සම්මා දිට්ඨිය දෙන තැන ඉතාම සුවිශේෂී තැනක්. නේද? බුදු පියාණන් වහන්සේගේ බලන්න හැම දේශනාවක්ම දේශනා කරලා තියෙන්නේ උතන්ට නේද? හැබැයි කියන්නේ බහුතරයක්ම දේශනා දේශනා කරලා තියෙන්නේ උතන්ට. සම්මා දිට්ඨිය උත්සාහ කරලා තියෙන්නේ ඔය ඉතින් මොකද හේතුව ඒක තමයි අර අපිට අර තව එක්කෙනෙක් කියන්නේ බුදුහාඳුරුනේ අපි හිටපු ලොකුම කල්යනි මිත්‍රය එතකොට එයාට එයාට පුළුවන් එක තමයි මේ කෑල්ල තව එක්කෙනෙක්ට කියලා දෙන්න. තව ගොඩාක් දේවල් කිව්වා. නමුත් ඒවා එකක්වත් තේරෙන්නේ නැහැ සම්මාදිට්ඨිය නැති එක්කෙනෙට. ඒවා කිව්වා. මොකද බුදුහාමුදුරුවෝ ගාවට එක එක අයට ආවනේ. සම්මාදිට්ඨිය තියෙන අයත් ආවා. ඉතින් ඒකල්ලන්ට උපකාරයක් වෙන්නේ කිව්වා. නමුත් අර අපේ තියෙන අවිද්‍යාව නිසා අපි පටන් ගන්න ඒ තැන්වලින් ඉතින් කවදක්කල් ගොඩ එන්න බෑ එතකොට එතකොට එහෙමනම් සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනෙක් ධර්මයේ සඳහන් වෙනවා වැඩිම වුණොත් හත්වාර බව බව හතයි ඉපදෙන්නේ කියලා නේද ඔන්න ඔතනදී මට කුංචි කුංචි දැනක් ආවා එතකොට බලන්න දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමාගේ මේ අවසාන භවයේ අපි නිකන් හිතමුකෝ ඔව් හරිද ඔව් හරි ඔබතුමා බලන්න මේ අනවරත සංසාරේ ආපු ගමන ගැන හාන් කවිසියක්වත් මේ වෙලාවේ දන්නේ නැහැ. නෑ. එතකොට නේද? එතකොට ඉස්සරහට යන්න තියෙන ගමන ගැන දන්නේ නැහැ. දැන් වෙච්ච දේ වුණා. අතීතයේ වෙච්ච දේ වුණා. ඔව්. හැබැයි මේ විදිහට මේ දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන විදිහට මේ ධර්මයේ නොතීරුණොත් අර කියන මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් ආශ්‍රව සහිත මේ මේ ලෞකික පැත්තේ ලෞකික ලෝකිකට සකස් වුණොත් කෙනෙක් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර කාම රූප අරූප කියන ලෝක තුනට ওই විදිහට සකස් වුණොත් කොච්චරක් කොහේ ගිහිල්ලා කොච්චරක් කොතනකින් ඉවර වෙනවද කියලා කිසි කෙනෙක්ට දකින්න පුළුවන්ද බෑ බෑ බෑ එතකොට බලන්න එහෙනම් එහෙනම් බලන්න දැන් මේ ආපු සංසාර ගමනේ අපිට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයත් එක්ක මම ඒ එතන මම මේ පොඩ්ඩක් පෙන්වන්නේ උන්වහන්සේගේ විග්‍රහය. ditta dhamma vediniya අපරාපරීය මේ උපජ්ජ වේදිනිය කියලා තුන් ආකාරයක කර්ම මේ හැම මොහොතකම සකස් වෙනවා. හැම මොහොතකම සකස් වෙනවා. චිත්තක්ෂණ ඒ කියන්නේ අපේ සිත කය වචනය කොයි වෙලාවෙ කොහොයි ආකාරයකට පරිපේවා කරත් ඔය කියන ජවන් සිද්ධ වෙනකොට ওই තුන් ආකාරයෙම කර්ම රැස්සෙනවා අපිට එතකොට මේ සංසාරය ඇවිල්ල තියෙන ගමනෙදී අපරාපරී උපච්ච වේදනය හැටියට තව පඩිසන්න දුන්න කර්ම ඇති අපිට මේ ආපු සංසාර ගමනටත් එඩිය එතකොට බලන්න කියරවන අන්න බල එතකොට බලන්න දැන් මෙතනිනුත් එහෙනම් ඉස්සරහට තව ගියුත් මේ ගමන ඔය විදිහට කොච්චර තව කර්ම නව කර්ම හැටියට සකස් වෙයිද මේ සංසාරය ඉවරයක් නැහැ නේද ඉවරයක් නැහැ ඔන්න ඉවරයක් නැහැ එතකොට බලන්න දැන් මෙතනින් නතර වෙන කෙනෙක් ඔව් ඒ කියන්නේ මේ අවසාන භවයක් කියලා කෙනෙක් ඒ මාර්ගයට ඇවිල්ලා නතර වෙනවා නම් ඒ ඔක්කොම ටිකින් නිදහස් නේද ඔව් ඒ ඔක්කොම ඔක්කොම නිදහස් ඔව් නිදහස් ඔව් අර ඒක තමයි එතකොට බලන්න ඒක හොඳ සුන්දර තැනක් මේ අර භව හත කියන එක මං මංහිතන්නේ නිසඳ මතර වටයි වෙනලාක කතා කරන්න පුළුවන් මේක ටේපෙන් නිසා මම කැමතිනයක ගේන්න පතෙන්ට නමුත් බවහත කියන එක ඇත්තටම හරිම සුන්දර සතියක් කියන මට දැන් තේරෙනවා නමුත් මට දැනට කියන්න කැමති මේ බවහත කියල අපි ගන්නේ බව සංඥාහතක් එකන්නේ බව කියන එකක් අපිට කිසිම දවසක කොහොද කියන්නේ එක විස්සර කරන්න බෑ බව සංඥා ඔන්තරම් විස්සර කරන්න පුළුවන් බව සංඥා එකන මරණ කියන එකක් විස්සර කරන්න බෑනේ මරණ සූත්‍රය කියලා තිබ්බට මරණ සංඥාස් තමයි එක කියන්න දෙන්න බුදු හාමුදුරු මරණ සංඥායමට මරණ සති සූත්‍ර දේ දෙකම කියන්නේ එතකොට මරණය කියන එක විශ්වාස කරන්න පුළුවන් මැරිච්ච කඩක් පෙන්නලා පෙන්නන්න පුළුවන් ඒතර ඒක සංඥාවක් නැතුව එහෙම නැතුව මරණය ඒ වගේම භව කියන එකත් භව සංඥා හරියටම ඔය හත භව මොකද්ද එතකොට අනාගාමී එක්කෙනෙට ඇයි එකක් කියලා කියන්නෙත් ඇයි කියලාත් මට හොඳට තේරුණා. නමුත් මම කැමති නෑ ඒක මෙතෙන්ට එන්න. එතනත් ඔය භව අනාගාමී එක්කෙනාට එක භවයක් කියන එක නෙමෙයි එතන කියන්නේ පෙන්වන්නේ. එතන ගැඹුරු කතාවක් පෙන්වන්නේ. ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්මතලයකට යනවා. අපි හිතමු සුද්ධාවාස බ්‍රහ්මතල පහක් තියෙනවනේ. එතකොට අපි හිතමු එයා පල්ලෙහාම බ්‍රහ්මතලයකට යන්නේ කියලා. එයාට එතනින් අනා එතනින් මේ පින්වන් පාන්න බෑ. බුදුහාමුදුර විග්‍රහ නෑ නෑ බෑ බවයන් නෙමෙයි මට මන් දන්නවයි මොකක්ද කියලා මං ගන්න කැමති නෑ ඔව් ඒ සුද්ධාවාස කියන භවය පෙන්වන්නේ අර අපි ඉස්සල්ලා පෙන්වුවේ මේ සත්තාවාස කියන වගේ තැනක ඒ කියන්නේ ඒ එතන ඒ වෙන සංසිද්ධියක් තියෙනවා එතන ගැඹුරු කතාවක් තව. ඔව් හරි. ගැඹුරු කතාව. ගැඹුරු කතාව. ඒක අපි වෙලාවලක් අපි කතා කරමු. අන්න හරි. බුදු බුදුන් වහන්සේ මෙතන මේ මේ බවහත කියන එකත් අපිට ඕන මේ චිත්තක්ෂණ හතිනුත් ගන්න පුළුවන්. මේ ඊගාව චිත්තක්ෂණ හත. නෑ නෑ මං මං ඒක මං සූත්‍ර පිටකෙන් තමයි ගත්තේ. නමුත් මට සූත්‍රයක් මං කැමති නෑ. මම කැමති නෑ මට සූත්‍රයක් ඇඟිල්ල පෙන්නලා පෙන්වන්න දන්නේ නැත්තම් මං කැමති නෑ ඒක ගැන කතා කරන්න. නමුත බවහත කියන එකයි අර එක බව කියන එකයි අදහස්ව මට දැනුම ආවේ සූත්‍ර පිටකේ නිසා මතරමයි දන්නෙත් ඒකෙත් දන්නේ අල්පමාත්‍රයයි ඉතින් ඒක හරි මට පේනවා හරි සුන්දර කතාවක් අපි දෙන්න වෙන වෙලාවක් කතා එහෙමනම් අපි අද මේ ආරක්ෂාව මෙතනින් අපි මෙතනින් අවසන් කරමු එහෙනම් ඉතින් පේනවා අපිට එහෙනම් මේ සංසාර ගමනේ කොච්චරක් තව එහාට යන්න ගියොත් එහෙම අර බලන්න උපදින්න තියෙන කෙලෙස් උපදින්න තියෙන කර්ම මේ ඔක්කොගෙම නිදහස් නේද? මෙතනින් නිදහස් වුණා. අන්න හරි. අන්න බලන්න ඒ කර්ම ගෙවන ඔක්කොමත් නිදහස් නේද මෙතනින් නිදහස් වුණා. ඔව්. ඒ කර්ම ගෙවන්න සකස් වෙන කට්ටියක් ඉන්නව නේද? <laughs> ඒ ඔක්කොම නිදහස් නේද? අන්න බලන්න. ඔව්. එතකොට මේක ලේසි කතන්දරයක් නෙමෙයි. එන බලන්න. නෑ නෑ. ලේසි කතන්දරයක් නෙමෙයි. එතකොට එහෙමනම් ඉතින් අපි මේ කතා කරපු සාකච්ඡාවේ ගොඩක් දිනට ප්‍රයෝජනයක් වෙයි. එතකොට මේ තව අදහස් එයි අපිට මේක තව තව ගැඹුරට මේ සාකච්ඡාවම තව ගෙනියන්න පුළුවන් වෙයි. එතනින් එහාට එන කතා කරන දේවල් එක්ක. හොඳයි එහෙමනම් අපි නැවත දවසක අපිට අවස්ථාවක් තිබුණොත් අපි හම්බ වෙමු. එහෙනම් ඔබතුමාට අනේක වාරයක් අන්‍ය ඒ කියන්නේ අනේක වාරයක් ඇත්තටම මේ මට කොහොම ඔබතුමාට මේකට පුණ්‍ය අනුමෝදනාවක් කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මේ ධර්මය මේ ධර්මය ගලාගෙන යන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා කියන්නේ එක එක් වෙනවා කියන්නේ දහම් පරයයක් කතා කරනවා කියන්නේ ඒක මේ විශ්ව ධාතුවට පුදුමාකාර කුසල චිත්ත ගොඩක් ඉදිකුත් වෙන මොහොතක් නේද? එතකොට බලන්න ඒක ලේසියෙන් වෙන සිද්ධියක් නෙමෙයි. නේද? එතකොට බලන්න විරාග භාවත කියන්නේ බොහොම බොහෝම අල්ප පිරිසක් බොහෝම අල්ප පිරිසක් ඉතින් ඒ විරාග මාවතකින් මේ වගේ මේ මේ බුදු පියාණන් වහන්සේගේ දහම් පරයයක් අරගෙන මේ වගේ සුන්දර කතිකාවතක් අපිට කරන්න මේ හේතු සකස් වුණා නේද ඒකත් ඇත්තටම පුණ්‍ය කුසලයක් ඔබතුමාගේ වගේ මගේ වගේ තව බොහෝ දෙනෙක් හරි ඉතින් ඒ ගැන අපි සිහිපත් කළා එහෙමනම් එන ඔබතුමාට මේ ධර්ම මේ සාකච්ඡාවට සහභාගී වෙලා රැස් අප්‍රමාණ පුණ්‍ය කුසලයන් රැස් වෙන්නේ නැති ඒ සියලු පුණ්‍ය කුසලයන් ඔබතුමාට උතුම් නිර්වාණය පූර්ණිය පිණිසම උපනිෂ වේවා කියලා අනුමෝදන් කරනවා මේ මොහොතේ. ඔබතුමාට තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඔව් බොහොම කෙටියෙන් මටත් ඒකම තමයි කියන්න වෙන්නේ. එසේම වේවා කියන එක තමයි සරලවම කියන්න වෙන්නේ. මේ අවස්ථාව දුන්නාට බොහොම බොහොම ඉසූති කරනවා මොකද මේ ධර්මය ඔබගේ ධර්මය අහන කට්ටිය මට තේරෙනවා වෙනම වෙනම තැනක ඉන්නේ ගොඩක් අය සමා රොක්කොමල වෙන්නත් පුළුවන් ඉති එක නිසා මට හරිම කැමති එහෙම කට්ටියක් එක්ක මම දන්න අල්පමාත්‍රය ගැන කතා කරන්න අවස්ථා කාපු එක ඒම නැතුව මම සාමාන්‍යයෙන් ධර්මය කතා කරන එක නෙන්නේ මේ මොක දමට එහෙම දක්ෂකමක් නෑ ඉතින් මේ අවස්ථාව දුන්නට බොහම ස්තුතියි කියල තමයි මට කියන්න වෙන හරි හරි සතමයි